කවුරු සාධනා නැවත රක්ෂා තවත් හොඳයි එහෙනම් අපි සුදර්ශන කතා කළ දහම් කරුණු මොහොතක් මතකයට නගා ගන්න. එතකොට අපි කතා කළා සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ලක්ෂණය අවබෝධ වීමයි සම්මාදිට්ඨිය. එතන අපේ නිවැරදි දැකීම වෙනකොට පහළට එතකොට සම්මාදිට්ඨියට අපිට විද්‍යාව උපදින්න ඕනේ, ඇත්ත ඇති දකින්න ඕනේ. ඒකට ඇත්ත ඇති හැටි දකින අවස්ථාවක් කියන සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය අපිට සම්පූර්ණ වුණාම ලෝකයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දකිනවා ඒ දැකීමටයි දුක නැති වෙන්නේ කියලා අපිට ඒක මුම්මක් කළොත් දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නවද? ලෝකයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දකින්නවද? දකින්නේ නැද්ද ඒක? දැන් දකින්නවද අපි දන්නවද? දන්නවා. එතකොට හැබැයි මෙහෙම එකක් මේ දැන ගැනීම මේ දැන ගැනීම ධර්මතා දෙකකින් තියෙනවා. අහලා දැනගන්නත් පුළුවන්, දැකලා දැනගන්නත් පුළුවන් කියලා ධර්මතාවයක් තියෙනවා. දැන් මේ පින්වත්තුන්ට කවදාවත් නොගිය රටක් ගැන විදේශීය රටක් ගැන අපි විස්තරයක් කළොත් මේ පින්වතුන්ට දැනගන්න පුළුවන් නේ. එතකොට ඒක දන්නවා අහලා දන්නවා. පහු කාලයකදී ඒ රටට මේ පින්වතුන් ගියොත් ඒ දකින්න දැකලා ඒ දැනගැනීමක් වෙනවා නේ දැනගන්න. ඒක අහලා දැනගන්නවා දැකලා දැනගන්නවා කියලා ධර්මතාව දෙකක් තියෙනවා. දෙකම දැනගැනීම වුණාට මේ දැනගැනීම අතර විශාල වෙනසක් තියෙනවා. හැබැයි ඒක හොයන්න පුළුවන් තවත් ඒ වගේ දැකපු කෙනෙකුට විතරයි. අපි කියමු දැන් මම ඉන්දියාව ගැන විශාල විස්තරයක් කියනවා. දැන් මේ දුමුතුන් කවදාවත් ගිහිල්ලා නැහැ කියලා හිතන්නකො. ඔයගොල්ලෝ දැන් මගෙන් අහලා දැනගන්න. තව කවුරු හරි කෙනෙක් ඉන්දියාවට ගිහිල්ලා ඒ සිද්ධාස්ථාන දැකලා ගන්න. දැන් තව කවුරු හරි යවුවොත් දැන් මේ පින්වතුන් නොත් කාට හරි කියනවා අපි දුමු දැන් ඔන්න මම ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාව ගැන දන්නවා. දැකලා ගන්න. මම ඇවිල්ලා මේ පින්වතුන්ට කියනවා ඉන්දියාවට. මේ මේ පින්වතුන් දන්නවා අහලා. දැන් මේකෙන් අතුළු තව කාට හරි කියන ඉන්දියාව කියන්නේ මෙහෙමයි මේ මේ වගේ රටක් මේ වගේ පුදුමී ස්ථාන තියෙනවා මාත් ඒ කෙනාට කියන්නේ එයා එයා කවදා ගිහිල්ලා නැති කෙනෙක් නම් එයා හිතන්නේ අපි දෙන්නම ඉන්දියාව දැකලා තියෙනවා කියලා නේ නේද ඒක කවදාවත් එයාට හොයන්න බෑ වෙනස. තව ඉන්දියාවේ ගිය කෙනෙකුට කියන්න ගියොත් මේ පින්වතුන් එදාට තමයි අමාරු යටෙන්නේ. නේද? ඉතින් විස්තරේ කියනකොට ඒකේ හා ටිකක් තිබුණේ මොකද්ද කියලා අහුවත් එහෙම කියන්න බෑ. ඒ වගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකලා දැනගන්නවා අහලා දැනගන්න පුළුවන්. නමුත් අහලා දැනගත්ත දැනගැනිල්ලෙන් අපේ ජීවිතයේ දුක මකා ගන්න සමත් වෙන්නේ නැහැ. ඒක දකින්න ඕනේ. යදා පඤ්ඤාය පස්සති යම් කලක නුවණින් දකින. එදාටයි දුක කෙරෙන්නේ. දැකීම කියන එකද නිම්මක් කියන්න පුළුවන්. පුළුවන් පුළුවන් මම කියන්නේ. දැන් මේ පින්වතුන් පාර යනකොට සතෙක් ජරා කරපු තැනක් හරි වමන ටිකක් හරි දැක්කොත් මේ පින්වතුන් මේක සාක්ෂි දාගන්න. ඇයි ජරා ජරාව කියලා දකින්න හින්දා ඔයගොල්ලෝ මේ ජරාව ජරාව කියලා හිතලාද දැක්කේ? නෑ. වෙන දෙයක් හිත හිතා යනකොට නිකම් බැලුවත් පේනවනේ. අසීයෙන් බැරි වෙලා අමතක වීමෙන් අසීයෙන් හරි පිළිකුල තේරෙන්නේ නැතුව සත්‍ය දාගන්නේ. දැකීම කියන එක අභියසදී අසීය කියලා එකක් නැති වෙනවා. ඔයගලන්ට මොන විදිහකට හීනෙන් දැක්කත් ඒක අසුබමයි නේ. හැබැයි දැක්කත් අසුබමයි. ඇයි ඒ? දකින්න ඉන්න. දකින්න කියන එකට මින්ම ඔන්න ඕක. දැකීම කියලා කිව්වොත් ඒකට මින්ම ඔගොල්ලෝ අසුබයි කියලා හිතන්න ඕනේ අසුබව දකින්න. හිතුවත් නැතත් දකින්න. පවතින එක දකින්න. එහෙම දකින්න හින්දා ඔයගොල්ලෝ මොන විදිහටවත් ඒක සාර්ථක දාගන්නේ නැහැ. සමහර අය අසුබ බව නොදකින හින්දා ඒක ප්‍රියයි දැනෙන්නේ. තිරසංගත සතෙක් ගන්න සුනකෙක් වගේ ඒ ජරා ගොඩක් දැක්කත් ඒක යාට සමාජ ප්‍රියයි. මොකද අසුභවය දකින්න නැති නිසා. නේද? එතකොට අසුභව දැක්කොත් මොන විදිහටවත් අසුභය කියලා එකක් එතන හිටින්නේ. ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දකින්නවා කියන එක ඕකමින්ම අපි අනිත්‍ය දුක්ඛ අනාත්මද හිතුවත් නැතත් දකින්නවා. දැන් අද අපි අනිත්‍ය දුක්ඛ ගැන දන්නේ ඒවා ගැන හිත හිතා ඉන්න හින්දානේ. බලන හින්දානේ. තේින්නේ අපිට නිත්‍ය සැප හැටියටනේ. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කෙලඹ සිටිනවා. ඔගොල්ලෝ අසුචිතිකත් වෙන දෙයක් කියලා මේක සුභයි මේක සාරයි කියලා හිත හිතා ගන්නකො බලන්න. ගන්නා ගන්නකො ඒක හිත ඇතුළෙම පස්සට අදිනවා නේ මොකද ඒව නිකම්ම වචන මිසක ඇතුළෙන් දන්නවා ඒක අසුබයි කියලා ඒ වගේ ඒ දැකීම ආවට පස්සේ මේ ලෝකේ නිත්‍යයි සැපයි කියලා කිව්වොත් මේක නිකම්ම නිකම් වචන ඇතුළෙන් දන්නවා නිකම් නිත්‍යයි දුකයි කියලා එතකොට මෙන්න මේ විදිහට ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න හැබැයි අර මං කිව්වේ ගින්න ගොඩ ඇතුළට ගිහිල්ලා නම් නෙමෙයි. අපි ගොඩාක් දුරට දන්නේ ඇහැ ත්‍ෘත චක්කු විඤ්ඤාණ කියලා මේ ධර්මතා තුන උපන්නට පස්සේ මේ ධර්මතා තුනෙන් හමු වෙන ලෝකය අපිට මේ පේන රූපය ඇතුලේ අනිත්‍ය බලන්නේ අපි. එහෙම නෙමෙයි. මේ ලෝකයේ උපදින හැටිම අනිත්‍ය බලන්නේ ඉගෙන ගන්න ඕන දැනගන්න ඕන. ඒක ඉගෙන ගන්න අපිට ඒ ඉතල ධර්මතා තුනක් තියෙන දැනගන්න. ඥාත පරිඥා, පහන පරිඥා, තීරණ පරිඥා කියලා ධර්ම තුනක් තියෙනවා. මෙන්න මේ ධර්මතා තුන හොඳට ඉගෙන ගත්තාමයි අපි දන්නේ ලෝකේ යථා ස්වභාවය දකින විදිහ නොනේ සමර්ථනය කරන්නේ. ඥාත පරිඥා කියලා කියන්නේ මොකද්ද? දැනගැනීම පිළිසිදු වෙන ඕන කොටසක් තියෙනවා. ඥාමේ ඥාත පරිඥා ඒ කියන්නේ පිළිසිදු දැනගන්න ඕන කොටසක් තියෙනවා. පහන පරිඥා දුරු කරන්න ඕන ධර්මතාවයක් තියෙනවා. තීරණ පරිඥා තීරණය කරන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. ඉතින්ලාම අපි දැනගන්න ඕන ඥාත පරිඥා නෝනෙන් දැනගන්න ඕනේ මොකද්ද රූපය කියන එක දැනගන්න ඕනේ අපි ඉස්සෙල්ලා හැමෝම දන්නවා ඇතිනේ දකින්න නෙමෙයි දන්නෝනේ මොකද්ද රූපය හැම රූපයක්ම සතර මහා ධාතුයි කියලා දැනගන්නවා ආහාරය නිසා රූපය හැදෙනවා ආහාරය නැතිනම් නැතිනවා දැන් මේ ටික කියනකොට මේ පින්වතුන්ට මතක් වෙයි මේ ලෝකේ තියෙන මහ විශාල රූප ගොඩ. එහෙම නෙමෙයි. මේ බණ කියනකොට කෙනා කෙනා සේ කරගන්න. ඕගලන්ට කොයි කොයි වෙලාවක කොයි කොයි ඉරියව්වක ඉන්න කොට හරි හම්බ වෙන රූපයක් තියෙනවා නම් ඒ රූපය ගැන නෙමෙයි කියන්නේ. එහෙන් බලනකොට ඕගලන්ට හම්බ වෙන ඒ පෙනීමට උපකාරී වෙන රූපය ගැන මේ වෙලාවට මේ කියන්නේ. හැම වෙලාවෙම යම් යම් ඉරියව්වකට සම්බන්ධ වෙච්ච රූපය ගැන කියනවා මිසක ඔයගලන්ට හම්බ වෙන්නේ එහෙම ලෝකෙ. එහෙම නැතුව මේ ඔග්ගස්කල් පර්වත කියලා බාහිර හම්බ වෙන එක ගැන නෙමෙයි. එහෙම හරි කමන්නේ අපිට හම්බ වෙනවා හම්බ වෙන වෙලාවට ඒ රූපය ගැන කියන්නේ. දැන් නෝනින් දැනගන්න හැම රූපයක්ම සතර මහා ධාතු. එතකොට විඳින බවක් තියෙනවා නම් හඳුනන බවක් තියෙනවා නම් කල්පනා කරන බවක් තියෙනවා නම් මේකට කියනවා වේදනා සංඥා සංකාර කියලා. මේ උපදින්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. මේ නාම රූප නිසා නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා. මම ඔක තේරුම් යන විදිහ කියන්න. ඉස්සෙල්ලාම මෙන්න මේ ටික දකින්න ඕනේ. හේතුඵල ධර්ම. අපි එක අරමුණක් ගමු ඇහෙන් රූප පේන අවස්ථාව කියලා කියන්නකො දැන් මේ පිළිමුතුන් දන්න රූපයක් මවා ගන්න එපා මේ කියන දේ නුවණින් විතරක් බලන්න අපිට රූපයක් තේන අවස්ථාවට ඒ රූපේ තේන්න අපිට උදව් වෙච්ච රූපයක් තියෙනවා මෙතන ආධ්‍යාත්මික බාහිර රූපයක් තියෙනවා මේ ආධ්‍යාත්මික බාහිර මේ පෙනීම අපිට ලබා දෙන උපකාරී වෙච්ච මේ රූපේට මේ රූපය හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුවේ. එබඳු ධාතු ස්පර් ආධ්‍යාත්මික ධාතුවට බාහිර ධාතුව ගැටීම නිසා හිතේ පහළ වෙන වේදනාවක් විඳින බවක්. ඒ අරමුණ හිතින්ම හඳුනනවා. හඳුනපු දේ කල්පනා කරනවා. කල්පනා කරන දේ දැනගන්නවා. ඔන්න මෙතන තියෙන ධර්මතාවය හොඳට සූක්ෂමව සිහි කරලා බලන්න. අපිට දැනගැනීමට ළඟම කිට්ටුම ස්කන්ධය ඊගාට මොකද්ද? කල්පනා කරපු දේ දැනගත්තේ. අපි කල්පනා කළේ මොකේදද? හඳුනන දෙයකයි කල්පනා කරන්නේ. හැඳුනේ මොකද්ද? විඳින බවයි. විඳේ මොකද්ද? ස්පර්ශ වෙච්ච බවයි. එතකොට මෙන්න මෙතන කියලා නාම රූප පත්‍ය විඥානම් කියලා. ඒක මම උපමාවකින් කියන්නම්. අපි මෙහෙම ගත්තොත් මට මේ වම් පැත්තේ ඉන්න මේ මහත්තයා ඉන්නවා. මම මේ වටාපත දෙනවා අපේ මේ මහත්තයාට. ඒ මහත්තයා මේ වතාවත දෙන අනිත් මහත්තයාට. දැන් කවුරු හරි එතුමගෙන් අහුවොත් මේ වටාපත කොහෙන්ද කියලා හාමුදුරුව දුන්නා කියයි. මගෙන් අහුවොත් මම කියන මේ මහත්තයාට දුන්නා කියලා. දැන් හොඳට බලන්න මෙතන සිද්ධිය. දැන් මෙතුමා කරපු සේවය ගැන කතාවක් වෙලා තියෙනවද මෙතන? තේරුණා කියන්නේ ඔබතුමාලා දෙන්නගේ නම් කියන්න මට. ඈ? රන්හොටි. ආ ඔබතුමා? මම මේ වටාපත දෙනවා අපේ රන්හොටි මහත්තයාට. එතුමා දෙනවා රණතුංග මහත්තයාට. දැන් රණතුංග මහත්තයා කියන්නේ අහුවොත් කවුරු හරි මේ වටාපත දුන්නේ කවුද කියලා? හාමුදුරුවෝ කියනවා. මගෙන් අහුවොත් මං කියනවා රණතුංග මහත්තයාට දුන්නේ කියලා. දැන් මමද මේ වතාපත රණතුංග මහත්තයාට දුන්නේ? මම දුන්නා කිව්වොත් හරිද? හොඳයි මම දුන්නේ නැහැ කිව්වොත් හරිද? හරිද? එතකොට මොකක්ද කියන්නේ? මම වතාපත දුන්නා කියලා කිව්වොත් ඒකයි වැරදි නේ. දුන්නේ නැහැ කිව්වොත් ඒකත් වැරදි. ඇයි ඒ? අපේ මේ රන්මුදි මහත්තයා කරපු සේවය එතකොට අතහැරෙනවනේ. මනාවකට කිව්වොත් කොහොමද කියන්න වෙන්නේ? අපි දෙන්නම හින්දා හම්බුණා කියලා කිව්වොත් හරිද? මගෙන් වටාපත මේ මහත්තයා ගාවට ආවා එතුම නිසා මෙතෙන්ට ලැබුණා. එහෙම කිව්වොත් හරිද? හරි. මනාවකට කියනවා නම් ඒ විදිහට කියන්න වෙනවනේ. නේද? මං වටාපත අපේ ගම්මති මහත්තයාට දුන්නා. එතුමා රණතුංග මහත්තයාට දුන්නා. රණතුංග මහත්තයාගෙන් කවුරු හරි ඇහුවොත් ඔය වටාපත ලැබුණේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ මේ මහත්තයයි හිඳයි මට මේ වටාපත ලැබුණේ. කොහොමද ඒ දෙන්න හිඳ වටාපත ලැබුණේ කියලා ඇහුවොත් ස්වාමීන් වහන්සේ මේ වටාපත දීලා තියෙනවා ගම්මති මහත්තයාට එතුමා මට දුන්නා. එතකොට කිව්වොත් දහම්ම දහම් වූ පරිදි කිව්වා නේද? ඒ කියන්නේ වෙච්ච දේ වෙච්ච විදිහටම කිව්වනේ. නමුත් බැරි වෙලා හරි මම දුන්නා කියලා කිව්වොත් මේ කියමන මනාකොට කියමනක් නෑ. ඇයි මං ගාවට ඇවිල්ලත් නෑ මම එතුම ගාවට ගිහිල්ලත් නෑ මාව දැකලත් නෑ එතුමව මං දැකලත් නෑ අපි දෙන්න අතර හැමදාම සම්බන්ධය ගොඩනැගුණා නම් ගොඩනැගුණ හේතුඵල ධර්මාරා. මෙතුමගේ සම්බන්ධය නැත්නම් අපි දෙන්නගේ හමුවීමක් නැහැ. තේරුණාද? මම ඒකෙන් මතක් කළේ මෙන්න මේ සිද්ධිය හොඳට බලා ගන්න රූපය වගේ කියලා හිතන්න මම නාමය වගේ කියලා හිතන්න රන්හුන්දි මහත්තයා රූපේ නිසා නාම ධර්ම පහළ වෙනකොට නාම ධර්මයි හිතෙන් දැනගන්නේ අපි. මේ මෙතුම දුන්නු රංගවති මාත්‍ය රංගක මාත්‍යෙත් මේක දීලා තියෙනවා. රංගවති මාත්‍යගේ දෙයි රංගක මාත්‍ය අරගෙන තියෙන්නේ. ඒ දෙන්න අතර තමයි ජනින් දින් වෙන්නේ. එතකොට මම ඒකට උපකාරක ධර්මයක් කරනවා. රූපය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම පහළ වෙනවා. ඒ නාම ධර්ම තමයි විඥාණයෙන් විඤ්ඤය වෙන්නේ දැනගන්නේ. හිතෙන් දැනගන්නේ. නමුත් අපිට රූපය නිසා නාම ධර්ම පහළ වෙනවා නාම රූප නිසා විඥාන මේ නාම රූප දෙකම නිසා දැනගත්ත කියන එක නෙමෙයි අපිට අම්බ වෙන්නේ. කෙලින්ම රණතුංග මහත්තයා මට දුන්න මම රණතුංග මහත්තයට දුන්නා වගේ රූපේ දකින්නේ කියන තැනක කෙලින්ම අපේ සංයෝජනේ තියෙනවා. රූපය නිසා නාම ධර්ම පහළ වෙනකොට නාම ධර්ම දැනගන්නේ නමුත් අපිට අදහස වෙන්නේ මොකද්ද? රූපය දැනගත්තා කියලා. තේරෙනවද මේ කියන්නේ? කෙනෙම රණතුංග මහත්තයාට මම දුන්නා කියලා කියනවා වගේ තේරෙනවද? එතකොට දැන් මේ මෙතුම කරපු තේරි අතහැරනවා වගේ නාම ධර්ම වල කෘත්‍ය ටික අපිට හම්බ වෙන්නේ නැහැ. තේරෙනවද මම කියන්නේ? එතකොට නාම රූප පත්‍ය විඥානම් කියනකොට අපි හොඳට මේ සිද්ධිය දැනගන්න ඕනේ. රූප ඒ නිසා නාම ධර්ම පහළ වෙනවා. ඉස්සෙල්ලා මේ නාම රූප කියන දෙක තෝරලා දෙන්න වේවි කියලා හිතනවා මට. තේරෙන්නේ නැද්ද? ඈ දැන් හොඳට බලන්න ඉතින්ලා මේ පේන අරමුණේ නාම රූප දෙක හඳුනා ගන්න. ඔයගොල්ලෝ යම් අරමුණක් පෙනෙනකොට මේ පේන අරමුණේ නාම රූප දෙක විස්තර කරලා කියන්න මට ගන්න බබනකි. රූපය කියන එක දැන් මේ අපිට පේන රූපය ගැන කියනවා නෙමෙයි. අපි දැනගත්ත නොදැනගත්ත රූපේ යථාර්ථය කියනවා. හැම රූපයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. අපි ඇහැයි කියලා හම්බ වෙන තැන පවතින රූපයක් තියෙනවා නම් රූපයයි කියලා අපි පනවන තැන පවතින රූපයක් තියෙනවා නම් මම මේ අපි ඇහැයි කියලා රූපයයි කියලා පනවන ධර්මතාවය ගැන කියනව නෙමෙයි. අපි ඇහැයි කියලා රූපයයි කියලා පනවන තැන පවතින රූපයක් තියෙනවා නම් ඒ රූපය යථාර්ථය කියනවා. ඒ රූපය සතර මහා ධාතුයි. එතකොට මේ ඇහත් දුක දෙක ගැටීම නිසා විඳින බවක් තියෙනවා නම් ඒ විඳින බවට කියනවා මොකද්ද වේදනාව කියලා. මේ අරමුණ හඳුනන බවට කියන සංඥාව කියලා. මොකද්ද හඳුනන්නේ? නීලං වා පීතං වා ලෝහිතං වා උදාතං වා මාංජස්තං වා නිල් හෝ කහ හෝ රතු හෝ සුදු හෝ තැඹිලි හෝ වර්ණ සතහන හඳුනනවා නම් දිග බව හතරස් බව රවුම් බව හුලස් බව නොයෙක් හැඩතල පෙනෙන බවක් තියෙනවා නම් මේකට කියනවා මොකද්ද රූප සංඥාව කියලා රූප සංඥාව කියලා යථා යථානං සංජානාති තථා තථානං වහරති යම් යම් ආකාරයකට හඳුනායි නම් ඒ ඒ ආකාරයට කල්පනා කරනවා. දිග් බව, අතරස් බව, නිල් පාට, කහ පාට කියලා අපි කල්පනා කරනවා. කල්පනා කරන දේ දැනගන්න. එතකොට මෙන්න මෙතන අපිට දැනගැනිල්ලක් ඇති වෙනකොට රූපයක් දැනගන්නවා කියනකොට මේ දැනගැනිල්ල වෙන්න ධර්මතා පහක් තිබුණා. රූපෙකුත් තිබුණා, අරමුණ විදින බවකුත් තියෙනවා අරමුණ හඳුනන බවකුත් තියෙනවා අරමුණ කල්පනා කරන බවකුත් තියෙනවා එහෙම වුණාමයි දැනගන්නේ එතකොට මේ දැනගැනිල්ල දැනගැනීම කෙලින්ම රූපයක් දැනගන්න බෑ හිතට කවදාවත් කෙලින්ම රූපයක් හම්බ වෙලා නැහැ හම්බ වෙලත් නැහැ හම්බ වෙනවත් නෙමෙයි හම්බ වෙන්නේද නැහැ පටවි ධාතුව දැකලා තියෙනවද කවුරුද පටවි ධාතුව නමුත් රූපය දකින්න බෑ කියලා ධර්මතාවයකුත් නැහැ. ලෝකේ රූපය දකින්න පුළුවන් ක්‍රමකුත් තියෙනවා. මම ප්‍රශ්නයක් අහන්නම්කො. මේ පින්වත මේ පින්වතුන්ගේ ඇහැ දැකලා තියෙනවද? තමන්ගේ ඇස් දෙක තමන් දැකලා තියෙනවද? මං කන්නාඩියේ නෙමෙයි අහන්නේ ඇස් දෙක තමන් තමන්ගේ ඇස් දෙක දැකලා තියෙනවද? එතකොට අපේ ඇස් දෙක බලා ගන්න අපිට බෑ කියලා ලෝකෙ කියන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. ලෝකෙ තුල තියෙනවානේ අපිට අපේ ඇහැ බලන්න පුළුවන් කියලා ධර්මතාවයක් නේද? හැබැයි පුළුවන් වුණාට ඒක වෙන ක්‍රමයක් තියෙනවා. ඒකෙන් කිව්වේ නෑ මේ ඇහෙන් ඇහැ බලන්න පුළුවන් කියන එක. යථාර්ථ වශයෙන් අපි අපි ඇහැ දැකලා නෑ. දැකලා නැති වුණාට අපිට අපේ ඇස් දෙක බලා ගන්න පුළුවන් කියන ධර්මතාවයක ලෝකේ තියෙනවා. කොහොමද අපේ අපේ ඇහැ බලන්නේ? මේ ඇහැ ඉදිරිපිටෙන් කැඩපතක් තිබ්බහම කැඩපතට මේ රූපේ ඡායාව වැටෙනවා. කැඩපත අපි කැඩපතේ තියෙන ඡායාව දැනගන්නවා මේ ඇහැ දැනගත්ත යන ගමේ යනවා. අපිට අපේ ඇහැ බලන්න වෙන්නේ එහෙමනේ. එහෙම බලන්න ක්‍රමයක් තියෙන නිසා ඇහැ බලන්න පුළුවන් කියලා කියනවා. තේරෙනවද මේ කියන්නේ? යථාර්ථ වශයෙන් බැලුවොත් අපිට අපේ ඇහැ බලන්න බෑ. මේ ඇහැට මේ ඇහැ තේනවද? යථාර්ථ වශයෙන් එහෙම බලන්න බෑ. නමුත් ලෝකෙ තුල අපිට අපේ ඇහැ බලන්න පුළුවන් අපිට අපේ ඇහැ දකින්න පුළුවන් කියලා ධර්මතාවයක් තියෙනවා. එයින් කිව්වේ නෑ මේ ඇහෙන් ඇහැ බලන්න පුළුවන් කියන එක පුළුවන් කියලා. ඒ තුලින් කිව්වේ කොහොමද? මේ රූපය නිසා කැඩපත කිදිලින් තිබා කැඩපතට ඡායාව ගැටෙනවා. ඒ ඡායාව අපි දැනගන්නේ මේ ඇහැ දැනගතන කරන්නේ. ඒ වගේ තුන් මුතු යථාර්ථ වශයෙන් බලුවම ධාතු අපි දන්නේ නැහැ. අපිට කවදාවත් ධාතු හම් වෙලා නැහැ. පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපය දකින්න බෑ අපිට. නමුත් මේ සතර මහා ධාතුන්ගේ නානත්වය නිසා ධාතුන්ගේ නානත්වය නිසා සංඥා නානත්වයක් පහළ වෙන හිතට. හිතට මේ වේදනා සංඥා කියන නාම ධර්ම පහළ වෙනවා. එතකොට ඒ නාම ධර්මයි අපි දැනගන්නේ. රූපේ දැනගත්තා යන ගණේට යනවා. අර අපි කියපු ඇහැ වගේ කියලා හිතා ගන්නකෝ රූපේ පටිධාතුව. ඇහැ නිසා කැඩපතට වැටුණු ඡායාව වගේ කියලා හිතා ගන්නකෝ නාම ධර්ම. ඒ කැඩපතට වැටුණු ඡායාව අපි දැනගම ඇහැ දැනගත යන කර්මත යනවා වගේ. නාම ධර්ම දැනගෙන රූපය දැනගත්ත වෙන ගණයට යනවා. තේරුණාද කියන්නේ? තේරෙන්නේ නැහැ අපි මෙන්න මේ විදිහට කරමු. අද ගෙදර ගිහිල්ලා කණ්ණාඩියක් ගන්න. දැන් ඕගොල්ලෝ ගෙදර ගියා කියලා හිතන්නකෝ. දැන් කණ්ණාඩිය අතට ගන්න ඉතල Tamanට Tamanගේ ඇහැ පේන්නේ නැහැ. ඔන්න දැන් ගෙදර ගිහිල්ලා ඔයගොල්ලෝ කණ්ණාඩියක් අතට ගත්ත කියලා හිතා ගන්නකො. මූණ ඉදිරි පිටට දැන් කණ්ණාඩියක් තියාගත්ත කියලා හිතන්න. දැන් මේ Tamange ඇස් දෙකේ ඡායාව කණ්ණාඩියට වැටලා තියෙනව නේද? හැමෝටම තේරෙනවද ඒක? හැමෝටම තේරෙනවා. දැන් කණ්ණාඩියේ තියෙන ඡායාව ඔයගලන්ට දකින්න පුළුවන් නේද? පුළුවන්. දැන් කණ්ණාඩියේ තියෙන ඡායාව දැක්කට ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලන්ගේ ශරීරයේ තියෙන ඇස් දෙක දැක්ක කියලානේ. එහෙම නේද? නැත්තම් කණ්ණාඩියේ තියෙන ඇස් දැක්ක කියලා හිතනවද? මොකද කණ්ණාඩියට මූණ ගැටුණාට ඕගොල්ලෝ දන්නවා මේ අපේ මූණයි තියෙන්නේ කියලානේ. ඒ හින්දානේ කණ්ණාඩියේ පවුඩර් ගන්න යන්නේ නැත්තේ. ඇයි? දැන් ඕගොල්ලන්ට ඒ මූණ දැරිලා නැති වුණා නම් මේ පහළ වෙන්නේ අපේ මූණයි මේ පේන්නේ මෙතන තියෙන ඡායාවක් කියන මූණ නැති වුණොත් ඔගොල්ලෝ පවුඩර් ගන්න කණ්ණාඩියෙන්. දැන් ඔය නුවණ නැති ඉන්න තමයි තිරසංගත සත්‍ය කැඩපතට පයින්නේ. hina වෙන්නේ නෙමෙයි ඇත්ත ඒක. නොදන්නව නෑ. අපි මිනිස්සුන් හින්දා අපි දන්නවා ඒක. ඔන්න දැන් කන්නාඩි ගෙදර ගිහිල්ලා ගිය ගමන් යන්න කන්නාඩි මේසගාවට. ගිහිල්ලා හොඳට බලන්න බලනකොට අපිට අපේ ඇස් දෙක පේනවා. කැඩපතේ තියෙන ඡායාව පෙවුනහම අපිට අපේ මේ ශරීරස්ත ඇස් දෙක දැනගත්ත යන ගණයට යනවා. ඔන්න දැන් අපි මේ අපේ ඇස් දෙකයි මේ තියෙන එකයි දැනගත්තේ කියලා හිතාගෙන ඉන්නේ. ඒ වුණාට ඇත්තටම අපි දැනගෙන තියන්නේ කැඩපතේ තියෙන ඡායාව අපි අහකට යනකොට මේක නැති වෙනවා. ඒ උපමාවෙන් මම උපමා කළේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු මෙන්න මෙතන තමයි අපිට ගැඹුරු සතර හිත මෙහා දේවල් ගොඩාක් ලේසියක්. ඒ ධාතු රූපය නිසා හිතට පහළ වෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම. උදාහරණයක් ඇටියට එහෙම වේදනා සංඥා චේතනා දන්නේ නැත්නම් එක පැත්තකින් ගන්නකො. අපිට මේ පෙනෙන බවක් තියනවා නේද? ඇහැට රූප පේන බවක් තියනවානේ. මේ පෙනෙන බව රූපය නිසයි පෙනෙන බව කියන මේ පෙනීමට හමු වෙන ධර්මතා ටික පහළ වෙනවා. එතකොට ඒ පෙනීම ඒ රූපය නිසා පහළ වෙන නාම ධර්මයි අපි දැනගන්නේ. ඔකට මෙන්න මෙහෙම එකක් ගන්න. අපිට මේ අවශ්‍ය වෙන එකම දෙයක් තේනවා මේ පෙනෙනවා කියන සිද්ධිය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන අවබෝධය අපිට අන්තිමට එන්න ඕනේ. මේ තිමතුන් මෙන්න මෙහෙම කද්දකල් තියෙනවා. මේ තිමතුන්ගේ ගෙවල් වල ඇතිනේ සීතකරණ. සීතකරණය අරිනකොට ලයිට් එකක් පත් වෙනවද ඇතුලේ? පත් වෙනවා. ඒක වහනකොට මොකද වෙන්නේ? නේද? එතකොට මේ දොර ඇරියාමයි පත් උනේ දොර වහනකොට නිවන කියලා ඔයගොල්ලෝ දන්නේ කොහොමද? දැන් මම අහන ප්‍රශ්නේ සීතකරණය අරනකොට ලයිට් එක පත් වෙනවනේ. පත් වෙනවා. මේ දොර ඇරපු හින්දාමයි පත් උනේ දොර වහනකොට නිවෙනවා කියලා දන්නේ කොහොමද? ඔයගොල්ලෝ ඈ හරි ප්‍රශ්නයක්. ඔයගොල්ලන්ට නුවණක් තියෙනවා. නුවණින් දන්නේ. මේ මාතසින් කවදාවත් පුළුවන් ද ওই ලයිට් එක නිවිච්ච බව දකින්න? ওই ලයිට් එක දොර අරිනකොටම පත් උනේ කියලා දකින්න පුළුවන්. ඕගලන්ට අරින් දොර අරිනකොටම හම්බ වෙන්නේ පත්තු වෙච්ච බවමයි. දොර වැහෙනවා ලයිට් එක නිවෙනවා දොර වැහෙනවා දෙක එකට වෙන හින්දා ඕගලන්ට මේ ඇහැට පේන ලයිට් එක නෙවිච්ච බව. ඕගොල්ලෝ දැන් නුවණින් දන්නවා ලයිට් එක නෙවිලා තියෙනවා. දොර අරිනකොටම පත්තු වෙලා දොර වහනකොට නිවෙනවා කියලා ඔයගොල්ලෝ දන්නේ දොර අරින්න ඉස්සෙල්ලා ඒක නිවිලා කියලා දන්න හින්දා දොර වැහුවට පස්සේ ඒක නිවෙනවා කියලා දන්න හින්දා ඒ නිසා තේරෙනවා කියන්නේ එහෙම නැත්තම් ඕගොල්ලන්ට වෙනසක් හොයන්න බෑ ඔයගොල්ලන්ට කවදාවත් මේ ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා දකින්න වෙන්නේ ඔය වගේ දැන් මේ ෆ්‍රිජ් එක අරිනකොටම ලයිට් එක පත් වෙලා වගේ ඇහැ උපදිනකොටම චක්කු විඥානය උපදිනකොටම මේ පෙනෙන බව හිතත් එක්කමයි උපදින්නේ. හිත පවතින කම්ම පෙනෙන බව පවතිනවා. හිත නිරුද්ධ වෙනකොටම පෙනෙන බව නිරුද්ධ වෙනවා. ඔකට කියනවා චිත්තාණු පරිවර්තන කියලා. හිතත් එක්කම පෙරලෙනවා. ඒ හින්දා ওই නුවණ නැති කෙනාට කවදාවත් මේක නිරෝධය අහුවෙන්නේ නැහැ අනිත්‍යය අහුවෙන්නේ හිත උපදිනකොට මේ පෙනෙන බව ඉපදිලා නම් හිත පවතිනකම්ම පැවතිලා නම් හිත නිරුද්ධ වෙනකම්ම නිරුද්ධ වෙලා නම් හිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙලා නම් දැන් නුවණක් නැති කෙනාට කවදාවත් මේකේ අනිත්‍යතාවය හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය සිද්ධිය මේ අපිට වෙලා තියෙන්නේ. දැන් චිත්තාන පරිවර්තන විතරක කියලා කියන්නේ හිත අනුව පෙරලෙනවා. මේ වටාපතේ මොන හරි මේකට තිබුණොත් මේකට තව කෙනෙක් හිටියොත් මේ කැරගෙනකොට මේකට ඉන්න කෙනාට මේකට හම්බ වෙයි. ඇයි මේක කරගෙනකොට මේ පැත්ත කෙනා කරගෙන මේ පැත්ත කෙනෙක් කරගෙන හින්දා නේද කරගෙන දෙයක් ඇතුලේ ඉන්නකොට ඉන්නකොට ඒ කියන්නේ පෙරලන දෙයක් නම් තියෙන්නේ ඒ දෙය හම්බ වෙන්නේ නැහැ කවදා. අපි කියමුකෝ අපිට අපේ හෙවණෙල්ලාව අල්ලන්න පුළුවන්. ඇයි? අල්ලන්න අපි දිව්වොත් හෙවණෙල්ලාව දුවන හින්දා අල්ලන්න බෑනේ. එහෙම නේද? කවදාවත් අල්ලන්න පුළුවන් නෙයි. කවදාවත් අල්ලන්න බෑ. ඒ වගේ ඔයගලන්ට කවදාවත්ම මම කියනවා මිත්‍ති දකින්න බෑ කියලා පේන ඇහෙන දැනෙන දේ නෝන නැත්තම්. ඔයගලන්ගේ චක්කු විඥාන හිත උපදිනකොට හිතත් සමගම උපන්න දෙයක්මයි ඒ හිතට පේන්නේ. ඒ හිත පවතිනකම්ම පෙනෙන දේ පවතිනවා. හිත නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා. ඒ සිද්ධිය නොදන්න හින්දා ඔයගලන්ට පේන්නේ තියෙන දේ දැක්ක දැකපු දේ තියනවා කියන අදහස. එක චිත්තයි තියෙන්නේ මේ අනිත්‍ය දකින්න ඇත්ත දැනගන්න විතරයි ඕනේ. මේ ඇත්ත කියන එක දැනගත්තා නම් එපමණකින්ම විද්‍යාව උපදිනවා. මේ වෙලා තින්නේ මොකද්ද කියලා. අර මම කියන්නේ ඔගොල්ලෝ කන්නාඩියට දෙන්නේ ඉස්සෙල්ලා ඔයගලන්ගේ ඡායාව කන්නාඩියේ තිබුණාද? කණ්ණාඩියට එදෙනකොටම ඔයගලගේ ඡායාව ඔන්න ඇස් දෙකෙන් කණ්ණාඩිය දිහා බලනවත් එකම ඒකම හැදුණු ඡායාවක් නේද ඔයගලන්ට තේරෙන්නේ. ඔන්න හිතත් එක්කම ඡායාව ඉපදුනා. දැන් කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නකන් ඡායාව පේනවා. ඇහැ කණ්ණාඩිය මහකට ගන්නකොටම ඡායාවක් නැති වෙනවා. කවදාවත් ඇහෙන් දැකලා ඕගලන්ට අනිත්‍ය බලන්න පුළුවන් දේ ඡායාවේ. තේරෙනවද අනිත්‍ය? හා ඡායාව තියෙනවද නැද්ද බලමු කියලා ආයෙත් කන්නත් දෙබුණොත් මොකද වෙන්නේ? ආයෙත් තේනවා. ආයෙත් තේනවා. ආයෙත් ඇහැ පවතින කම්ම පවතිනවා. ආයෙත් අහකට යනකොටම නැති වෙනවා. මේ ඡායාවේ අනිත්‍ය උගලන්ට බලාගන්න දෙන්නේ නුවණින්ම මිසක. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤායි. නුවණත්තන් විසින් සමාධිය වේලාම නුවණින්ම දත යුතුයි. යම් කිංචි සමුදය ධර්ම සම්බන්ධ නිරෝධ ධර්මං. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල හේතු නැති වෙනකොට නැති වෙනවා. ඇති වෙච්ච දේ නැති වෙනවා කියන එක දැක්කොත් දැකපු දවසටයි අපිට මේ ලෝකෙ ගැන කලකිරෙන්නේ. ඇති වෙච්ච දේ නැති වෙන හැටි දකින්න නම් ඇති වෙච්ච හැටි දකින්න ඕනේ. ඕගලන්ට තේරුණොත් මේ හිතත් සමගම උපදින ධර්මතාවයක්මයි හිතෙන් දැනගන්න කියලා. හිත නිරුද්ධ වෙනකොටම දැනගත දේ නිරුද්ධයි කියන එක ඉගෙන තියෙනවා. නමුත් අපි හැමදාම දැනගන්න තියෙන දේක් දැනගන්නයි කියන මට්ටමේ. ඒ හින්දා දැනගත්ත දේ හැමදාම අපිට තියෙනවා ඒක. දැන් තිරසංගත සතෙක් වතුරකට එඹුණොත් එයාට එයා එදෙන්න ඉස්සෙල්ලා ඡායාව තියෙනවා. එඹුණාට පස්සේ ඡායාව තියෙනවා වෙනවා. ඒ හින්දානේ බුරන්නේ. මායුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළු මරිචික උපමා සංඥා සංඥාව කියන්නේ මිරිඟුවක් වගේ. මිරිඟුවේ ස්වභාවය මොකද කියලා බලන්න. මේ ඇහත් රූපයත් දෙක ගැටුණොත් මිරිඟුව තියෙන තැන ඔයගොල්ලන්ට ජලය වගේ පේනව නේද? මිරිඟුව දන්නවනේ. දන්නවා. ඔයගොල්ලන්ගේ ඇහැට මිරිඟුව තියෙන තැන ගැටුණු ජලය වගේ පේනවනේ. පේනවා. ඇහත් රූපයත් දෙක අහකට ගත්තොත් අර පෙනිච්ච එක ආපහු තියනවද? නෑ. ආපහු බැලුවොත් ආපහු තේරෙනවා. එතකොට ඇහෙන් බලන තාක්ම පේනවා. ඇහැ අහකට ගන්නකොටම නැති වෙනවා. සිය වතාවක් බලුවොත් සිය වතාවම ඒ ඇහත් එක්කම නැත්නම් ඒ හිතත් එක්කම හැදිලා පේනවා. ඒ ඇහැ අහකට ගන්නකොටම නැති වෙනවා. ඒ වගේ තින්නතුනේ මේ පේනවා කියන සිද්ධිය. ඈත් රූපය දැක්කම හිත උපදිනකොටම හිතත් එක්කම උපන් ධර්මතා ටිකක් මේ පෙනීම කියන්නේ අපිට පේන්නේ. ඈත් රූපය දෙක නිරුද්ධ වෙනකොටම හිත නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා. නමුත් අපිට මේ හිත නිරුද්ධ වෙනකොටම පෙන්දේ නිරුද්ධයි කියන නුවණ එන්නේ. ඒක බලාගෙන තමයි අර මම දැක්ක මෙහෙම ගහලා තුන පොතකුත් අන්නේ පොතේ තියෙනවා. හේතුඵල ධර්ම බලන්න කියන්නේ. අර ඇහැ රූපය චක්කුඤ්ඤය කියන මේ තුන් දෙනා නිසා පෙනෙන බවක් වෙනවා නම් මේ හේතු තුන නිරුද්ධ වෙනකොට මේ පෙනෙන බව නිරුද්ධ වෙනවා කියන අවබෝධය ඕන කියන්නේ මොකෙන්ද? එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ඇහත් දුක චක්කුඤ්ඤාච තුන්දෙනා නිසාමයි පෙනෙන බව උපන්නේ. මේ තුන්දෙනා පවතින නිසා පෙනෙන බව පවතිනවා. ඒ තුන්දෙනා නිරුද්ධ වෙනකොට පෙනෙන බව නිරුද්ධ ඒ හටගත්ත දේ නිරෝධය දකින්න නම් අපිට මේ නාම රූප දෙක පිළිදෙන් දකින්න වෙනවා. අපිට ඇයි විදර්ශනා කියලා කියන්නේ? විදර්ශනා කියලා කියන්නේ විශේෂයෙන් දකින්න. කුමකට වඩා විශේෂයෙන්ද? සාමාන්‍ය ලෝකයා දකින දර්ශනයට වඩා විශේෂයි. සාමාන්‍ය ලෝකයා රූපයක් දකින තැන ඕගොල්ලෝ දකින නාම රූප ධර්මතා දෙක. නාම රූප ධර්මයන් පිළිසින දැකීම තමයි දිට්ඨි සුද්ධි කියලා කියන්නේ. ඕගොල්ලෝ බලන්න නාම රූප පත්‍ය විඥානං හැමදාම කතා කරන වචනේ අර්ථය එක දවසක් ජීවිතෙන් දකින්න හැමදාම මේ බණ ටික කතා කර කර රූප දකින්න රූප දකින්නවා කියන තැන ඉන්නේ නැතුව අපි මේ ටික ඔක්කොම කටපාඩමට කටපාඩම් කරගෙන හැමදාම නාම රූප පත්‍ය විඥානං රූපේ සතර මහා ධාතුයි ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා හට ගන්නවා නාම රූප ප්‍රත්‍ය විඥානය කියලා මම හිතලා ඔක්කොටම පාඩම් නැතිනේ ඔක්කොට පාඩම් එහෙනම් ජීවිතෙන් දකින්නේ මොකද්ද ඇහෙන් දකින්නේ ඔයගොල්ලෝ රූපයක් ඇයි හිතන්නේ නැත්තේ? ඇයි හිතන්නේ නැත්තේ කෝ නාම රූප පත්‍ය විඥාන? මේ පාඩමට ගන්න එකක් නෙමෙයි අපේ ජීවිතේ දකින්න එකක් මේ කිව්වේ. මේ ප්‍රශ්නේ එන්නේ නැහැ ඔයගොල්ලෝ කතා කරන දේ ටිකක් හරි ප්‍රායෝගික වෙන්න ජීවිතෙන් දකින්න උත්සාහවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙම උත්සාහවත් වෙලාම නැහැ. ඒ ටික පාඩමට ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ උදේලේ දන්නවා. මේ ධහම දන්න තව පුද්ගලයෙක් බිහි වෙන්න බෑ. මේ දැනුමින් පුද්ගල භාවය දුර වෙනවා. මේ සතර හැමදාම ඇවිදින්නේ දුක් විඳින පුද්ගල භාවය නිසායි. තව ධහම දැනගත්ත පුද්ගලයෙක් දිහි වෙනව නම් තේරුමක් නැහැ. මේ ධහම අවබෝධයෙන් පුද්ගල භාවය දුර වෙනවා. එහෙම දුර වෙන්න නම් අපේ ජීවිතෙන් දකින්න ඕනේ. චක්කු විඥාන කියනකොට ඔයගොල්ලෝ දකින්නවද තමන්ගේ ජීවිතේ නාම රූප පත්‍ය විඥාන? මේ දැනගන්නවා කියන එක නාම රූප කියන ධර්මතා දෙකක් නිසායි මේ දැනගන්න වෙන්නේ. මේක දැක්කනම් මේ කියන ප්‍රශ්නේ එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකෝත්තර මාර්ගයේ උපදින එක් ක්ෂණිකව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම කියන විදිහට යමක් කරනවා නම් උදේ පටන් ගන්නකන හවස විශේෂණයකටපත් වෙනවා කියන්නේ. එච්චර ඒ නිසායි අකාලිකයි කියන්නේ. ඉතින් අපි ওই ටික වචනයට පාඩම් කර කර අවුරුදු ගාණක් හිටියත් හම්බ වෙන්නේ නැහැ. සෝත විඥාන කියනකොට ඔයගලන්ට හම්බ වෙන්න ඕනේ නාම රූප දෙකක් නිසා මේ දැනගන්න ඇති වෙන්නේ කියලා. කොහොමද එහෙම වෙන්නේ? අන්න ඒ ටිකයි මම මතක් කරුවේ. ඒ කියන්නේ අපි මේ නුවණ භාවිතා කළම නැහැ කියන එකක් කියන්නේ. මට හොඳට තේරෙනවා මේ කතා කරන ගැඹුරු යමක් කතා කරන කතා කරන තැන හිත බහින්නේ නැහැ කියලා කියන්නේ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ අපේ ජීවිතේ උඩින් යන්නේ අරිට පාවෙන ලබ්බු කබලක් වගේ. හැරලා යන්නේ මේ ජීවිතයට මේ ධර්ම යොදාගත්තොත් විතරයි අපිට මේක ප්‍රයෝජනය ගන්න පුළුවන්. කතා කිරීමෙන් නෙමෙයි. ඒකයි සාමාන්‍ය ලෝකයා රූපයක් දකින්න තැන ඕගොල්ලෝ දකින්න නාම රූප කියන ධර්මතා දෙක. එහෙම දකින්නකොට ඉබේමයි නාම ධර්මයන්ගේ නිරෝධය කියන එක හසු වෙන්නේ. ඒ ස්පර්ශ නිරුද්ධ වෙනකොටම නාම ධර්ම නිරුද්ධයි කියන එක ඉබේම හසු වෙනවා. හැම වෙලාවෙම රූපයත් විඥානයත් අතර සම්බන්ධය තියෙන නාම ධර්ම මත. නාම ධර්ම අරමුණු කරලා මේ විඥානය ආපෝ සතරමා ධාතු රූපයකට දැක ගන්න. එතකොට තමයි රූපේ සවිඥානික වෙන්නේ. බැරි වෙලා මේ නාම ධර්මයන්ගේ නිරෝධය සාත්කලොත් අපි හටගන්න හටගන්න හැම නාම ධර්මයන් නිරෝධයි කියලා මේ විඥානයේ නාම ධර්ම අරමුණු කළා සතර මහා ධාතු රූපෙට බැස ගන්න බෑ. එදාට තමයි ජාති නිරෝධයි කියලා කියන්නේ. ඉපදීම ඉවරයි කියන්නේ. දැන් අපි තාම හුරු කරලා තියෙන්නේ මොකද්ද? මේ නාම ධර්ම රූප වලට අයිති කියලා හිතනකොට මොකද වෙන්නේ? නාම ධර්ම සීකර කර රූප හොයනවා අපා. ඉතින් කිසිම වෙනසක් කියලා නැහැ අපේ මේ ධර්ම ඉගෙන ගැනීමෙන් අපේ මනසට පිළිසරණ කියලා නැහැ තාම. ඉස්සෙල්ලා මූලක ඉඳන් ඉගෙන ගන්න වෙනවා කියලා මම නම් කියන්නේ. ඒ කියන්නේ ස්කන්ධ ටික ඔක්කොම ජීවිතෙන් දකින්න. ප්‍රායෝගික වෙන්න ඕනේ ජීවිතෙන් හොඳට හිතන්න ඕනේ. රූප සංඥාව කියන්නේ අපි කියනකෝ රූපය කියන එක ඔන්න නුවණින් දකිනවා. රූපේ සතර මහා ධාතු. එතකොට විඳින බවක් කියනවා නම් මේක වේදනාව. වේදනාව කියන්නේ චෛතසිකයක්. චෛතසික කියන එක කියන්නේ මොකද්ද? චේතනික, චිත්තනික. සිතෙහි සිතහ සම්බන්ධ ධර්මයි. රූපය සම්බන්ධ ධර්ම නෙවෙයි සිතහ සම්බන්ධ ධර්මයි. ඊට පස්සේ සංඥාව කියන්නේ හඳුනනවා. හඳුනන කියන එක චෛතසිකයක්, සිතේ උපන්න එකක්, සිතා බඳින එකක්. සංකාර කියලා කියන්නේ චේතන. චේතන කියලා කියන්නේ හිතන බව කියලා කියන්නේ ඒ සිතේ ක්‍රියාවලිය. එහෙනම් අපි දන්නවා රූපය නිසා විඳින හඳුනන හිතන ධර්මතාවයක් පහළ වෙනවා. මෙන්න මේ විඳින හඳුනන හිතන කියන ධර්මතාවය තමන්ගේ එදිනදා ජීවිතෙන් දකින්න ප්‍රායෝගික වෙන්න ඕනේ. දැන් අපි මෙහෙම බැලුවොත් සංගල දන්නවා අපි මේ හැඩතල පේන බවක් තියෙනවා නම් වර්ණ සටහනක් පේන බවක් තියෙන මේ රූප සංඥාවයි කියලා. දැන් මේ රූප සංඥාවයි අපි මෙච්චර කාලේ රූපේ රූප කියලා අසුරු කරන්නේ. ඒකයි අපිට නාම රූප දෙකක් හම්බෙන්න රූපෙම තමයි හම්බෙන්නේ. ඊට පස්සේ මේ සංඥාව අපි හිතෙන් දී කරුවත් ඒ හම්බෙන්න රූපයක් නේ රූපේ දී කරුවොත්. නාම ධර්මයි දී කරන්නේ ඒ හම්බෙන්න අපිට රූපය. ඉතින් ඥාත පරිණය කියන කොටස අපි දැනගන්න ඕනේ. ස්කන්ධය ඉගෙන ගන්න කියලා කිව්වේ ඒකට. එහෙම ඉගෙන ගත්තාම රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ සංඥා කියන්නේ මොනවද? ඒ සංඥාවල පෞද්ගලික ලක්ෂණ මොනවද? තමන්ගේ ජීවිතයෙන් තමන් හොඳට තීරණය කළා කියනවා. දැන් මම හොඳට දන්නවා කුමන හෝ වර්ණයක් හෝ සතහනක් දෙන බව සංඥාවයි කියලා දන්නවා. යමක් යමක් හඳුනායි නම් ඒ හඳුනන දෙයට කල්පනා කරනවා. එහෙනම් මේ හඳුනන දේ අරඹය අපි කල්පනා කරලා තියෙනවා. දැන් අපි හිතාගෙන රූපයටනේ කල්පනා කරනවා කියන්නේ කියලා නේද? යමක් කල්පනා කරයි නම් ඒ දැනගන්නවා. කල්පනා කරපු දේ දැනගන්නවා. දැන් අපි දැනගෙන තියෙන රූපය දැනගන්නවා කියන්නේ මොකද? අපිට නාම ධර්ම හම්බෙන්නේ නැහැ. විඳින්නෙත් රූපය, හඳුනන්නෙත් රූපය, කල්පනා කරන්නෙත් රූපය, දැනගන්නෙත් රූපය කියලා හිතන්නේ. නේද? හොඳට මතක තියාගන්න රූපය නිසා නාම ධර්ම තමා තුළ පහළ වෙලා තමා තුළම නිරුද්ධ වෙනවා මිසක ඒ බව පෙන්වන්න මේ පටිච්චසමුප්පන්න බව පෙන්වනවා මිසක ආය තමා තුළ තේන දේ මෙහාටයි විදියක් නෙමෙයි යකඩ කැලි දෙකක් එකට ගැටීම නිසා සද්දයක් ඇති වුණොත් සද්දයක් ඇති වුණොත් ඒ ඇති වෙන සද්දය යකඩ කැල දෙක ඇතුළට යනවද? යකඩ කැල දෙකට අයිතිද? ඒ යකඩ කැල දෙක ගැටීම නිසා ඇති වෙන සද්දයෙන් මොකද වෙන්නේ? ඔන්න යකඩ කැල දෙක ගැටෙන ඉස්සර සද්දය කියලා එකක් තිබුණාද? නැහැ. ගැටෙනෙන් පස්සේ කොහෙවත් තියනවද? ගැටෙන්න ඉස්සෙල්ලා එහෙනම් යකඩ කැලි දෙක ඇතුළේ තියෙන සත්‍යය. ඒක අවකාශ වටේ තුන මේ අවකාශ ධාතුව තුල තියෙනවද? ඒත් නෑ. යකඩ කැලි දෙක ගැටෙනකොට පෙර නොතිබීම සත්‍යයක් ඇති වෙනවනේ. ඇති වෙනවා. මේ ගැටීම නැති වෙනකොටම සද්දෙට මොකද වෙන්නේ? නැති වෙනවා. නැති වෙනවා කියලා කියන්නේ යකඩ කැලි දෙක ඇතුළට යනවද? එහෙනම් අවකාශ පහකට යන්නේ. එහෙම කියන්න සුදුසු නැහැ. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒ හින්දා කියනවා පෙර නොතිබීම හට ගන්නවා. හේතු ගැටීම නිසා පෙර නොතිබීම හට ගන්නවා. පෙර නොතිබීම හට ගන්නවා කියන එකෙන් කියන්නේ හේතු ගැටීම නිසා හට ගන්නවා කියන එකෙන් කියන පෙර තිබුණා නෙමෙයි. යකඩ කැලි දෙක ගැටීම නිසාමයි සද්දේ හටගත්තේ කියන එකෙන් කියනවා මේක ඉස්සලා තිබුණා නෙමේ සද්දේ කියලා එකක්. හේතු ගැටීමෙන් හටගත්තා. හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එකෙන් කියනවා තියනවා නෙමේ. ඒ ගැටීම නැති වෙනකොටම සද්දේ නැති වෙනවා කියන එකෙන් කියනවා මොකද්ද? තියනවා නෙමේ. සද්දේ කියලා එකක් තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි. නිත්‍ය බවක් නැහැ. තිබුණත් නෙමෙයි සද්දේ කියලා එකක්. තියනවත් නෙමෙයි. හේතු ගැටෙනකොට හටගන්නවා හේතු නැති වෙන නැති වෙන. ওই දර්ශනය දකින්න මේ තේන අරමුණේ මේ පෙනෙන බව පෙනෙන්න ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි පෙනුනන් පස්සේ තියෙනවා නෙමෙයි ඇහත් රූපයත් දෙක ගැටීම නිසා පෙනෙන බව ඇති වෙනවා කොහොමද පෙනෙන බව වෙන්නේ හිතට ආපහු මේ හිතට දැනෙන පෙනෙන බව ඇහත් රූපයත් දෙකට ඇතුළට යන්නේ නැහැ අයිති වෙන්නේ නැහැ මනස තුලම නිරුද්ධ වෙනවා. යකඩ කැලේ දෙක ගැටීම නිසා හටගන්න සද්දය ආපහු යකඩ කැලේ දෙක ඇතුළට යනවද? ආධ්‍යාත්මික පටිධාතුවේ බාහිර පටිධාතුවේ ගැටීම නිසා උපදින චිත්තජෛසික ධර්ම ඒ ගැටීම නැති වෙනකොටම නැති වෙන මිසක ආයෙත් ඇහැට හෝ රූපයට අයිති වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට නමුත් එහෙම දකින්න ඕනේ සිද්ධිය ඕගොල්ලෝ අපි ඉන්නේ අනිත් පැත්තටද? ඒ කියන්නේ ශබ්දය හට ගන්නකොට ටක්ගල යකඩ කැවිලි කල්ල ගන්නවා. මේ ශබ්දය කියන්නේ මොකද යකඩ කැවිලි එකයි කියන්නේ. හරිද? ඒ කියන්නේ ඈත් දෙපැත්තේ ගැටෙනකොටම පෙනීම වෙනකොට පෙනීම කියන එක තමා තුළ සිද්ධියක් ඇතුළේ දකින්න. ආපහු බලනවා බාහිරට. පේන රූප කියන්නේ පේන්නේ රූපය කියලා අපි කියනවා කියන්නේ මේ ශබ්දේ යකඩ ගැලට ගැටුලට ගියා කියලා හිතනවා වගේ. ඒ හින්දායි ඉස්සෙල්ල යකඩ ගැලි දෙකේ ස්වභාවික తত্ত্বය ඇයි අපි බලන්නේ? මේ ශබ්දය කියන එක යකඩ ගැලි වලට අයිති නැහැ කියන එක තීරණය කරගන්න හින්දායි. ඒ වගේ රූපය කියන එකේ ස්වභාවික తত্ত্বය ඉස්සෙල්ලා බලන්නේ අපි මේ පේනවයි කියන සිද්ධිය රූපෙට අයිති නැහැ කියන අවබෝධය ගන්න. මේ හැම දෙයකින්ම කරන්නේ දිත්තේ දිත්ත මත්තා. පෙනෙන දේ පෙනීමක් විතරයි. පෙනෙන දේ පෙනෙන වෙලාවටත් ඒ ධාතුවටත් අයිති නැත්නම් ආපහු පෙනෙනවයි කියන එක තවසරයක් බලන්න පුළුවන් කියන එක වෙන්නේ නැහැ. ඉතින් අන්නේ අවබෝධය අපිට තිබුණොත් තමයි ඇහැ අනිත්‍යයි, ඇහැ දුකයි, ඇහැ අනාත්මයි කියන ධර්මතාවය ළඟ සිටින්නේ. ඒක මෙහා මේ ධර්මත බොරු කරන්න බෑ. ඒක මෙහා කොච්චර බණ ඉගෙන ගත්තත් මේක ජීවිතෙන් ප්‍රායෝගික නොවුනොත් ඇහැ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා පේන්නේ නෑමයි. ඔක ධර්මතාවය. හැබැයි ඉතින් මේකට උපායක් තියෙනවා තමයි. ඔතනින්ම විතරක් නෙමෙයි ඔය මං කියපු දැනුම විතරක් නෙමෙයි. ඔතනින්ම තමයි ගොඩ වෙන්න තියෙන්නේ. නමුත් ඒ ගොඩ වෙන තැනට එන්න ක්‍රමයක් තියෙනවා. ඉස්සෙල්ලා ඒක දැනගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ අනිත්‍ය බලන හැටි දැනගන්නකො ඉස්සෙල්ලා. ඇහැ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න නම් ඉස්සෙල්ලා දකින්න ඕනේ මොකද්ද? මේ පෙනෙන දේ පෙනෙන්නේ ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි පෙනීමෙන් පස්සේ තියෙනවා නෙමෙයි පෙර නොතිබීම ඇහැසුත චක්කු විඤ්ඤාණය කියන තුන්දෙනා නිසාම පෙනෙන බව ඇති වෙනවා ඒ හේතු නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා ඕක තමයි යථාර්ථය දැන් තාම දකින්නේ නැහැ නමුත් දන්නවා දන්නවා කියලා හිතන්නකෝ දැන් ඇහැ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්නේ කුමකින්දද ඇහැ ඇතිවෙන්න පෙර අවස්ථාවත් ඇති වුණාට පසු අවස්ථාවේ පවතින ඇහි නිරෝධතාවය ගැන දන්න නිසායි. ශබ්දයේ කියපු එකේ අනිත්‍යතාවය අපිට අහුනේ මොකක්ින්දද? ශබ්දය ඇති වෙන්න ඉස්සෙල්ලා ශබ්දය කියලා එකක් තිබුණේ නැහැ. ඇති වුණාට ගැටලා ඉවර වුණාට පස්සේ ශබ්දය කියලා එකක් නැහැ කියලා නැති බව අරමුණු වෙච්ච මනසකටයි ඇති බව කියන එක හමු වෙන්නේ. නේද? තේරෙන්නේ කියන්නේ. ඒ කියන්නේ සද්දේ කියන එක අපි හොඳට දන්නවා යකඩ කැවිලක එකට ගැටෙන්න ඉස්සලා තිබුණා නෙමෙයි කියලා. ගැටල ඉවරනාට පස්සේ තියනවා නෙමෙයි කියලා. ඒ හින්දා අපි දන්න සද්දයක් වෙනකොට එහෙනම් මේ ගැටුණු හින්දාමයි කියනවා. කැඩපතේ තියෙන ඡායාවේ අනිත්‍ය අපිට පේන්නේ එදෙන් ඉස්සර ඡායාවක් තිබුණා නෙමෙයි කියලා ගන්න හින්දා. එබුණට පස්සේ ඡායාව නැති වෙනවා කියලා නෝනින් දන්න හින්දා අපි දැන් එබිලා තියෙන වෙලාවටත් දන්නවා මේක අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා කියන්නේ අපි මෙතනින් අහකට යනකොට මේක නැති වෙනවා. මේක ස්ථිරව තියෙන්නේ නැහැ කියන නුවණ. හටගෙන තියෙන වෙලාවේ අනිත්‍යයි කියන නුවණ පවතින්නේ ඒක පෙරපසු නුවණ තියෙන නිසායි. උබ්බන්ත ඥානං අපරන්ත ඥානං නිසායි. එතකොට අපිට මේ ඇහැ උපදින්න පෙරත් ඇහැ උපන්නට පස්සේ පවතින යතහ භූත ස්වභාවය ගැන නුවණක් තිබුණොත් තමයි ඇහැ උපදින වෙලාවට මේක අනිත්‍යයි කියලා හිතෙන්නේ. අපිට මේ පෙනෙන බවක් වෙනවා නම් මේ අර මම කිය සීතකරන දොර ඇරියා වගේ අවස්ථාවක්. දොර ඇරීමයි ලයිට් එක පත්තු වීමයි දෙක එකටම වෙන්නේ. මේ චක්කු විඥානයේ උපදීමයි පෙනෙන බවයි දෙක එකට වෙන්නේ. මොකද පෙනෙනවා කියලා අපිට හම්බ වෙලා තියෙන්නේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම. ඒ චෛතසිකවල ස්වභාවය තමයි හිතත් සමග එකටම උපදිනවා. හිත පවතින කම්ම පවතිනවා. හිත ගත්ත අරමුණම ගන්නවා. හිත තියෙන කම්ම තිබිලා හිතත් සමගම නිරුද්ධ වෙනවා. එතකොට ඒකයි චෛතසික කියන්නේ. චෛතසික වල ලක්ෂණ ඒකයි. මේ හිතෙන් දැනගන්නේ ඒබඳු චෛතසික ටික. ඒකයි මේ හැමදාම අනිත්‍ය වෙන එක ඇතුලේ අපි ඉන්නේ. ඒකයි මේ අපිට අවු වෙන්නේ නැත්තේ. කියන්නේ හැමදාම අපි දැනගන්නේ අනිත්‍ය වෙන සිතත් එක්ක උපදින ධර්මතාවයෙන්ම නම් අපි ආපහු දැනගන්නේ අපිට අනිත්‍යතාවය හම්බ වෙන්නේ. ඒකයි. අපිට හම්බ වෙන්නේ අපිට හම්බ වෙනවා කියලා අපි රූපය කියලා රැවටුණාට ඇත්ත නොදැනගෙන හිටියට ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? සිත සහ සිතුවිලි කියලා ධර්මතා දෙකක්. අහලා තියෙනවා. සිතුවිලි වල පෞද්ගලික ලක්ෂණ ටික මොනවද? ඒක උත්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුක. අහලා තියෙනනේ? මොකද්ද ඒක කියන්නේ? සිත සමග එකටම උපදිනවා. සිත ගත්ත අරමුණම ගන්නවා. සිත පවතින කම්ම පවතිනවා. සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. එතකොට මේ හිතට පුළුවන් ඒ ධර්මතාවය අනිත්‍ය දකින්න. කවදාවත් හම්බ වෙන්නේ. ඒක ඕකනේ මේ වෙලා තියෙන්නේ. රූපය කියනක නිකම්ම නිකම් උපකාරක ධර්මයක් විතරයි. මේ හිතේ පැවැත්මට උපකාරක ධර්මයක් හිත. ඒ හිත උපදිනකොට ඒ හිතත් සමගම උපන්න හිතේම ගති ටිකක් තියෙනවා වේදනා සංඥා චේතනා කියලා. සංඛාර කියලා චෛත්‍ය වල 52ක් තියෙනවා. ඔක්කොම එකපාර එකට යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ධර්මතා ටිකයි ආපහු හිතට අධ්‍යක්ෂණය වෙන්නේ. මෝඩකම පවත්නවා අපි රූපේ දැක්කා රූපේ දැනගත්තා රූපේ ජීකරුවා රූපේ හම්බුණා කියලා මේ මෝඩකමට යටි දිගට යන්නේ සසර කාම භවේ නැවත නැවත නාම ධර්මම අරමුණු කරලා නාම ධර්මම සිහි කළා නාම ධර්මම දැනගෙන රූපේ අරමුණු කරුවා රූපේ දැනගත රූපේ සිහි කරුවා කියන මෝඩකමයි මේ විඥානයේ රූප හොයාගෙන දැකගන්නේ අපව අපිට පුළුවන් වුණොත් මේ චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්න ලෝකේ අනිත්‍යතාවය ඉබේමයි තේරෙන්නේ. ලෝකේ අනිත්‍යතාවය ඉබේමයි තේරෙන්නේ. එතකොට ඉස්තරලාම ඒක තමයි මම කිව්වේ මට වැටෙන ආකාරයට උපමාවක් රූපය කියනක නුවණින් දකින්න ඕගොල්ලෝ දැන් එහෙම ඉන්නකොට යනකොට හම්බ වෙනකොටත් කල්පනා කරන්න නුවණින් ආධ්‍යාත්මිකව බාහිර වේවා යම් රූපයක් කියනවනම් සතර මහා ධාතු එබඳු රූප ස්පර්ශයක් නිසා මේ විඳින හඳුනන බව ඒ කියන්නේ අපිට පේන බව ඇහෙන බව කියලා අපි ගන්නෙ අපිට මෙච්චර කල් හම්බ වෙලා තියෙන්නේ මේ රූප සංඥාවයි විඥාණයෙන් දැනගන්නේ. රූපේ දැනගත්තාම කරුණට ගිහිල්ලා තියෙනවා. අපි රැවටලා තියෙන රූපේ දැනගත්තා කියලා. දැන් ලෝකේ සම්මතයක් ඒක රූපේ දැනගන්න පුළුවන් කියන්නේ. නමුත් යථාර්ථය අපි දැනගන්න ඕනේ. එහෙම දැනගත්තාමයි අපි රූපේ අනුව කියන දැන්ම නැති වෙන්නේ. බැඳීම නැති වෙන්නේ. නාම රූප පත්‍ය විඥාන මේ නාම රූප ධර්මතා දෙකක් තමයි දැනගන්නවා කියන තැන තියෙන්නේ කියන එක දකින්න උත්සාහවත් වෙන්න. එහෙම වුණොත් අපිට තේරෙයි. දැන් ඕගලන්ට මේ තේන වටපිටාව තියෙනවනේ. ගෙදර ගිහිල්ලා මේ තේන දේ සිහි කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඉතින් මේ තේන දේ රූපේ වුණා නම් පටවියාපෝදාය තේජෝ ආය රූපේ වුණා නම් කොහොමද ඔයගොල්ලෝ පස්වෙනි ධාතු ආපෝ ධාතු සිහි කරන්නේ. ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලා සිහි කරනවා කියලා කරන්නේ මනසම නෙමෙයිද? එහෙනම් මේ පවතින වෙලාවේදී මේ මනසම නෙමෙයිද මේ පරිහරණය කරන්නේ? ඇයි ඔක දකින්නේ නැහැ? ඉතින් මේ අදහස න්‍යාම්බ වෙන්නේ අපිට. අපි දැනුත් පරිහරණය කරන්නේ අපේම මනස. අපේම හිත ඒ හිත ඇති වෙන්න පවතින උපකාරක ධර්මයක් කියලා රූපය. මෙන්න මේ ටික අපි හරියට දැක්කොත් රූපය පිළිසින් දැක්කොත් ආපහු කාම ලෝකෙට එන්නේ නැහැ කියන. ඇයි? රූපය නිසා නාම ධර්ම පාලනය වෙන්නේ නාම ධර්මමයි අපි දැනගන්නේ. කියලා ගත්තොත් අපිට රූපය හම්බ වෙන්නේ නැහැ ප්‍රතිසන්දි වශයෙන් එන්නේ. නාම ධර්මම සීකලා නාම ධර්මම දැනගන්නවා කියන අවබෝධයක් එනවා. නේද? එතකොට හැම වෙලාවෙම මේ පේනවා කියන කාරණා, පෙනීම ඇහිම කියන කාරණාව දකින්න වේදනා සංඥා චේතනා කියන මේ චෛත්‍යක ධර්ම සිතට හිතේ යෙදීමට කියනවා. පෙනෙන බව කියලා. වේදනා සංඥා චේතනා කියන චෛතසික ධර්ම සිතේ යෙදීමට කියන ඇහෙන බව කියලා. ඒකයි අපි කියන්නේ අර උපමාවෙන් කියන්නේ හිරු එළියයි ගහයි පොළොවයි නිසා ඡායාවක් වැටෙනවා නම් ඡායාව කියලා කියන්නේ හිරු එළියක් නෙමෙයි පොළොවක් නෙමෙයි ගහක් නෙමෙයි. ඒ ඔක්කොම ටිකක් නෙමෙයි. එකක් තිබුණුත් නෙමෙයි. මේ හේතු නිසාම ඵලයක් ඇති වෙනවා හේතු නැතුව නැති වෙනවා. ඔය දැන් අපි කියුවේ ඒකයි. හිරියදීයි ගහයි පොළොවයි වගේ තමයි ඇහැයි රූපේ චක්කු විඥානය කියන්නේ. නැත්තම් විඥානය කියන්නේ. ඵලයේ වගේ තමයි මොකද්ද? ඡායාව වගේ තමයි මේ වේදනා සංඥා චේතනා කියන চৈতසික ටික. চৈতසික කියලා කියන්නේ රූපෙත් නෙමෙයි හිතත් නෙමෙයි කියන එක ඒ කියන්නේ. ඡායාව කියන්නේ හිරියදීත් නෙමෙයි පොළොවත් නෙමෙයි ගහක් නෙමෙයි. මේ හේතු තුනමත් නැහැ. හේතු එකතු වුත් නෙමෙයි. හේතු නැති වෙනකොටම නැති වෙනවා. එතකොට හේතු ඇති වෙනකොට හට ගන්න හේතු නැතිනොත් නැති වෙනවා. ඔකල හොඳට හිතන්න පඨවි ධාතු කියන්නේ සද ස්වභාවය. ආපෝ ධාතු කියන්නේ මොකද්ද? ගලන වැදිරෙන ස්වභාවය. තේජෝ ධාතු කියන්නේ දවන තවන රසන ස්වභාවය. වායු ධාතු කියන්නේ පාඨවි ධාතුවේ ගස්ගල් තියෙනවනේ පඨවි ධාතුවේ සත්‍ය පුද්දලෝ ඉන්නවද? පඨවි ධාතුවේ ජරා මරණ තියෙනවද? එහෙනම් දැන් අපිට පඨවි ධාතු සතර මහා ධාතු රූපේ ගස්ගල් හැදුන්නේ සත්‍ය පුද්දලේ උනේ කොහොමද? දැන් ඔයගොල්ලෝ රූපේ රූපේ කියන්නේ නැතුව රූපේ සතර මහා ධාතුයිනේ. රූපේ සතර මහා ධාතුයි කියන තැන දැන් අපිට රූපයක් පේනවනේ ගස් ගල් දේවල් දොරවල් මිනිස්සු කියලා. කොහොමද ඒක උනේ? ඈ සම්මුති නෙමෙයි මම කියන්නේ සම්මුති පරමාර්ථ කියලා එහෙම නෑ පවතින ඇත්ත නම් ඇත්ත එකමයි මං අහන්නේ යථාර්ථය නේ හරි මං අහන්නේ ඒක තමයි රූපය කියන එක පඨවියාපෝ තේජෝ වායෝ සතර මහා ධාතු නම් සතර මහා ධාතුව කොහොමද මිනිහෙක් උනේ ගහක් උනේ ගලක් උනේ කියලා මං අහන්නේ. දැන් පඤ්ඤාත්ය නෙමෙයි මිනිස්සයා ගහ ගල කියන වචනේ නෙමෙයි මං කියන්නේ. අපිට හම්බ වෙනවනේ ලෝකේ. ඒ ගැන ප්‍රශ්නේ තියෙනවා. මොකද දරුවෙක් හැටියට දකින තාක් දරු තණ්හාව නැති කරන්න බෑ. දරුවා කියන එක දැක්ම නිදුනොත් තමයි අපිට තණ්හාව නැති වෙන්නේ. මැනේජර් දැක්කොත් තණ්හාව ඇති කරන්න පුළුවන්ද? බෑ. ඉතින් ඕගොල්ලන්ට මේ පඨවි ධාතුව ගහක් ගලක් සත්‍ය පුද්ගලෙක් කියලා පේනෙන තාක් ඔගොල්ලන් තණ්හාව නැති කරන්න බෑ. ඉතින් තණ්හාව නැති කරන්න මේ විද්‍යාව පහළ කරගන්නම වෙනවා. ඔය විද්‍යාව පහල කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ නාම රූප ධර්මයන් පිළිසින් දකින්න කියලා. උපමා ගොඩාක් කියලා මට ඔක තමයි උපමා ගැඹුරු හින්දා මම කියන්නේ. දැන් මම කියන්නම් මේකෙන් ටිකක් හරි තේරුම් ගන්න පුළුවන් වේද කියලා බලන්න. අර අපි අමු මැටි ටිකක් අතට ගන්නවා. අරගෙන ඒ නැටි ගුලිය එක ආකාරයකට තබනකොට හිතට පහළ වෙනවා අපිට හැඩයක්. ඒ හැඩයට අපි කියනවා ඇතිලිය කියලා. ආපහු මේ නැටි ගුලිය වෙන හැඩයකට හදනවා. හදනකොට දැන් හිතට එන වෙන හැඩයක්. ඒ හැඩයට අපි කියනවා මුට්ටිය කියලා. ආපහු මේ නැටි ගුලිය වෙන හැඩයකට හදනවා. අවකාශ ධාතු අවකාශන වෙන ආකාරයක විකාශ වෙනවා. එතකොට පේනවා තව හැඩයක්. ඒකට කියනවා මොකද? කොරහ කියලා. දැන් හොඳට බලන්න ඉස්සෙල්ලා අපිට තෙවුණු මේ හැඩය කියපු එක නැටි ටිකට අයිති එකක් වුණා නම් මේ නැටි ටික වෙනස් කරලා වෙන හැඩයක් හදන්න පුළුවන්ද? ඊගාවට හැදපු හැඩේ නැටි ටිකට අයිති එකක් වුණා නම් ඒ ටික වෙනස් කරලා තව එකක් හදන්න පුළුවන්ද බෑ මේ අවකාශ ධාතුව අවුරාගෙන නැටි ටික එක එක ආකාර රාශියනකොට අපේ හිතට එක එක හැඩ නැවෙනවා ඒ හිතට තේන හැඩවලට අපි ඇතිලිය මුට්ටිය කොරහ කියලා නම් කරනවා අපි ඒක දැන් නැතුව අපි මෙච්චර කාලයක් හිතාගෙන ඉන්නේ මේ නැටි ටිකේ හැඩේ කියලායි මේ රූපේ හැදේ කියලා. රූපය නිසා හිතට පහළ වෙන නාම ධර්ම ටිකක් තියෙනවා. ඒ නාම ධර්ම ටිකත් අපි රූපයට අයිති කියලා බැලුවාම දැන් ඔන්න මේ හැදෙත් රූපේ ඇතිලිය කියන්නේ රූපෙටයි. ඔන්න මැටි මැටි ටික ඇතිලියක් වෙලා තියෙන ඔහොම. මැටි ටික ඉස්තරලාම මැටි ටික අවකාශ ධාතු අවරාගෙන රාශි වෙනකොට අපේ හිතට හම්බුනේ නැත්නම් කාගවත් ඇහැ ගැටුනේ නැත්නම් මැටි ටික මැටි ටික හැටියට තියෙනවනේ. මැටි ටිකට මැටි ටික හැඩතල නැහැ. යථාභූත ස්වභාවය කියන්නේ මැටි ටික ඇතුලේ සියුම් සියුම් රූප කලාප ඇතුලේ හැඩතල තියෙනවනේ. අපේ හිතට ගැටුනහමයි හිතට හිතටයි මේ අවකාශ ධාතු අවරාජන රාශි වෙච්ච රූපේ හිතටයි හැඩතලයක් නැවෙන්නේ. තේරුණාද? දැන් හිතට පේන හැඩයටයි අපි ඇතිදේ කියලා කියන්නේ. අපිට පේන හැඩය නැති වලට අයිති නොවන හිඳයි මේ නැති ටික වෙන ආකාරයකට හදන්න පුළුවන්කම තියෙනවා. ඔන්න වෙන ආකාරයකට රාශි වෙනකොට තව හැඩයක් එනවා. ඒකට මුට්ටිය කියනවා. ඉතින් මේ අවකාශ ධාතුව තුල නැටි ටික යම් යම් ආකාරයකට රාශි වෙනවා. ඒ ඒ ආකාරයට හිතට එක එක හැඩතල නැවෙනවා. නැවෙන නැවෙන හැඩතල අනුව අපි පඤ්ඤාප්ති ඇතිදී මුක්තිය කරහා කියලා කියනවා. ඒ හැඩතලේ ඒ පඤ්ඤාප්තියත් මනස තුළම නිරුද්ධ වෙලා යනවා මිසක ආපවර නැති ticket අයිති නෑ. නමුත් අපි හිතාගෙන ඉන්නේ නැති ticket නිසා මනසට නැවෙන හැඩතලයයි පඤ්ඤාප්තියයි දෙක මේ ඒක නැතිවීම අපිට අහු වෙන්නේ නෑ. නැටි ටිකට අයිති කියලා හිතාගෙන ඒ හැඩේ අල්ලනවා කියලා ඇතිලි අල්ලනවා කියලා අපි නැටි ටිකයි අල්ලන්නේ. තේරෙනවද කියන්නේ? එතකොට මෙතන නැටි ටික පවතින තැන අපිට ඇතිලියක් වෙනකොට අපි නාම රූප කියන ධර්මතා දෙකක් හම්බ වුණා. හොඳට බලන්න සියුම් සියුම් රූප කලාප තියෙන තැන හැඩය කියන එක හිතටම නැවෙන්නේ. ඒ හිතට පාලන හැඩයට නම් අපි ඇතිලිය කියන්නේ අපිට කවදාවත් ඇතිලිය අල්ලන්න පුළුවන් වේද කියලා. අපිට අර හැඩය අල්ලන්න පුළුවන්. බෑ. එතකොට ඒක දකින්න විතරයි පුළුවන් අපිට. දිත්තේ දිත්ත නැත්තම්. දකින්න පුළුවන්. කවදාවත් කයින් ස්පර්ශ කරන්න පුළුවන්. ආය ස්පර්ශ කරුවොත් කයට හැදෙන්නේ මොකද්ද? එතන තියෙන අර සියුම් ධාතු ස්වභාවය මිසක මේ හැඩය හැදෙන්නේ නැහැ. තේරෙනවද? අන්න ඒ වගේ දකින්න අපිට පුළුවන් වුණොත් මේ දැන් අරමුණ දකින වෙලාවේදී මේ සියුම් රූප කලාපයන්ගෙන් රාශියක සතර මහා ධාතු රූපයේ නිසා මේ හිතට හැඩතල පහළ වෙලා තියෙනවා. බුදු පංචවිද නිව්‍ය මණ්ඩලය අහලා තියෙනවද? අහලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ මේක කියලා කියන දැනගන්න මුළු විශ්වයේ මුළු ලෝකෙම සම්බන්ත ඥානය අවබෝධ කළේ මේ ධර්මතා පහකින් මුළු ලෝකෙම බුදුරජාණන් වහන්සේ දැක්ක ධර්මතා පහ සංඛාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාන මුළු ලෝකෙ තුලම කාම රූප අරූප කියන තුන් ලෝකෙම තුන් භවයේම හැම තැනම මුළු විශ්වයේම එකම ධර්මතාවයකින් අවබෝධ කළා ඔකට කියනවා පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය කියලා. සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ ওই නිසා. මොකද්ද බුදුරජාණන් වහන්සේ මුළු ලෝකෙම දැකපු දේ සංකාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාන. දැන් ඔන්න සංකාර මේක ගන්න හේතුයෙන් හටගත්තු දෙයක් පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් හටගත් හේතුයෙන් හටගත් රූපයක් නැතිව ගන්නකො මේ සංකාර විකාර වෙනකොට මේ සංඛාර වෙලා මේ රාශි වෙච්ච හටගත් දේ වෙනස් වෙනකොට වෙන ලක්ෂණයක් එනවා. වෙන හැඩය. සංඥාත් ඒකට උන ඇතිලිය කියලා පනව ගන්න. ඊට පස්සේ අපි ඇතිලිය කියලා පනවගෙන ඉන්න මේ සංඛාර විකාර වෙනවා. වෙනත් ආකාරයකට පරිවර්තනය වෙනවා. එතකොට වෙන ලක්ෂණයක්. ඒකට කියන ඇතිලි කෑලි. ඇතිලි මුට්ටි කෑලි කියලා. කැඩෙනකොට අපි කියන්නේ එහෙම නැතිනම් අපි කියමුකෝ ඒකට මුට්ටිය කියනවා. දැන් ඉස්සෙල්ලා ගත්ත ලක්ෂණයයි පඤ්ඤාත්යයි ස්වභාවය මොකද? නිරුද්ධ වෙනවා. ආපහු මේ රාශි වෙච්ච ධර්මය හේතුයෙන් හටගත් සංඛාරය මොකද වෙන්නේ? විකාර වෙනවා. අන්නාකාරයකට පරිවර්තනය වෙනවා. අනිත් එකෙන් වෙනස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? වෙන ලක්ෂණය. එතකොට වෙන සංඥාවක් කියලා. මුළු ලෝකෙම තියෙන ඕක. හැම ධර්මතාවයක් තුළම තියෙන්නේ ඔය දැන් ඔන්න අපි මේ සතර මහා ධාතු වාසී කියලා එකාකාරයකට තියෙනවා. දැන් මේ මම කියලා ඉන්නවා. නැත්නම් මනුස්සය කියලා. මේ ලක්ෂණය හඳුන්වනවා. ඊට පස්සේ මේ හේතුන්ගෙන් හටගත්ත මේ ධර්ම විකාර වෙනවා. නරලා කියනවා. ඉදුමුණා කියනවා. නිල්ුණා කියනවා. ධාතුව වෙනස් වෙන්න වෙනස් වෙන්න හිතට එක එක හැඩතල පහළ වෙනකොට ඒ එක එක හැඩතල අපි එක එක පඤ්ඤාත්යෙන් ඇසුරු කරනවා. නමුත් අපිට වෙන්නේ මේ පේන පේන දේ ඔක්කොම ගැට ගන්න රූපෙට. මේ ධාතුව නිසා මනස තුලයි මේ නානත්වයකට ගිහිල්ලා තියෙන්නේ. අපිට මේ මනස අවබෝධ වෙන්නේ නැහැ. අපි රූපයක් එක්කම ඉන්නේ. අපි කවදාවත් රූපෙ නිදෙන්නේ නැහැ. නාම රූප පත්‍ය විඥාන කියන එකෙන් පෙන්න්නේ මේ නාම දැනගැනින්නට නාම රූප කියන ධර්මතාව දෙකක් තියෙනවා කියන අවබෝධය ඇති වුනහම රූපය නිසා නාම ධර්ම ඇති වෙනවා ඒ නාම ධර්ම මේ දැනගන්නේ මේ අවබෝධය මොකද වෙන්නේ රූපය අපිට අත්හැරෙනවා ඔන්න රූප භවෙන් මිදෙනවා අපි කාම භවෙන් මිදෙනවා ඊට පස්සේ අපිට නාම ධර්මයන්ගේ ස්වභාවය පෙන්වනවා මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඤ්ඤාණ ධාතු කියන්නේ එදාට ඒ ධර්මයන්ගේ ධම්මායතනය අනුව තියෙන සංයෝජන අතරින්. එතකොට නාමයෙන් හිත මෙදෙන. මේ අනුක්‍රමයක් තියෙනවා. ඉතින් හැමදාම කියන්නේ අපි කොච්චර අනිත්‍ය බැලුවත් තාම මේ රූපය කියන මට්ටමේ නම් අනිත්‍ය බලන්න අපිට අනිත්‍ය අහුවෙන්නේ. ඇයි? මේ හිතමනේ අපි අනිත්‍ය බලන්නේ. හිත ඇතුලේ ඉඳගෙන හිතේමනේ අනිත්‍ය බලන්නේ. ඉතින් ඒකයි දැන් ඔන්න ඇහැ අනිත්‍ය, රූපය අනිත්‍ය, චක්කු විඥානය අනිත්‍ය කියලා කොච්චර කිව්වත් ඔබගේ අහකට ගිය ගමන්ම මොකද වෙන්නේ? දැකපු දේ ආයේ හිතට එළඹ දෙනවා. ඔගොල්ලෝ දැකපු දේ සිද්ධ වෙන හැටි තේරුම් අරගන්න නැති හින්දා දැකපු දේ මේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. හිරුවේදී මුළු වෙලේ නෙමෙයි. පහනක තෙලුයි tire බැල්ලයි නිසා ආලෝකයක් වැටෙනවා නම් තෙලු අනිත්‍යයි tire අනිත්‍යයි බැල්ල අනිත්‍යයි ආලෝකය නිත්‍යයි කියලා කිව්වොත් හරිද? එහෙම වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට හිතෙනවනම් එතන නුවණක්ද තියෙන්නේ? මොඩකමක් නේ. මොනතරම් මොඩකමක්ද? ඈ ගැඹුරු මෝඩකම. ඒ විදිහම ගැඹුරු මෝඩකමක් අපිටත් තියෙනවා. අඩුවක්ම නැහැ. පහනක තෙලුයි tire දැල්ලයි නිසා ආලෝකයක් උපදිනවනම් ඒ හේතු තුන්දෙනා නැති වුණත් ආලෝකය තියෙනවා වගේ තමයි. ඇහත් රූප චක්කු විඤ්ඤාණ කියන ධර්මතා තුන් නිසා පෙනෙන බව වෙනවනම් ඈ අනිත්‍ය රූප අනිත්‍ය චක්කු විඤ්ඤාණ අනිත්‍යයි මේ තුන අනිත්‍යයි නමුත් පෙනුන දේ තියනවා කියලා හිතනවා. හරියට ආලෝකේ තියනවා කියලා හිතනවා වගේ නම වෙනසක්. නමුත් අපි ගැඹුරු මොඩකම අපේ ජීවිතේ වෙලා හින්දා මොඩයි කියලා දන්නේ. පළඟටිය මොඩයි කියලා පළඟටිය දන්නවද? දන්නේ නැහැ. ඉතින් අපි මොඩයි කියලා අපි දන්නේ නැති වෙලා. අපි මොඩයි කියලා දන්නවා ටිකක් බල උපස්තිච්ච කට්ටිය. අපි අපේ වාසනාවක් අපි මෝඩය අපේ මෝඩකම පවතිද්දිම මෝඩකම අපි මෝඩකමකයි ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒකයි වාසනාවන්තයි කියන්නේ. මොකද එතකොට අපිට මිදෙන්න පුළුවන්. දැන් මිනිස්සයා වටිනවා කියලා කියන්නේ ඒකයි. මෙහෙම මෝඩකමක පැටලලා හිටියත් කවුරු හරි පෙන්නකොට අපි මේ මෝඩකමකයි ඉන්නේ කියන එක දකින්න පුළුවන්. එතකොට එයා මේ මෝඩකමකයි ඉන්නේ කියලා දකින්න මොඩකමෙන් මිදෙන්න ප්‍රයෝග කරනවා. මෝඩකම මිදෙන්න පුළුවන්. ඉතින් මෝඩකමයි ඉන්න කියන එකක් දන්නේ නැත්නම් මෝඩකමයි ඉන්න කියන එකක් දන්නේ නැත්නම් මෝඩකම නැති කරන ප්‍රතිපදාවක යෙදෙනවා කියන එකක් වෙන්නම නැහැ. නේද? එතකොට අපිට එකපාරටම වෙන්න මේක ටිකෙන් ටික හරි දැනට ඕනේ මේ දැනුම ගන්න. අපිට ඕනේ මේ පෙනෙන බව වෙන්නේ පෙර නොතිබීමයි. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ওই ධර්මතාවයකට උද්දින් ධර්මතාවයක් තියෙනවා තමයි. ඒක කියන්නේ බෑ. අරුත් දෙන්නේ නැහැ කියලා කියනවා. මේ ඒ කියන්නේ මේ ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතාවයේ නූපදිනම තැනක් තියෙනවා දර්ශනය. නූපදිනවා කියනකොට මේ පින්විත මේකයි කොහොමද එහෙනම් යන්නේ ගස්ගල් වල හැප්පියක් කියලා නේද? එහෙම නෙමෙයි. මේ ධාතුන්ගේ ක්‍රියාවලිය ඒ විදිහටම සිද්ධ වෙනවා අවබෝධයක් තියෙනවා. නමුත් මේ ටික අපි කළොත් එතෙන්ට අප සම්බන්ධ වෙනවම අනිවාර්යයි. දැනට ඕනේ ලෝකයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් කියලා බලා ගන්න. එදාටයි අපි අවංකවම ලෝකෙ මිදෙන්න කැමති වෙන්නේ. දැන් මේ පින්වතුන් කොච්චර බණ කතා කරොත් බලන්න මම බුරුදු කෙනෙක් එකතන දුවනවා වගේ නැද්ද? හැමදාම එකම විදිය නේද? වෙනසක් වෙලා නැහැ කියලා මට හිතෙනවා. මම මට හොඳට තේරෙනවා මේ ටික මෙයා දන්නේ කියන්නේ ජීවිතේ මේ ටික මෙහෙමයි. දහමට බුදු කරන්න බෑ. ඒ කියන්නේ ඕගොල්ලෝ තාම අඬනකොට කෑ ගහලා අඬනවා විලාප දෙනවා විලාප දෙනවා එතන ගෙවල් දොරවල් කටයුතු කරනකොට මුකුත් මේවා මුකුත් නෑ පලාත. හොඳට තේරෙනවා මේ මට්ටම. සාත්‍ර කියනවා කියන්නේ ඒ කියන්නේ මම කියන්නේ නෑ ඔයගොල්ලෝ ගෙවල් දොරවල් වලදී උත්සාහවත් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. උත්සාහවත් වුණාට කියන්නේ භාවනා කරන අය ඇත්තටම අවංකව නැති. තාම ජීවිතේ මේ දුක මොනවා හරි ජීවිතේ ප්‍රශ්නයක් ගැටලුවක් එනකොට මේ දහම තාම සමත් වෙලා නැහැ ඕගලන්ගේ ජීවිතේ ඒ ප්‍රශ්නේ ගැටලු මතල දහම ඕගලන් ඉදිරිපත් කරන්න කියන එකයි කියන්නේ මම. එන්නත් ඕගොල්ලෝ ගෙවල් දරවල කියලා භාවනා කරන්නේ නැහැ. ගෙදරට මෙගොල්ලා ඉන්නවා කියලා ඔක්කොම ගැන එහෙම කියනවා නෙමෙයි. මම කියන්නේ අපේ මනස මේ தත්ත්වෙ විනිවිද ගියේ නැහැ කියලා කියන්නේ ජීවිතයේ දුක කරදර ප්‍රශ්නයක් එනකොටදී තාම පුද්ගල භාවයේ තීන්දුව తీරණා එන්නේ කියන එකක් කියන්නේ. අනාත්ම ධහමට අනුව තීන්දුව తీරණේ නැහැ කියලා මම කියන්නේ. ඒක කියන්නේ. ඇත්ත නෙමෙයිද බලන්න. ඇත්ත වෙන්න ඕනේ. මොකද ඒ ධර්මතාවයේ බොරු නෙමෙයි. අපිට මෙතන මේ යථාර්ථයේ භාවිත නුවණක් තිබුණොත් තමයි ලෝක ප්‍රශ්නයක් කරනකොට ඩග්ගල ඒ ධර්මතාවයමයි තේන්නේ. මොකද ප්‍රශ්නයක් ගැටලුවක් වෙනකොට ඒකට විතරක් පුද්ගල භාවයෙන් දුක් විඳින්න අනිත් වෙලාවට අනාත්මයි කියලා ධර්මතාවයකුත් නෑ හැමතැනම සිද්ධිය එකයි. ධර්මය රකින්න ධර්මය රකින්නවා කියන්නේ ඒකයි. ධර්මන යෙදී හිටියොත් ලෝකයේ අන්තිම දුක උපදින ගැඹුරම කෙනෙකුට ප්‍රශ්නයක් උනායි කියන ධර්මතාවයේ පරිපූර්ණපන්නේ බවක් එයා දකින්නේ. ඒ ධර්මතාවයේ අඳා බලපෙන දෙයක් නෙමෙයි එයා දකින්නේ. ඒකයි දුක කියන එක එයාට නැත්තේ. දුක කියන එක ක්‍රමානුකූලව ගෙවෙන බව තේරෙන්නේ. ඉතින් මෙතනින් එක දෙයක් කරන්න. මොකද්ද? මේ ස්කන්ධ ටික ටික ටික ටික ටික සම්මර්ෂණය කරන්න ඉගෙන ගන්න. ස්කන්ධයන්ගේ අර මගේ පරිඥාව පිරිසිදු දකින්න උත්සාහවත් වෙනවා. අන්තිමට අපිට තියෙනවා යථාර්ථයට යනකොට චිත්ත චෛතසික රූප කියලා ධර්මතා තුනක් මුළු ලෝකෙම හම්බ වෙන උච්චාරය. මේ චිත්ත චෛතසික රූප කියන ධර්මතාවයන්ගේ ඉදීමත් නිරෝධයත් විතරයි අපිට හම්බ වෙන්නේ. එදාට අපිට ඇහැ කන දිව නාසය ශරීරය මනස කියලා මෙහෙම නානත්වයක් හම්බ වෙන්නේ නැහැ. හැම රූපයකම යථාර්ථය සතර මහා ධාතුවේ කියලා හැම රූපයක්ම ඒකත්වයෙන් එළඹ සිටින දවසක් වෙනවා. මම මේ කියන්නේ නිස්සාර. අපි කියමු රහතන් වහන්සේ නමක් ගත්තොත් රහතන් වහන්සේලා පටවිය පටවිය ඇවිත් හොඳට දන්නවා. පටවිය තුල ඇස් නැහැ. ඇහැ කියන තැන පටවි ධාතු තියෙනවා. පටවි ධාතු තුල ඇහැ නැහැ. හොඳට දන්නවා. දැන් අපිට එහෙම නැහැනේ. අපිට අද තියෙන සතර මහා ධාතු රූපේ ඇහැ කැටියට තියෙනවා. මේකේ ලොකු වෙනසක් තියෙනවා. පුද්ගලයා කියන තැන සතර මහා ධාතු තියෙන සතර මහා ධාතු රූපේ පුද්ගලෙක් නැහැ කියලා දන්නවා. ඒ කියන්නේ මේ ලෝකයාගේ දර්ශනයත් යථාර්ථය දකින්න. මෙන්න මේ තැනට එන්නට ඕනේ. අපි කියේ කෙටියෙන් දැන් මේ කරපු දේශනාව අපි හිමින් ලිහලා ගමු. අපි හැමෝටම මෙන්න මේ මට්ටම කවදා හරි දවසක එළඹ සිටින්න ඕනේ. යම් අරමුණක් පේනකොට හොඳට හිතට ගන්න අවදියෙන් යම් අරමුණක් පෙනෙනකොට මේ පෙනෙන බව පෙනෙන්නේ ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි පෙනුනන් පස්සේ තියනව නෙමෙයි මේ හේතු ගැටීම නිසාම පෙනෙන බව වෙනවා හේතු ටික නිරුද්ධ වෙනකොටම පෙනෙන බව නිරුද්ධ වෙනවා ඇහත් අපි ඇහත් රූපේ චක්කු විඤ්ඤාණයත් කියලා මෙච්චර මේවා දන්නේ අපි උදාහරණයක් කියනකොට ඇහත් රූප ගැටෙනකොටම පෙනෙන බව වෙනවා ඇහත් රූප දෙක නැති වෙනකොටම පෙනෙන බව නැති වෙනවා අපේ ජීවිතය හැම වෙලේම දකින්නේ චක්කු විඥාන ඒවා මුකුත් අපි දැන් දන්නේ නැහැ. අපිට එක දෙයක් අවශ්‍යයි. මේ පෙනෙන්නේ ඉස්සර වෙලා මේ පෙනෙන දේ තිබුණා නෙමෙයි ඈත් රුකියක් දෙක වෙන් වෙනකොටම පෙනෙන දේ කියනවා නෙමෙයි. ඔන්න ඔය දැක්ම ළඟ සිටින්න ඕනේ ජීවිතේ. එතකොට පේන අරමුණ නෑ කියන්නේ නෑ ආයෙත් ඇහත් රූපය දෙක ගැටුණොත් හටගන්න නිසා පෙනෙන නිසා නෑ කියන්නේ. ඇහත් රූපය දෙක වෙන් වෙනකොට නැති වෙන හින්දා පෙනෙන අරමුණ තියනවා කියන්නේ දැන් අපිට හිතෙන්නේ හැමදාම මේ පන්සලක් තියනවා අපි ගෙදර ගියාට පස්සෙත් මේ පන්සල මෙතන තියෙනවා ආපහු තියෙන එකටයි අපි එන්නේ ආපහු යන්නේ පන්සල මෙතන තියෙන්නේ ඔකනේ අපේ දැන් දැක්ම. තිබුණු පන්සලට යාවේ තියෙන පන්සලේ ඉන්නේ ආපහු යන්නේ පන්සල මෙතන තියෙන්නේ. ඔක අනිත් පැත්තට මාරු වෙනවා වෙන්න ඕනේ. එන්නේ ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි යනකොට තියනවා නෙමෙයි දැන් මේ හැම වෙච්ච වෙලාවේ පවතින හේතු ටික නැතිනො නැති වෙනවා. දකින්න අහන හැම දෙයක්ම ඔහොම වුණොත් අපිට මේ ලෝකයේ අනිත්‍ය කියන ධර්මතාවය එළඹ සිටිනවා. මොකද අද අපිට ඔක පුදුමයක් වෙන්නේ අපි දකිනහන දේ මේ පංචල කියලා රූපයක් මෙතන තියෙනවමයි කියන මට්ටමේ. ඔය හරියට අපිට කැඩපතේ අනිත්‍යතාවය හම්බ වෙන තැන තිරසංගත සත්‍යකුරු නිත්‍ය බවක් හම්බ වෙන්නේ. ඒ වගේ සිද්ධියක් මේ වෙලා තියෙන්නේ. අපිට අපේ මනස පිළිබඳ අවබෝධය නැතිකම නිසා. එහෙනම් මේක නොපුනනාට කනගාටු වෙන්න එපා. ඔයගලන්ට බැරිත් නෑ. දැන් ඔකට උපායක් කියනවා. දැන් මේ මට්ටමේ හටගෙන නිරුද්ධ වෙන එක නොපෙනෙන්න හේතුවක් තියෙනවා. මොකද්ද නොපෙනෙන්න හේතුව? ආවරණීය ධර්ම. මේ මනසේ නීවරණ ධර්ම නිසා ඔයගලන්ට පේන්නේ නැත්තේ. ඔයගොල්ලෝ දැන් මේ වෙන්න ඕනේ ටික දැනගත්තනේ. මොකද්ද කෙටියෙන් ගත්තාම වෙන්න ඕනේ ලෝකය කියලා කිව්වේ අපිට මේ හැම වෙලාවෙම මේ ස්පර්ශ ආයතන ටික නැවිලමයි තියෙන්නේ. හැම වෙලාවෙම පවතිනවා. ලෝක නිරෝධය කියලා කිව්වේ අවස්ථාවට හට ගන්නවා ඒ හේතු නැතිව නැති වෙන එක යම් කිසි සමුදේ ධර්ම සම්බන්ධ නිරෝධ ධර්ම. යමක් හේතු ගැටෙනකොට හට ගන්නවා නම් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒතර ලෝකයක් ලෝක සමුදයත් ලෝක නිරෝධයක් දන්නවා. මෙන්න මේ tikai අපිට ජීවිතේ එළඹෙන්න ඕනේ. ඔන්න ඔතෙන්ද ලැබුණු දවසටයි දුක කියන එක මරණයෙන් පස්සේ නෙමෙයි මේ දැන් ඕගොල්ලන්ට මේ දර්ශනෙට එළඹ සිටින තැනට මනස හදන්න පුළුවන් නම් ජරා මරණ දුකෙන් දැන් මිදෙනවා ඔයගොල්ලෝ. මොකද තියෙන දෙයක් තුළයි අපිට ජරා මරණයක් එන්නේ. ඉස්සෙල්ලා පොකුණට එදෙනකොට ඔයගලන්ගේ ඡායාව හම්බ වුණා නම් අහකට යනකොටම පොකුණේ තියෙන ඡායාව නැති වෙනවා. මේ ඡායාව ඔයගලන්ට ආපහු කවදාවත් දකින්න පුළුවන්ද? බෑ. ඒක ඡායාවක් නමුත් හම්බ වෙන්නේ නැද්ද ඔයගලන්ට? ආයෙත් තිබුණොත් මොකද වෙන්නේ? ආයෙත් හම්බ වෙනවා. ආයෙත් අහකට යනකොට ආයෙත් නැති වෙනවා. කවදාවත් ඔයගලන්ට ඡායාව කියන එකේ නිත්‍ය බවක් හම්බ වෙයිද? හේතු ගැටෙනකොට හටගෙන හේතු නැති වෙනව නැති වෙන බවක් හම්බ වෙලා නේද? ඔයගලන්ට මුළු ලෝකෙම හැම ආයතනයක් හරහා රූපයක් දැක්කොත් හැම රූපයක්ම එහෙම වුණොත් ශබ්දයක් අහනවා නම් හැම ශබ්දයක්ම ඔහොම වුණොත් ඒ ශබ්දය අහන්න ඉස්සලා තිබුණත් නෙමෙයි අහන වෙලාවට ශබ්දය තියෙනවා අහලා ඉවරනකොට නැති වෙනවා ආයෙත් කන ශබ්ද දෙකෙන් ශබ්දය උගලන්ට ඇහි ආයෙත් ගැටුනහම කන ශබ්ද දෙක වෙනකොට ඒ ශබ්දය නැති වෙනවා. කවදාවත් දෙවුණුවක් ඉස්සෙල්ලාම සබ්ජෙ ඔයගලන්ට අහන්න බැරි දවසක් ඒක. තේරෙනවද? එතකොට අන්න ඒ නුවණ එන්න ඕනේ. ඒ නුවණ આવොත් ඒ නුවණ આવොත් අපිට දුක කියන එක හිතින්නේ මොකද අපි මේ හේතුඵල ධර්ම නොදන්න කම නිසාම යථාර්ථයත් යථාර්ථ වූ අපි තුන්කෝ සංකතය කියන එක දන්නේ නැතිකම හින්දාමයි අපි මේ මෙච්චර රැවටලා තියෙන්නේ. සංකත කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත්ත සකස් වෙච්ච ප්‍රත්‍යයෙන් උපන්න මොනවද ප්‍රත්‍යයෙන් උපන්න මොනවද සකස් වෙච්ච දේවල් ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව මේ ලෝකේ අපිට හම් වෙනවා නම් හම් වෙන ওই 12 ආයතනේ නේද? ඔය ටික ඔක්කොම හේතුන්ගෙන් සකස් වෙච්ච, රැස් වෙච්ච. මොනෝද හේතු? මොනෝද හේතු? මොනවෙන්ද සකස් වෙලා තියෙන්නේ? ඈ චිත්ත චෛතසික රූප අපිට මහ විශාල ප්‍රභේද ගොඩාක් හම්බ වෙන මේ ලෝකෙ තුල පවතින ඉච්චරයි. පරම සතර පරමාර්ථ ධර්ම කියලා තියෙනවානේ. එයින් චිත්ත චෛතසික රූප කියන එක තමයි ලෝකේ සංකත ධාතුවේ පරමාර්ථය. අපිට හම්බ වෙන හැම තැනකම තියෙන ඉච්චරයි. කොහොමද අපි පරමාර්ථය පරමාර්ථයේ පරමාර්ථයකුත් පරමාර්ථයෙන් උපන්න දේ පරමාර්ථයක් නෙවෙයි කියලා දැනගන්න. ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් පවතින්නේ චිත්තජයසික රූප. මේක කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන නුවණින් දැනගන්න ඕනේ. සදාවතම ඇති ඒත් හම්බ නොවන දෙයක්ත් තියෙනවා. සදාවතම නැති හම්බ වෙන දෙයක්ත් තියෙනවා. සදාවතම ඒක තමයි උපමාව කියන්නේ. දැන් අපි මේ උපාසකම්මලට දෙනවා මෙහෙම පාම් පිටි පාම් පිටි ටිකකුයි දුණු ටිකකුයි පොල් ටිකකුයි දුන්නොත් දැන් ඕගොල්ලෝ ගාව හැබෑවටම තියෙන මොනවද පාම් පිටි පොලුයි ලුණුයි එක උපාසකම්ම කෙනෙක් ඔන්න පාම් පිටි ලුණුයි කවලම් කරලා හදන රොටියක් ඒ පාම් දෙක ඉල්ලනුයි කවලංගල තව උපාසකම කරන පිට්ටු. තව කෙනෙක් ඒක පොලිටික මෙඩිකල් දාලා ලුණුත් ප්‍රයෝගික කරගෙන හදන ආප්ප. තව කෙනෙක් හදන ඉන්දියාප්ප. තව කෙනෙක් හදන සෝස්. දැන් ගොඩක් දේවල් තියෙනවා නේ. ආප්ප තියෙනවා, පිට්ටු තියෙනවා, රොටි තියෙනවා, ඉන්දියාප්ප තියෙනවා, සෝස් තියෙනවා. මේ ඔක්කොටම කියන හේතුන්ගෙන් හටගත් එකක්. මොනවද මේකට හේතු? පොළුයි පිටේ ලුණුයි. දැන් නොයෙක් නොයෙක් විදිහට පෙනී හිටියට මේ හැමතැනම තියෙන මොනවද? ඔච්චරයි. දැන් පරමාර්ථ වශයෙන් ඇත්තටම ඇති හැටි පවතින මොනවද ඔතන? පොළොයි පිටි ලුණු ටිකයි. ලෝකයේ තුල මේ ධර්මතා තුන නොයෙක් නොයෙක් විදිහට රාශි වෙනකොට එක එක හැඩතල අපිට හම්බුණාට හැඩතල වලට එක එක නම් කිව්වට යථාර්ථ වශයෙන් තියෙන්නේ කොච්චරද? කොච්චර? රොටි කියන තැන කියනවා පිටි ලුණුයි පොළුයි. පිටි ලුණුයි පොළුයි කියන තැන රොටි තියෙනවද? නැහැ. පිට්ටු කියන තැන තියෙනවා මොනවද? පිටි ලුණුයි පොළුයි. පිටි ලුණුයි පොළුයි කියන තැන පිට්ටු තියෙනවද? තේරුණා කියන්නේ? තේරෙනවා. පතකමන තේරි කුසියෙන් කියන්නේ නේද? එතකොට පිටි පොළොවේ තියෙන තැන ලුණි තියෙන තැන ආප්ප තියෙනවා. නෑ ආප්ප තියෙන තැන ඒවා තියෙනවා. පිටි ලුණු පොළොවේ තියෙන තැන ආප්ප තියෙනවා. මේ පරමාර්ථ ධර්ම නිසා යමක් යමක් උපදින උපදින දේ තුල පරමාර්ථ ධර්මයේ අඩංගු වෙයි. නමුත් පරමාර්ථ ධර්ම තුල ඒ ධර්මතාවය අඩංගු වෙන්නේ. මොකද බැරි වෙලා රොටිය කියලා හදපු එක පිටි පොලි කියන එකේ හැඩය වුණා නම් අපිට ආප්පේ මාදන්න පුළුවන්ද? බෑ. අපිට පිටි පොලුයි නුමි එක ආකාරයක ඉඳලා රොටිය කියලා එකක් හම්බ වුණා නම් ඒ මේ හේතු ටික ඉඳලා හම්බ වෙච්ච දේ හේතු වලට අයිති නොවුණු හින්දාම තමයි මේ හේතුවෙන් වෙන එකක් හදන්න පුළුවන් උනේ. මේ හේතුව නිසා ඵලයක් හටගත්තට ඵලයේ හේතුවටයි තිබුණ නැහැ. තේරෙනවද? ඒ වගේ මේ ලෝකේ අපිට සත්‍ය පුද්ගලයෝ ගස් ගල් ගෙවල් දුරවල් ඇහැ කන දිව නාසය ශරීරයේ ස්ත්‍රිය පිරිමි අය ගෑණි අය ළමයි කියලා নানাකාරයේ ආරම්මන අනත්යකට ගියාට මේ හැම තැනකම තියෙන චිත්තයිසික රූපකල ධර්මතාවයක්. සිතත් චෛතසිකත් රූපයි. ඔය ටික එක එක ආකාරයකට යෙදිලා ඒක හැඩයක් පහළ වෙනවා මනුස්සයා කියනවා. දැන් මනුස්සයා කියන තැන තිය අපිට හැම වෙලෙම චිත්තචෛතසික රූප කියන ධර්මතාව තුනක් තිබුණාට චිත්තචෛතසික රූප කියන ධර්මතාව තුන තුල මනුස්සයෝ නැහැ. එතකොට අපිට පිටි පොළොල් දුනුයි කියන තැනට හිත තබල රොටි වලින් පිට්ටු වලින් ඉන්දියා පොළොල් මිදෙන්න බැයිද? තේරෙනවද මම කියන්නේ? ඒ වගේ ඒ කියන්නේ පවතින පිටි පොළොවේ ලුණේ කියලා හොඳට අවබෝධ කරගත්තාම රොටියක් පිටු ටිකක් තියෙන තැන මේ විදිහට රාසියලා තිබුණාට පවතින මේ ටිකම නේද කියන නුවණක් තිබුණොත් අපිට රොටි කියලා එකක් හම්බ වෙන්නේ දැන් අපි පාන් පිටි ටික කාලා රොටි කෑවා කියලා හිතාගන්න. තව කෙනෙක් ඒ පිටි පොළොවේ ටිකම කාලා ආප්ප කෑවා කියලා හිතාගන්න. තව කෙනෙක් ඒ පොළුයි පිටි ටිකම කාලා පිට්ටු කෑවගෙන එකා ගන්න. ඉතින් කෙනෙකුට රොටි වලට තියෙන තණ්හාවට වඩා පිට්ටු වලට තියෙන තණ්හාව වෙනස් පිට්ටු වලට තියෙන තණ්හාවට වඩා ආපෝල් තියෙන තණ්හාව වෙනස්. ඒක බුදුරජාණන් දේශනා කළ ධාතු විනානත්ව මත සංඥා විනානත්වයක් තියෙනවා. සංඥා විනානත්ව මත සංකප්පය විනානත්වයක්. සංකප්පය විනානත්ව මත ඡන්දය විනානත්වයක් ඇවිල්ලා. දැන් ඉතින් තණ්හාව ගොඩායි. ඉතින් පිටිලුයි පොළි කියන තැන ගත්තොත් ඔය එක තණ්හාවකට එයිද? එන්නේ ඒ වගේ අපිට යම් දවසක මේ ඇහැ කන දිවනාසය ශරීරයේ ස්ත්‍රී පුරුෂ කියලා මේ හම්බ වෙන හැම ලෝකයේ තුලම තියෙන්නේ මෙන්න මෙහෙම යථාර්ථයක් නේද කියලා දැක්කොත් එදාට අපි පේනවා ඒ සතර මහා ධාතු ඒ චිත්තචෛතසික රූප කියන ධර්මතාවයේ නොයෙක් නොයෙක් ආකාරයට යෙදීම නිසා ලෝකයේ එක එක හැඩතල පහළ වෙනවා. අර පිට්ටු රොටි දියප්ප වගේ එක එක හැඩතල පහළ වෙනවා. නමුත් මේ හැම තැනකම පවතින යථාර්ථය මෙන්න මේකයි නේද කියලා මනස එළඹ සිටියොත් මේ ලෝකේ අපි කලකිරේ මෙච්චර කාල දුක් විඳ ප්‍රෝටීන් නැතිවීමෙන්, ආප්ප නැතිවීමෙන්, පිට්ටු නැතිවීමෙන් අපි ඇඬුවා නම් දුක් විඳනනම් මේ හැමතැනකම පවතින යථාර්ථ දැක මොනතරම් බාලද අපි මේ ඇත්ත නොදන්නකම නිසා හැමදාම රොටි පිට්ටු වලට රණ්ඩු කරලා තියෙන කියලා තේරෙයි. ඒ වගේ අන්තිමට සතර මහා ධාතු රූපයට කිච්චයිසික කියන මේ ධර්මතා ටිකත් නිසයි අපි රණ්ඩු වෙලා තියෙන්නේ, ගහගෙන තියෙන්නේ, අඬලා තියෙන්නේ, දුක් විඳලා තියෙන්නේ කියන තැනක තේයි. මේ සංකත ධාතුව අපි මොකද්ද කියලා තෝරගන්නවා. ඒ සංකත ධාතුව තෝරගන්න තමයි ඥාත පරිඥා ස්කන්ධයන් ගැන ඉගෙන ගන්න කියන්නේ. පංචස්කන්ධය ගැන ඉගෙන ගන්න කියලා අපි ක්‍රමය මොකද්ද මේ? පංචස්කන්ධයේ විඥානයක් තියෙනවනේ මේකට කියනවා මොකද්ද? චිත්ත කියලා. වේදනා සංඥා සංකාර වලට කියනවා චෛතසික කියලා. රූපයට කියනවා රූප කියලා. මේ ස්කන්ධ පංචකය අපිට ඉගෙන ගත්තොත් හම්බ වෙන මොනවද වෙද තියෙන්නේ? චිත්ත චෛතසික රූප කියන ධර්මතා ටික. අන්තිමට ওই ධර්මතා ටික තමයි මොන මොන විදිහටත් යෙදিলা තියෙන්නේ. සම්මත පරමාර්ථ කියන දෙක අපිට හොඳට තේරෙනවා. දැන් අපි දැක්ක යථාර්ථ වශයෙන් අතර තිබුණේ පිටි ලුණුයි පොළොයි. කන දෙයක් ගැන කිව්වම හොඳට තේරෙනවානේ. පිටි පුළුයි පොළොයි ලුණුයි දැන් අපිට එබඳු දෙයක් කියන තැන හම්බුණා රොටි පිට්ටු දෙයක්. දැන් රොටියක් හම්බ වෙනවාට බලන්න හොඳට මෙතන අපිට හම්බ වෙනවා සැදාවටම නැති ඒ තේන දෙයක් වෙන මොකද්ද රොටිය. සැදාවටම තියෙන නොපෙනෙන දෙයක් වෙන අපිට මොනවද? පිටි පොළොයි ලුණුයි. සැදාවටම තියෙන තේන. සැදාවටම නැහැ තේන දෙයක් තියෙන මොනවද? පිට්ටු රොටි ඉන්දියාව. ඒ වගේ මේ තමයි සැබෑවටම නෑ සැබෑවටම නෑ ඒ තේන දෙයක් තියෙනවා මේ සත්‍ය පුද්ගලයෝ ගෙවල් දොරවල් මේවා පේනවා. සැබෑවටම තියෙන ඒ තේන දෙයක් තියෙනවා මොනවද? චිත්තචෛතසික රූප කියලා ධර්මතාවය. ඉතින් ඔන්න ඔය ටික දකින්න පුළුවන් අපිට හිත සමාධිය වුණා. මේ ටික දැකපු දවසට මේ සංකත ධාතුව අපිට අවබෝධ වෙනවා. මේ මේ හේතු නිසා යම් යම් ඵලයන් හට ගන්නවා හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා. එදාට අපිට මේ දුකෙන් මිදෙන්න පුළුවන්. දැනට එක දෙයක් කරන්න උත්සාහය මොකද්ද? මේ හිත සමාධි කරගන්න උත්සාහවත් වෙන්න. හිත එකඟ කරගන්න උත්සාහවත් වෙන්න. එතකොට දැන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් දැක්කා දුකට හේතුව තණ්හාව මිනිස්සෙක් හැටියට ගෙයක් හැටියට ගහක් හැටියට ගලක් හැටියට වාහනයක් හැටියට මිල මුදල් හැටියට Taman හැටියට මේ දකින්න එකයි තණ්හාවට හේතුව තේරෙනවද එතකොට දුක නැති වෙන්න නම් තණ්හාව නැති වෙන්න ඕනේ. රූප තණ්හා, ශබ්ද තණ්හා මේ තණ්හා නැති වෙන්න ඕනේ. එහෙනම් තණ්හාව නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? ඇත්ත ඇති ඇති දකින්න ඕනේ. මේ හටගත්ත හැම දෙයක්ම හේතුන්ගෙන් හටගත් එකක්. හේතු නැතිව නැති වෙනවා කියලා දකින්න ඕනේ. මේ ගාස් ගාය ගෙවල් දරවල් මේ විදිහට හම්බ වෙන හැම එකක්ම චිත්තචෛතක රූප කියන මේ ධර්මතාවයක් නිසායි පේන්නේ හැදෙන්නේ. මේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඕනනම් අර රොටි උපමාවෙම කියන්නම්. දැන් රොටි කැඩීම නිසා හෝ රොටියෝ මේ සත්තු කෑම නිසා හරි කවුරු හරි ගත්ත නිසා හරි දැන් රොටියකින් එන දුකක් එනවා නම් ඒකට හේතුව මොකද්ද? රොටි කන්න තියෙන තණ්හාව. රොටි කන්න නැති වුනහම දුක එන එකට හේතුව රොටි කන්න තියෙන තණ්හාව නිසා. තණ්හාව ඇති උනේ ඇයි? රොටියක් ඇටියට දැකපු හින්දායි. රොටියක් ඇටියට දකිද්දි තණ්හාව නැති කරන්න බෑ. එතකොට රොටියක් ඇටියට දැක්කේ ඇත්ත ඇති හැටි නොදකින නිසා. මෙතන පිටි පුළුයි ලුණුයි තියෙන්නේ මොන මොන විදිහට තිබුණත් මේ ධර්මතාවයම නේද මේ ධර්මතාවය නිසා උපන්න එකක් නේද මේ රොටිය කියන්නේ. එහෙනම් රොටි කීපයක ඇත්ත නෙමෙයි. මේ ධර්මතාවය ඇත්ත. මේ හේතු තුනෙන් එකක් හෝ වැය වුණා නම් හේතු තුන හෝ වැය වුණා නම් රොටි කියන එකක් ආයේ තියෙන්නේ නැහැ. පාම් පිටි ටික ඔය හේතු තුන තියෙන තාක් මෙතන රොටි කියලා එකක් වෙන්නේ. මේ හේතු තුන ඉපදීන රොටි කියලා එකක් ඉපදුනා මේ හේතු තුන තියෙන තාක් රොටි කියලා එකක් තියෙනවා. මේ හේතු තුන නැති වුණු ත්‍ෘටි කියලා එකක් ආයේ අපි තබා ගන්න හැදුවොත් තබා ගන්න පුළුවන්ද? දැන් අපි ඕක දන්නේ නැහැ. අපි ඉතින් මේ පේන දේ තබා ගන්න හදනවා. මේක ඇති වෙච්ච හේතුවකුත් තියෙනවා. ඒ හේතුව පවතිනකම් පවතින හේතුව නැති වෙනව නැති වෙනව. අපිට මේ හේතු පිළිබඳ අවබෝධයක් නැතුව හේතුන්ගෙන් හටගත්ත ඵලයට අපි දැදෙනවා. තණ්හා කරනවා. අපි තණ්හා කළාට හේතුන්ගෙන් හටගත්ත ඒ දේ හේතු නැති වෙනකොට නැති වෙනවා. ඉතින් අපි වඳනවා. ඉතින් අපේ ජීවිත හරි අසරණයි. ඇයි හේතුව ගැන අවබෝධය තිබුණා නම් අපි දන්නවා මේ හේතුව වෙනස් වෙනකොට මේක වෙනස් වෙනවා. කවදාවත් අපිට තියාගන්න බෑ කියලා. ඒ හේතුව ගැන අවබෝධයක් නැතිකම හින්දායි අපි ඵලයට බැඳෙන්නේ. හේතුවක් නිසා ඵලයක් හටගත්තොත් ඒ කියන්නේ අර පහනක තෙලුයි පිරේ දැල්ලයි නිසා ආලෝකයක් ඇති වුණොත් අපි ආලෝකයට කැමති වෙනවා. අපි ආලෝකයට කැමති වුණත් අකමැති වුණත් අර තෙලුයි පිරේ දැල්ලයි කියන හේතු තුන වැය වුණොත් ඉවරුනොත් ආලෝකේ නැති වෙනවා. ඉතින් අර හේතු ගැන අපි කැමති නම් නැත්නම් මේ හේතු නිසා හටගත්ත ඵලයේ හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒ ගැන දන්නේ නැතුව අපි ඵලයට බැඳුනා කියලා හේතු නතර වෙන්නේ නැහැ. ඒ හේතු නැති වෙනව නැති වෙන. එතකොට අපිට මොකද වෙන්නේ? දුක එනවා. ඒ කරන්ට් එක ගියහම එහෙම තරහ ඇවිල්ලා තින්නේ මොකද? හේතුව දන්නේ නැහැ ඵලයට කැමති. දැන් මේ ආලෝකයේ ඉන්න කැමති. අපි කැමති වුණාට ඒ එතන ඇති වුණේ ධර්මතාවයක් අනාත්ම හේතුවකින්. ඒකට තිබුණ හේතුව නැති කියන ආලෝකේ නැති වුණා. අපිට තිබුණ ශනික තරහ යනවා. නේද? ඒ මොකද? අපි කැමති ආලෝකේ. මේ ජීවිතේ එබඳු සූටි තැනකින් පවා අපිට කරගෙන ගලලා තියෙන මේ හේතුඵල ධර්ම දන්නේ. මේ නුවණ ආවොත් ජීවිතේ හැම දෙයක් කරන්නේ මේ නුවණ එක දිගටම එනවා. මොකද අපිට ජීවිතේ හැම දෙයක් කරන්නේ කියලා හම්බලා තියෙන එක තැනයි මනස අපිට හම්බලා තියෙන්නේ. එතකොට දැන් අපි දැක්කා මේ ලෝකයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දකින්න නම් අපිට වෙනව මොකද්ද හේතුඵල ධර්ම අවබෝධ කරගන්න හේතුඵල ධර්ම අවබෝධ කරගන්න නම් අපිට වෙනව ලෝකයේ ඇත්තටම ඇත්ත ඇතිව පවතින පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න ඒ පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න ධර්ම උත්සාහය තමයි ඔයගොල්ලෝ ස්කන්ධ කියලා ස්කන්ධයන්ගේ උදේය බලනවා කිය කිය ඔය ඉගෙන ගන්නෙ මේ මේ මේ ඔය නුවණ ගන්න. ඒ නුවණට තමයි ඊට පස්සේ අපිට අහුවෙන්නේ මේ එහෙනම් මේ ටික ඇති වෙනකොට මේ ඇහැ හැදිලා. මේ රූපය හැදිලා. මේ හේතු නැති වෙනකොට මේ රූපය නැති වෙනවා. ඒ නුවණ ගන්න. ඒ කරන්නේ ඒකටයි. මොකද ඕගලන්ට කවදාවත් හම්බ වෙන රූපය ගැන ඉගෙන ගන්න බෑ. හම්බ වෙන ශබ්දය ගැන ඉගෙන ගන්න බෑ. රූපේ ශබ්දය ගැන ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්න තියෙන රූපේ ශබ්දය ඇති වෙන හේතු ටික ඉගෙන ගන්න පුළුවන්. නේද? ඔගලන්ට අර රුටි ඉගෙන ගන්න යමක් තියෙනවද? ඔයගලන්ට පුළුවන් පාම් පිටි ටික කියන්නේ මොකක්ද කියලා ගවේෂණය කරලා බලන්න පුළුවන්. පොල් කියන්නේ මොනවද කියලා හොයලා බලන්න පුළුවන්. ලුණු කියලා හොයලා බලන්න පුළුවන්. රොටිය කියලා හොයලා බලන්න පුළුවන්. රොටිය කියලා හම්බෙන්නේ යමක් තියෙනවද ඔයගලන්ට? නෑ. මේ හේතු ටිකම අවකාශ ධාතු අවකාශන රාශි වෙනකොට හිතට නැවිච්ච හැඩයක්. ඒ හැඩයට තමයි අපි පොල් රොටිය කියලා කියලා තියෙන්නේ. රොටිය කියන එක මනසටයිද දෙයක්. අපි රොටිය කියන එක දකින්නේ කොහටයිද ඒක කියලා. රූපයට අර පිටි ලුණුයි පොළොයි කියන හේතු තුනටයි එකක් ඇටිද අපි රොටිය දකින්නේ. ඒ හේතු තියෙන තැන අන්තිම රොටි හැදලා තියෙන කොහෙද මනසේ? මේක මට බනේ ආමුදුරෝ මොනවද කියන්නේ කියලා. නේද? නමුත් ඇත්ත ඒක. මේ ලෝකේ අපිට නානත්වයක් තේන්නේ ඒකයි. මේ අවකාශ ධාතු අවරාගන ධාතු රාශි වෙනකොට එක එක හැඩතල අපිට දැනෙනවා. ඔබ හොඳට තේරෙනවා මම කිව්වත් නොකියවත් බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ ධාතු නානත් සූත්‍රය බලන්න. ධාතුන්ගේ නානත්වය නිසා සංඥාවගේ නානත්වයක් ඇති වෙනවා. සංඥාව ගෙනානත් නිසා ධාතු නාමත්වය මොකද වෙන්නේ? වෙන්නේ නැහැ. පාම් පිටි පොල් සීනි මේ ලුණු නිසා රොටි හැදෙනවා රොටි නිසා පාම් පිටි හැදෙනවා නෑ. ධාතු නාමත්වය නිසා සංඥා නාමත්වයක් වෙනවා. සංඥා නාමත්වය නිසා ධාතු නාමත්වයක් වෙන්නේ සංඥා නාමත්වය නිසා සංකප්පය නාමත්වයක් වෙනවා. ධාතු නාමත්වය නිසා සංඥා නාමත්වයක් වෙනවා. හැඳිනීමේ නොඑක් බවක් තියෙනවා. හැඳිනීමේ නොයෙක් බව නිසා කල්පනාවේ නොයෙක් බවක් කියන්නේ. රොටි, පිට්ටු, ඉන්දියාප්ප කියලා කල්පනා කරනවා. සංකප්පයේ නානත්වය මත ඡන්දයේ නානත්වයක් තියෙනවා. කල්පනාවේ නොයෙක් බව මත තණ්හාවේ නොයෙක් බවක් තියෙනවා. තණ්හාවගේ සංකප්පයේ නානත්වය මත පරිධානයේ නානත්වය. ඒ කියන්නේ අවශ්‍යතාවයේ නොයෙක් බවයි. කැමැත්ත නොයෙක් බව මත ඒක ලබා ගැනීම අවශ්‍යතාවය නොඑක් බව වල්ලගෙන. පරිධාන්‍යයේ නානත්වය මත පරිේශණයේ නානත්වය. ඒ මත කෙවීමේ නානත්වයක් වෙනවා ලෝකෙ. කෙනෙක් රූපය වෙනවා, කෙනෙක් ශබ්දයක් වෙනවා, කෙනෙක් ගන්ධයක් වෙනවා, කෙනෙක් රසයක් වෙනවා, කෙනෙක් ස්පර්ශයක් වෙනවා. පරිේශණයේ නානත්වය මත ලාභයේ නානත්වයක් තියෙනවා. කෙනෙකුට රූප හම් වෙනවා, කෙනෙකුට ශබ්ද හම් වෙනවා. මේ ලෝකෙ වෙන්නේ ලෝකෙ ඇති වෙන හැටි මේ පෙන්වන බුදුරජාණන් වහන්සේ. උනේ කොහොමද කියලා. ඔන්න ඔය ඔය චක්‍රයම. එතකොට සම්මා දිට්ඨිය කියලා ඔන්න ඔය සිද්ධිය අපි ඇති කල්ලිත් නැති කල්ලිත් වෙන සිද්ධියක් කියනවා. ඔන්න ඔය සිද්ධිය දකින්නවා. ඔන්න ඔතෙන්ටම ගියොත් අපිට පුළුවන් දුක නැති කරන්න. එතකොට අපිට දුක නැති වෙන්න නම් තණ්හාව නැති වෙන්න තණ්හාව නැති වෙන්න නම් ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා දකින්න ඕනේ. එතකොට ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කියනකොට අපිට මෙච්චර කල් හම්බෙච්ච මුකුත්ම නිත්‍ය බවක් දකින්න බෑ කියන එක මේ කියන්නේ නේ. තේරුණාද? ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා දකින්න නම් ඇස කියන එක හේතුන්ගෙන් හටගත් එකක්. රූපය කියන එක හේතුන්ගෙන් හටගත් එකක්. චක්කු විඥානය කියන්නේ හේතුන්ගෙන් හටගත් එකක් කියන අවබෝධයෙන් ඕනේ. එහෙම නැතුව මේ ඇහැ ඇතුලේ රූපය ඇතුලේ චක්කු විඥානය ඇතුලේ අනිත්‍යයි කියලා හිතුවට හරියනවද? රොටිය ඇති වෙච්ච හැටි දන්නේ නැතුව මේ රොටිය අනිත්‍යයි අනිත්‍යයි කියලා කිව්වට අනිත්‍ය වෙනවද? මේ රොටිය අනිත්‍යයි කියන්නේ මොකක්ද හේතුවක් තියෙනවා. මෙයා දන්නවා මේක මේ හේතුන්ගෙන් හටගත්තේ. ඒ හින්දා මේක අනිත්‍යයි කියන්නේ කියලා. තේරුණාද? ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. මොකද්ද ඇත්ත ඇති හැටි දකින්න ඕනේ? මේ ලෝකේ චිත්ත චෛතසික රූප කියලා පරමාර්ථයක් තියෙනවා. ඒ කියන්නේ හැම රූපයක්ම සතර මහා ධාතුය කියලා දකින්න ඕනේ. කුමන ආයතනයක් හරහා හටගත්ත හැම වේදනා සංඥා චේතනාවක්ම චෛතසිකයි කියලා දකින්න ඕනේ. හැම හිතක්ම චිත්තයි කියලා දකින්න ඕනේ. මේ චිත්තචෛතසික රූප කියලා දැක්කහම අපිට හම්බෙන ඔය ලෝකේ නිත්‍ය සුඛාත්ම කියන ධර්මතාවය දුර වෙනවා. ඔන්න ඔය ටික දකින්න ඕනේ. දකින්නවා කියනකොට හිත හිතා ඉන්නව නෙමෙයි. දකින්න කියනකොට මම කිව්වා ඉස්සලා මිම්ම. මොකද්ද? අසුබ අසුචි ටිකක් දැක්කොත් ඒක අසුබයි කියලා හිතන්න ඕනේ දකින්නවා කියලා. ඒ වගේ මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන එක දකින්න ඕනේ. දකිනවා කියන මට්ටමටපත් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? සමාධිය තියෙන්න ඕනේ. සමාධින් වික්‍රේ බහ සමාධින් වික්‍රේ බහලෙත් සමාහිත සමාහිත වික්‍රේ යථාභූතං හජානන. මහන්නේ හිත වඩන්න හිත වඩනකොට ඇත්ත ඇති හැටි දන්නවා ඇත්ත ඇති හැටි දකිනවා යථාභූතම් පස්සන්ත නිබ්බින්දති. ඇත්ත ඇහිදී දකිනකොට කලකිරෙනවා. නිබ්බින්දින් විරජ්‍යති. කලකිරෙන්නේ නොයලෙනවා. විරාගා විමුච්ඡති. නොයලෙන මෙදෙනවා. විමුක්තස්මින් විමුක්තනිති ඥානං හොති. මිදුනා මිදුනා කියන නෝනෙනවා. මිදුනා කියන නෝනෙන්න නම් මිදෙන්න ඕනේ. මොකෙන්ද මිදෙන්න ඕනේ? දුකෙන්. දුකෙන් මිදෙන්න නම් මොකද වෙන්න ඕනේ? දුකෙන් නොයලෙන්න ඕනේ. දුකෙන් නොයලෙන්න නම් දුකයි කියලා කලකිරෙනවා. දුකයි කියලා කලකිරෙන්න දුක කියලා දකින්න ඕනේ. ඇත්තට ඒක දකින්න ඕනේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න ඕනේ. දකින්න නම් සමාධියක් තියෙන්න ඕනේ. සමාධිය සමාධින් වික්‍රේ සාහාරම් වදන් නොඅනාහාර. මහණේ සමාධි ආහාර සහිතයි, සතු සහිතයි. සමාධියේ හේතුව මොකද? සැපය සුඛයයි කියන්නේ මහන්නේ සමාධියට හේතුව සැපය කියන්නේ. සැප සහගත හිත සමාධිය කියන්නේ. ආ කය තුල නිතරම හිත සැප සහගත නම් සැප හොයාගෙන ලෝක කොහෙවත් යන්නේ නැහැ. හිත තමා තුළම පවතින. මහන්නේ සැපයට හේතු සහිතයි කියන්නේ සැපයට හේතු මොකක්ද? පස්සද්ධිය. හිත කය දෙකේ සංසිඳීම. පස්සද්ධියට හේතුව මොකක්ද? ප්‍රීතිය කියනවා. හිතේ ප්‍රීතිසහගත බව. ප්‍රීතියට හේතුවක් තියෙනවා. මොකද්ද? ප්‍රමෝදය කියනවා. ප්‍රමෝදිත බව, උදවැදී ගිය බව, සතුටු බව. සතුටු සහගත සිතක් කියන කෙනාටයි ප්‍රීතිය කියන මට්ටම එන්නේ. ප්‍රමෝදයට හේතුවක් වෙනවා. මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනස්කාරය කියන තැන විතරයි අපිට කරන්න තියෙන ජීවිතේ. ඉතුරු ටික ඉබේම මේක කරන කෙනාට ඇති වෙන ප්‍රතිඵලය. යෝනිසෝ මනස්කාරය බහුල කෙනාට ප්‍රමෝදය ඇති වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියන්නේ. ප්‍රමෝදය ඇති වෙච්ච කෙනාට ප්‍රීතිය ඇති වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියන්නේ. ප්‍රීතිය ඇති වෙච්ච කෙනාට හිතකය සංසිඳේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියනවා. හිතකය සංසිඳන කෙනාගේ හිතකය සැපසාගත වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. හිතකය සැපසාගත වෙන කෙනාගේ හිත සමාධි වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ සමාධිය වුණොත් ඇත්ත ඇති හැටි පෙනේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. ඇත්ත ඇති හැටි පේනකොට කලකිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියනවා. කලකිරුණකොට මිදේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ මිදුනහම මිදුනා කියලා නුවණ ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ මේ එකින් එක පිරෙනවා එතකොට කලකිරෙන්න මේ මිදීම දක්වාම තියෙන්නේ මොකද්ද යෝනිසෝ මනසිකාරය මොකද්ද යෝනිසෝ මනසිකාරය කලේ අපි දැක්කම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැන නැත්තම් මේ හේතුඵල ධම දකින්න දවසටයි අපි කලකිරලා නොයලෙන්නේ කියලා ඒක දකින්න විදිහට නුවණින් සම්මර්ෂණය කළොත් අපිට පුළුවන් මේ තේන සිද්ධිය අරමුණක් තේනකොට නුවණින් බලන්න මේ පේනවා කියන ධර්මතාවය සිද්ධ වෙන්නේ කුමක් නිසාද කියලා. අපි අපි කියමු දැන් මේ කෙනා කෙනා ටිකක් ටිකක් උත්සාහවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයතන කුසල වෙන්න පුළුවන් තව. ආයතනයන්ගේ දක්ෂ වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් දිහා ඔන්න අපි නිකමට කියමු මේගොල්ලන්ට මේ දහම ටිකක් අල්ලගන්න පරිශ්‍රණය කරන්නේ ඔගොල්ලෝ උන්නම් වතුරක් ගාවට ගිහිල්ලා ඇදෙනවා. ලැබුණාම හොඳට දන්නවා දැන් අපි ඉබුණ හින්ද ඡායාවක් පහළ වුණා. අහකට ගන්නවලු. ගන්නකොට දැන් නුවණින් දන්නවා වතුරේ නෑ. නමුත් දැන් මේක Tamante හිතේ සිහි කරන්න පුළුවන් නේද? දැන් දන්නවා හිතෙන් මේක සිහි කරනකොට හිතට හසු වෙනවා සිහි වෙනවා. හිතට හසු වුණාට සිහි වුණාට සිහි කරන වෙලාවට වතුර එහෙම එකක් නෑ කියලා තේරෙන්න. ආපහු එබුණොත් ආයෙත් එනවා. ආයෙත් එනවා. ආයෙත් උලහකට ගත්තොත් නෑ. දැන් ඕගලන්ට බලන්න මේ ඡායාව දෙපොලක හම්බ වෙයි. කොතනද දෙපොල? ඇහෙන් දකින කොටයි මනසෙන් සිහි කරන කොටයි. ඔය දෙපොල ඒ දෙපොල හැටියටම හඳුනා ගන්න එතකොට මේ ශුන්්‍යතාවයේ ඉබේ මෙල්ම සිටිනවා. දැනට වෙලා තියෙන්නේ මේ පේන ඉස්සෙල්ලත් මේ පේන දේ නෑ පේනුනන් පස්සෙත් නෑ ඇහැට ගැටෙනකොටයි පේන්නේ. ඇහත් රූප දෙක නිරුද්ධ වෙනකොටම පේන දේ නිරුද්ධ වුණාට ඇති බවට ආවරණය කරමින් අපිට මනෝ සම්පස්තය උපදිනවා. මනසට එළව සිටිනවා. එතන අපි ආයතන දන්නේ නැහැ. මේ මනස ධර්මාරම්මණය දෙන්නාගේ ක්‍රියාවලියක් දැන් මේ හම්බ වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ හින්දා අපි ආපහු රැවටෙන මොකද්ද? රූපේ කියලා. අපි එතනින් හඳුනාගත්තොත් මේ හම්බ වෙන්නේ මනසයි කියලා ඔන්න අපි දකින අපි සිහි කරන වෙලාවට දැකපු දේ එතන නැහැ කියලා. ටික ටික ටික ටික අපිට ඒක පේන්න ගන්නවා. දැන් ඒ වුණාට මම කියන්නේ ඔතනින් යන්න බැරි වෙයි. ඔක අමාරුයි. ඉස්සෙල්ලාම හිත සමාධි කරන කමතහනක් කරන්න. මේක දකින්න එක තැනකින් යන්න පුළුවන්. අමාරු නෑ එකම එක තැනක් තියෙනවා. මෙන්න මේ එකම තැන අල්ලගෙන යන්න පුළුවන් නම් හැම කෙනෙකුටම බොහොම පහසුයි. ඉස්සෙල්ලාම සිහිය කියන එක හුරු කරන්න. සිහිය කියන එක හුරු කරන්නේ කොහොමද? උජුම් කායම් පනිදාය පරිමුඛම් සතින් උපට්ඨපෙත්තා. කොන්ද ඍජුව තබා ගන්නවා පරිමුඛම් මේ සිහිය පිහිටවා ගන්නවා නාසයේ කෙළවර හෝ මුඛ නිමිති. හරිනුකම් සතෙන් උපට්ඨපෙත්වා සිය තබා ගන්න. දැන් ඕගොල්ලෝ ආනාපාන සතිය වඩනකොට නාසයේ හෝ තොල් දෙක ගාව හිත තබා ගන්නවනේ. මේ හැම කමඨහනකටම මේ සති නිමිත්ත නිමිත්තමයි. හැම කමඨහනකටම මේ විදිහට හිත තබා ගන්නවා. එහෙම හිත තබාගෙන ඔන්න සිහියෙන් ආස්වාද ප්‍රසවාස කරනවා. තේරෙනවද? ආපෝ හිත අහකට ගියොත් ආයෙත් ගන්නවා. ආයෙත් සති නිමිත්තෙම හිත තබාගෙන සිහියෙන් ආස්වාද ප්‍රසවාස කරනවා. මෙහෙම ටිකක් කරන්න. ඊට පස්සේ හිතාමතාම ආනාපාන සතිය නතර කරනවා. නතර කළා සති නිමිත හිත තබාගෙන ඉන්නකොට ඔයගලගේ මනසට ගලාගෙන ආපු විතරක තියෙනවනේ සිතුවිලි. මේ හැම සිතුවිල්ලක්ම විදර්ශනා කරන්න. හැම සිතුවිල්ලක්ම කියන්නේ ඔක්කොම බෑ. Tamanta ප්‍රකට ප්‍රකට සිතුවිල්ල විදර්ශනා කරනවා කියලා කියන්නේ බහැර අරමුණේ විඥානය පිළිගන්න දෙන්නේ නැහැ. බහැර අරමුණේ විඥානය පිළිගන්න දෙන්නේ නැහැ කියන්නේ දැන් මෙහෙම ඉන්නකොට gedara මතක් වුණා කියලා හිතනොත් gedara මතක් වෙච්ච වගේ අතහරින්න නැතුව දැන් මේ මනස ධර්මාරම්මණයක් නිසා හිතේම උපදින අදහසක් දැනගත නේද මේ gedara මතක් වුණා කියන ධර්මතාවය මනස තුළම හටගෙන මනස තුළම නැති වෙනා නේද ওই විදිහට Tamanda පිහිදලා අතරිච්ච අරමුණු නැවත හරි සිහි කරගෙන ඔන්න කීපයක් මේ සිහි වෙන හැම ධර්මතාවයක්ම මනසයි කියලා සිහි කරනවා ආපහු නතර කරනවා. ඒ ටික නතර කළා ආනාපාන සතිය වදනවා. ආයත ආනාපාන සතිය ටිකක් නතර කළා මේ නතර කළා ආයත අර වගේ විදර්ශනා කරනවා. මේකට කියන සමත විදර්ශනා යුගනද්ද වඩනවා කියලා. හිත සමාධි සමතකමට අනකින් හිත වඩනවා උපදින ධර්මය නුවණින් සමර්ථනය කරනවා. ආපෝ සමතකමට අනකින් හිත වඩනවා ආපෝ නුවණින් ධර්මයේ සම්මර්ෂණය කරනවා. එතකොට මේ විදිහට හිත වඩ වඩ නොනින් ධර්මයේ සම්මර්ෂණය කරනකොට අපිට මේ මෙච්චර කල් ඇසුරු කළ මේ හැම දෙයක්ම එක්ම මනායතනය තුලින් හම්බ වෙයි. ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ ගාමී ප්‍රතිපදාවක් බඹයක් වුණ ශරීරය තුලින් හම්බ වෙයි. මෙච්චර කල් අපිට බාහිරෙන් හම්බ වෙන මේ ලෝකයක් තියෙනවනේ. ඕගලන්ට තේරෙයි බාහිර නිසා මේ ඔක්කොම තමතුලයි උපදින්නේ කියලා. එන්න එන්න ටික ටික ඒක ප්‍රකට වෙන්නේ. ඉතින් කරන්න ඕනේ බහැර තියෙනවා තියෙනවා කියලා සිහි වෙන සිහි වෙන හැම එකක්ම හඳුනා ගන්න ඇත්ත. එහෙ තියෙනවා කියලා සිහි වෙන්නේ තමතුල නේද? කියන බව හඳුනා ගන්න. ඇත්ත ඒ සමතකම ධනකින් හිත වඩනවා බහැර යමක් කියනවා කියලා හිතනකොටම බහැර තියෙනවා කියලා තීරෙන්නේ මෙතන නේද? මේ බව සීකරනවා. මේ විදිහට ඔහොම බල බල හිත වඩනවා. ඊට පස්සේ එදිනෙදා කටයුතු කාරණා කරනකොට උයනකොට පියනකොට ජවල් රෝල අතුපතු ගන්නකොට මේ ධම්මනසිකාරයක් කරන්න බැරි හින්දා ඒ වෙලාවට හිත රැක ගන්නවා. බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ කියන මේ සතර කමතහනෙන් එකකින් එකක් උපයෝගී කරගෙන හිත රැක ගන්න හැම වෙලාවෙම. එතකොට මේකෙන් වෙනවා මොකද්ද? අලුතෙන් කෙලෙස් ධර්ම උපදින්නේ නැහැ. උපන්න කෙලෙස් ධර්මයක් තියෙනවා නම් මේක වැඩෙන්නේ නැහැ. මේ විදිහට හිත රැකගෙන කටයුතු කළාම හැමදාම ඇතුළත තියෙන පරණ කෙලෙස් දෙවිදී යනවා මිසක අලුතෙන් කෙලෙස් උපදින්න ඉඩ නැහැ. මොකද ජඹුරු විදර්ශනා නෝනක් අපිට භාවිත කරන්න තාම අපහසුයි. අනික මේ පංචායතනෙන් තාම පේන්නේ අපිට. ඒ කියන්නේ මේව දකිනකොට පෙර නොතිබීමයි හටගත්තේ අනිත් පැත්ත බලනවා හටගත්ත දේ නිරුද්ධයි කියලා පේන බව එක්තරා ප්‍රතිඵලයක්. මාර්ගය වඩ වඩපු එකේ ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. මේ හටගත් දේ හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන මට්ටම. ඉතින් ඒක එළඹ සිටින මාර්ගයේ ඉඳලා තියෙන මනෝවිඤ්ඤාණ සම්පස්සේ හරහා. මොකද අදටත් මේ පෙනෙන දේ අපි දැනගත්තත් නැතත් පෙනින් පස්සේ නිරුද්ධ වෙනවා. ඒක නොපිළිලා තියෙන්නේ මන ආයතනේ ආවරණය කරන ආවරණීය ධර්මතා නිසායි. ඒ ආවරණීය ධර්මතා නැත්තම් ඕකට තමයි නීවරණ කියලා කියන්නේ. මේ රූපේ උපද නිරුද්ධ වෙනකොටම මේ දැකපු දර්ශනය මන ආයතනයෙන් ලැබෙන්නේ. සබ්දය අහලා අවසන් වෙනකොට මේ සබ්දය මන ආයතනයෙන් ලැබෙන්නේ. හිත සමාධිය නම් ඒ එළඹ සිටින ගතිය නැහැ. එතකොට ඉබේම මේ දැකපු දේ දැකීම පස්සේ නිරුද්ධය කියන එක එළඹ සිටින්නේ. ඒ නෝන එන්න නම් මන ආයතනේ හිස් වෙන නෝ හිතේ හිතේ හිතේ හිතේ කතා කරන ගතිය තියෙන්නේ. ඕක අඩු වෙනවා. ඒක අඩු වුණාට පස්සේ හිතේ හිතේ කතා කරන ගතිය අඩු වුණාට පස්සේ ඊට සියුම් විතරක කියලා කොටසක් මත වෙනවා. ඒ කියන්නේ මේ තමා ඉන්නවා කියලා තේරෙන බවත් හිතේ පහළට විතරකයි. මේ වටපිටාව ඇස්ත වහගත්තාම අපිට මේ වටපිටාව තියනවා කියලා තේරෙනවනේ. මේක මේ වටපිටාව තේරෙනවා නෙමෙයි ඒත් අපිට අපේ සිතෙන් පවතින සියුම් විතරක ඒව පව Tamanට ප්‍රකට වෙනවා. ඒ මට්ටමත් නිරුද්ධ වුණාමයි ඒ මට්ටමේ නොරැවටි ඉස්සරහට යනකොටයි අපිට මේ නීවරණ දුර වෙන්නේ. එතකොට මේ භාවනාව මේ දෙආකාරයකට බෙදා ගන්නවා. මොකද්ද? එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොට විශේෂයෙන් සතර කමඨහන් තියෙන්නේ. මේ සතර කමඨහන් අසුරු කරන්න ඕනම කෙනෙකුට ගැළපෙනවා. බුදුගුණ අසුභය මරණය මෛත්‍රිය කියන මේ සතර කමතහන් ඇසුරු කරමින් කටයුතු කරන්න එක තැනක ඉඳගෙන ඉන්නකොට තමන්ගේ හිත වැඩෙන භාවනාවක් තියෙන්න ඕනේ සමත කමතහන එතකොට ඒ හිත වැඩෙන එක තැනක ඉන්නකොට හිත වැඩෙන සමතකමටහන අපි කියන ආනාපාන සතිය උදව් කරගන්නවා. ඊට අනුව විදර්ශනා නුවණින් ධර්ම සමර්ථනය කරනවා. සමත විදර්ශනා යොගනද්ද වඩනවා. ඒකට සීලේ සීලේ නැත්තම් ආරක්ෂාව ලැබිලා තියෙන මේ සතර කමටහන. බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණසති ඉතිමා චතුරාර්යක භික්ඛු භාවයේ සීලවා සිල්වත් භික්ෂුව මේ හතර වඩනවා මොකටද? තමන්ගේ සිල්වතාගේ ආරක්ෂාව කරනවා. ඔය හතරෙන් කියන්නේ සීලය රැකෙනවා. මේ තුනේ අපි ශ්‍රී ලංකාවට වළඳලා කතා කරනවා. දැනටත් අපිට ප්‍රශ්න රාශියකට ඇවිල්ලා තියෙනවා. අපිට මේවා කතා කරන්න නැතිනම් වෙලා මතී. එහෙත් ඇතිනම් පසු වලකන ගමන් අපිට තියෙන ප්‍රශ්න ගැටලු ටික සාකච්ඡා කරනවාදී. දැන් දෙයක් අපි කළ දේශනා තුනේ මේ පිටුතුන්ට යම් යම් අවබෝධ ලැබෙන්නක් ඇති නොලැබෙන්නක් ඇති ප්‍රශ්න ගැටලු දෙන්නත් පුළුවන්. අපිට කාර්යය බොහොම අඩුයි කියන ප්‍රශ්න ගැටලු කිසියෙන් අපි ලස්සාගච්ඡා කරමු. මගෙන් එක එක්ක ප්‍රශ්නයක් අහලා තියෙනවා ආනාපාන සති භාවනාව තුළ විදර්ශනාව ප්‍රායෝගිකව කරගන්නේ කෙසේද? මේ මොහොතේ ආනාපාන සතිය පුහුණු කරන්නේ නම් නැහැ කියලා. එතකොට අපි කොහොමද ආනාපාන සතිය වැඩි යුත්තේ? ආනාපාන සතිය වඩන්න ඕනේ ආනාපාන සති භාවනාව කරන්නේ ඉස්සරදලා අනාගතාගේ හෝ මුඛ නිමෙත්තේ සිහිය තබා ගන්නවා අපිට හිත තබා ගන්න හැටි කොහොමද කියලා තේරුම් ගන්න අපහසු නම් අපිට මෙහෙම කරන්න පුළුවන්. දැන් නාසයේ කෙරවලට හෝ සොල් දෙක ළඟට ඇඟිල්ල තියලා බලන්න පුළුවන්. ඇඟිල්ල තිබ්බම අපිට තේරෙනවානේ. හිත එතනම තබාගෙන නිමේ අත ගන්නහකට එතකොට ඔන්න සති නිමිත්ත හිත තියාගන්නවා කියලා කියන්නේ අන්න එහෙම. ඒක දැන් අපේ ගත්තට පස්සේ අපිට හිත තියෙන තැන හිතෙන් අල්ලගන්න පුළුවන් නේ. තේරෙනවද? අන්න ඒ විදිහටම හිත තබාගෙනම ඉන්න එකට කියනවා සත්‍ය නිමිත්තේ හිත තියාගන්නවා කියලා. එතකොට ඒ දැනුම සහිතවම ඉන්නවා. ඔතන මුඛ නිමිත්ත හෝ මේ තොල්දක හෝ නාසිකාග්‍රය කියලා කියන්නේ සමහර කෙනෙකුට මෙහෙම හිත ගැටුවාම නාසය කෙරවල හිත තබා ගන්න හිතට හසු වෙනවා හොඳට ප්‍රකටයි. සමහර කෙනෙකුට තොල් දෙක ගාව හිත තබා ගන්න පුළුවන් තොල් දෙක හිත හිතට ප්‍රකටයි. දෙකම අවශ්‍ය නැහැ. කෙනා කෙනාට ප්‍රකට තැන නාසය කෙලවර හෝ තොල් දෙක ළඟ තමන් තමට ප්‍රකට තැන හිත යොමු කර ගන්නවා. එහෙම හිත යොමු කරගෙන සිහියෙන්ම ආස්වාද ප්‍රසවාස කරනවා. දැන් අපි කියමු මම මේ ඉදිරියෙන් තියෙන වටාපත දෙය බලාගෙන ඉන්නවා. වටාපත තමයි මගේ ඇස් දෙකට හොඳට හසු වෙලා තියෙන්නේ. නමුත් ඒක මේ ඉස්සරහෙන් කවුරු හරි කෙනෙක් එහාට මෙහාට ගියොත් මම කෙනෙක්ම ඔළුව උස්සලා එයා දිහා බලන්නේ නැහැ. යන්නේ දිහා බලන්නේ වටාපත දිහාම බලාගෙන ඉන්නකොට ඉදිරියෙන් එහාට මෙහාට කෙනෙක් යන බව මට පේනවා. දකුණු පැත්තට යනවා ගියාම එහෙමත් පේනවා වම් පැත්තට ගිහින් එහෙමත් පේනවා. එතකොට මට මේ වටාපතක් පේනවා මෙයා යහට මෙහෙට යන එකක් පේනවා එකට. සිත් දෙක තුනකින් වුණාට මට එකට පේනවා වගේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ ආනාපාන සතිය වඩනකොට අර මම වටාපිට දිහා බලාගෙන ඉන්නවා වගේ හිත හොඳට හිතට මේ නාසය හෝ චොල්ලක ඇති බව හොඳට හසු වෙනවා. ඒ දැනුමම තියාගෙන ඒ දැනුම තුල ඉඳිමින්ම තමයි ආස්වාස ප්‍රස්වාස වෙන බව හිත යොමු කරන්නේ. එහෙම නැතුව ආස්වාස ප්‍රස්වාස වාක්‍යයට විතරක් හිත යොමු කරුවට මේ කමතන වැඩෙන්නේ නැහැ. හිත ඒක අපි හිතලා හුස්ම ගන්න ගණයට යවෙනවා. එහෙම හිතලා හුස්ම ගන්න ගියොත් මේ ඔළුව තද වෙනවා. ඔළුවට උම් ඇති වෙනවා. මේ හිර වෙනවා වගේ වෙයි. ආනාපාන සතිය වඩනකොට ඔළුව කැක්කුම හෝ ඔළුව හිර වෙනවා ගැතිය වගේ ආවහම තේරුම් ගන්න මේ ආනාපාන සතියේ කමතහනට හිත තබපු ක්‍රමය වැරදි. ඉතින් මේ කමතහනට හරියටම හිත දැපුවොත් පටන් ගත්ත වෙලේ ඉඳන් මේ කය සැහැල්ලු වෙනවා. ඒ විදිහට ආනාපාන සතියට හිත තබනවා. දැන් මේ සති කමතහන තුල නෑ විදර්ශනා කරනවා කියලා. එහෙම සති නිමිත්ත හිත සති නිමිත්ත කියලා මම හඳුන්වන්නේ මේ නාසය කියලා හෝ තොල්ලේ ළඟ හිත තබා ගන්න එක මිසක අස්වස්ස ප්‍රස්වස්ස වාතය නෙමෙයි. සත්‍ය නිමිත්ත හිත සබාගෙන අස්වාස ප්‍රස්වාස වාතයේට සිහියෙන් ඉන්නවා. සිහියෙන් ආස්වාස කරනවා, සිහියම ප්‍රස්වාස කරනවා. එතන මේ ධර්මතා තුනම අපිට ප්‍රකටව හසු වෙනවා වගේ. එහෙම ඉන්නකොට ආපහු අපිට දන්නම නැතුව අතරලා අරමුණු පිට යනවා. ඒ පිට ගියාම ආපහු මතක් කරලා සති නිමිත්තට ගන්න. ආයෙත් සිහියෙන් ආස්වාද ප්‍රසවාස කරනවා. මේ විදිහට තමයි සමතේ වඩන්නේ. එතකොට කලින් කලට පුළුවන් සති නිමිත්ත එහෙම හිත තබාගෙන ආස්වාද ප්‍රාස්වාද වාක්‍යයට 100න් මේ ආනාපාන සති භාවනාව කරනකොට කරන ගමන් හිතට එක එක දේවල් මතක් වෙනකොට අර සති නිමිත්ත මොහොතකට නතර කරලා අර සිහිවෙච්ච ධර්මතා අපි කියමු අම්මා සිහි වුණා, ගෙදර මතක් වුණා, යාළුවෙක් මතක් වුණා කියලා ඒ එකින් එක නුවණින් සම්වර්ධනය කරලා බලනවා. මේ මනස ධර්මාරමණ මනෝවිද්‍යාවෙන් නිසාම අම්මා කියන දැනගැනීමක් ඇති වුණා නේද? මනස ධර්මාරම්මන මන විඥාන කියන මේ ධර්මතා නැතිනකොටම අම්මා කියන දැනගන්න නැති වෙනව නේද? තමා තුළම මේ අදහස ඇති වෙලා තමා තුළම නිරුද්ධ වුණා නේද? මේකද මනෝ සම්පස්යෙන් සහටගත් අදහසක් නේද කියලා මේ කුමන හෝ ආකාරයකට බහැර කෙනෙක් හෝ දෙයක් මතක් වුණා නෙමෙයි තමන්ගේ මනසෙන් තමන්ගේම මතකය විතරක සිහි කරගත්තා. ඒ දැනගත්ත දැනගැනලා දැනගැනලා ඇති වෙන්න හේතු වෙච්ච උපකාරී වෙච්ච ස්කන්ධ ටික Taman තුළම නිරුද්ධ වෙනවා කියන නුවණ යොමු. බහැර තියෙන්නේ කියලා පෙනෙද්දි බහැර තියෙන්නේ කියලා හිතෙද්දි නෑ Taman තුළමයි හටගත්තේ කියලා බල බල හිත වඩනවා. නෑ ඒ වුණාට බහැර තියෙනවද කියලා හිතනකොට අපි කියමුකෝ අම්මා කියලා මතක් වෙනකොට අම්මා කියන එක මේ Taman තුළම හටගෙන නිර්දේශ එකක් නේ කියලා හිතනවා නෑ ඒ වුණත් බහැරක් ඉන්නවනේ කියලා හිතේ. නෑ ඒ වුණත් බහැරක් ඉන්නවනේ කියලා හිතෙන්නේ මෙතන නේද? කියලා ඒ උපදින විතරකයට විතරක කරන එකට මෙතනයි උපදින්නේ කියලා බලනවා. ඒ විදිහට බලනකොට බලනකොට මේ බහැරට නොයාම හිත වැඩෙනවා. හිත සමාධි වෙච්ච දවසට අපිට පේනවා බහැර අපේ හිතෙන් යමක් නෑ කියන එක. එතෙක් බහැර තියනවා කියන හුරුව නිසා එකින් එක එහෙම නැහැ කිව්වට ඒ උනට තියනවා නෑ කියලා ඒ වගේ හිතන හිතට ප්‍රශ්න කරමින් උපදිනවා. දහර ඇති බවට උපදින දේ දහර යමක් තියෙනවද මේ මනස තුල තියෙනවා කියලා නෝනින් සිහි කරනකොට ඒකට ප්‍රතිවිරුද්ධව මනසින් උපදින දේ මේ එකින් එක මනසමයි කියලා ඔප්පු කරගන්නවා. ඔප්පු කරගෙන ආපහු භාවනා කරනවා. හිත වඩනවා. ආපහු හිත වඩනවා නොනේ සම්මර්ෂණය කරනවා. මේ විදිහට සමථ විදර්ශනා යෝගනද්ද වඩනවා. එතකොට නමුත් මට මේ සිහිය සම්බන්ධව කියලා දෙන්න කරුණු ටිකක් තියෙනවා. මේ ප්‍රශ්නයකට උත්තරේ වලට ඉස්සෙල්ලා මම මේ ටික ටිකක් කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ පෙන්වන සත්තු 6 දෙනෙක් ගැන නරියෙකුයි බල්ලෙකුයි කිඹුලෙකුයි ණයෙකුයි කුරුල්ලෙකුයි වඳුරෙකුයි මේ සත්තු 6 දෙනා අරගෙන සත්තු 6 දෙනාගේ නැටි කෙරවල් 6 වල්ග කෙරවල් 6 ලණු කැලි 6ක් බඳිනවා ඒ ලණු කැලි 6 ඉතුරු කෙරවල් ටික අරගෙන එකට ගැටයක් ගහලා අතාරිනවා තේරෙනවද මේගොල්ලන්ට කියන්නේ? දැන් මෙහෙම ගැටයක් ගහලා අතාරියාම නානා අදහස් තියෙන නානා ගැටි තියෙන සත්තු හය දෙනානේ. දැන් ණය අදින උඹහට යන්න. කිඹුලා අදින වතුරට යන්න. නරියා අදින සොහනට යන්න. බල්ලා අදින ගමට යන්න. කුරුල්ලා අදින අහසට යන්න. වඳුරා අදින කැලේට යන්න. දැන් ලොකු කලබගෑනියක්. ලොකු ආරවුලක්. ඉතින් මෙහෙම එහාට මෙහාට ඇදලා ඉඳලා එක්කෙනෙක් බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් ඔක්කොම ටික ඒ පැත්තට ඇදගෙන යනවා. බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්වුවා සාමාන්‍ය ලෝකයාගේ මනස. දැන් මේ පින්වතුන්ට මේ පින්වතුන් ගෙවල් දරව කටයුතු කරන කොට මනස. නානා ගති ඇති නානා අදහස් ඇති සත්ව හය දෙනා වගේ තමයි ඇහැ කන දිව නාසය ශරීරයේ මනස. අර නරියට හොනට යන්න බල්ලා ගමට යන්න අදිනවා වගේ ඇහැ අදින රූප බලපං ගාන අදින සද්ධාහන නාසය අදින ගඳ සෝත ලබං දිව අදින රසකත් කාය අදින ස්පර්ශ ලබං හිත අදින ධර්මාරම්මනාව ඒක දැන් ලොකු කලබගන්නේ ලොකු ආනවුල නොසන්සුන්කම යමක් යමෙක් යමෙක් මෙතන බලවත් වේද ඔක්කොම ටික ඒකට ඇදගෙන යනවා රූප බලන්න තියෙන හේතු ටික සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ? ඔක්කොම ටික හැදෙන්නේ ඒකට යනවා. ඔන්න පිටර බලන එකට. සද්ධාහන්න තියෙන හේතු ටික සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ? ඔක්කොම ටික හැදෙන්නේ ඒකට ඒකට යනවා. දැන් මේ දෙන්නේ මොකද්ද? ලෝකයාගේ මනස. දැන් අපි සාමාන්‍ය බණ භාවනා නොකර ඉන්නකොට ගෙදර දොරේදී ඔන්න ඔය පැවැත්ම තමයි හැමෝගෙම තියෙන්නේ. ඊට පස්සේ දෙවලියට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානේ වඩන්න උපමාවක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දෙන්නේ. දෙවලියට බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දෙන්නනවා නානා අදහස් ඇති නානා ගති ඇති අර සත්තු හය දෙනාගේ නැටි කෙලවර කෙරවල වල හය අර වගේ ළම කැලි හයක් බඳිනවා. බඳලා ඉතුරු ලනු කෙරවල් 6 කණුවක බඳිනවා. දැන් බැඳහම ඉස්සල්ලා වගේ එහාට මෙහාට අදගෙන යන්න උත්සාහවත් වෙනවා. උත්සාහවත් වුණාට අදගෙන යන්න පුළුවන්ද? බෑ. ඉතින් මෙහෙම උත්සාහවත් වෙලා උත්සාහවත් වෙලා අදගෙන යන්න බැරි කම හින්දාම එයයි මොකද කරන්නේ? කනුව මුලම ඉන්නවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම සතර සතිපට්ඨානයේ සැඹකට උපමා කරනවා. කණුවකට උපමා කරන්න කියලා. ඇදගෙන ගියාට ඇදගෙන යන්න බෑ. කණුවේ දැඳලා හින්දා. දැන් හොඳට බලන්න ඕගොල්ලෝ භාවනා කරන්න ගියාම ඕගොල්ලන්ගේ මනසට මේ සතර සතිපට්ඨාන කැඹක් වගේ අහුවෙලා තියෙනවා. අපි මෙහෙම කියන්න. ඕගොල්ලෝ බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ පැයක් විතර භාවනා කරනවා කියන්නකෝ. පැයකින් පස්සේ නැගිට්ටට පස්සේ ආපවර සත්තු ඇදගෙන යනවා වගේ නේද? ඒ පැය පැය භාවනා කරනකොට ඒ විදිහටම කොහටවත් දුවන්නද මනස පවතිනවා. ඒ පැය හරි දෙක හරි භාවනා කරලා නැගිට්ටට පස්සේ අර සත්තුන්ට ඇදගෙන යන්න බැරි විදිහේ උපකාරක ධර්මයක් අපිට ලැබිලා තියෙන්නේ. අර පැයක් භාවනා කරපු එකෙන් එකේ ප්‍රතිඵලය කියලා කියන්නේ පැය තුල හොඳට හිතියා කියන එකෙන් නෙමෙයි. මේ ඇහැට කනට දිවට නාසයට ශරීරයට එක එක අරමුණු හම්බ වෙද්දී ඒව ඔස්සේ ඇදගෙන යන්න බැරි විදියට සිහිය හුරු වෙන ගතිය තියෙනවා. එකතන ඉඳගෙන ඉන්නකොට කරන භාවනාවෙන් හිත දුවන්නේ නැතිකම මත රාග දේශ මොහ නාපු කම මත කමතහන වැඩෙනවා කමතහන සමුද්දයි කියන්නේ ඒ එකතන ඉඳලා කරන දෙයින් Taman එදිනෙදා ගත කරන ජීවිතයේ Tamanව ආරක්ෂා වෙන බව මත රාග දේශ මොහ අඩු වෙන බව මත Tamanට සිහිය කියන එක අරමුණු හම්බ වෙද්දී පිළිපුවාගෙන ඉන්න පුළුවන්කම මතයි භවනාව සමුද්ද වෙනවද නැද්ද කියන එක තියෙනවා. තේරුණාද කියන්නේ? ඒ හිඳයි මම කියන්නේ ඔයගොල්ලෝ සත්‍ය නිමිති සබාගෙන මෛත්‍රී භාවනාව කරන්න බෑ. මම නිකන් කියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ සැයකින් පස්සේ මෛත්‍රී භාවනා කරලා නැගිට්ට මේ හිත සත්‍ය නිමිති තුළ තියෙන හොරුව හිතනවා එනවා. ඊට පස්සේ ඕගොල්ලෝ හුරු වෙන්න ඕනේ එක තැනක පැයක් ඉඳලා සති නිමිත තුල හිත හුරු වෙන විදිහටයි අර මනසිකාරය කළේ වැඩ කටයුතු කරද්දී ඒ සති නිමිතට සිහියම වැඩ කටයුතු කරන්න. සති නිමිතට සිහියම වැඩ කටයුතු කරන්න තාම සිහිය හුරු නැති හිඳයි පැය දෙක තුන එකතන වාඩි වෙවි ඉඳලා මේ සිහිය හුරු කරන්නේ. බුදු ගුණ ආනාපාන සතිය මේ හැම කමකටම තමයි මේ සිහිය උරු කරන්නේ. මේ සිහිය හොඳට හුරු වුණාම Tamanට එළඹ සිටි සිහිය ඕනම කටයුත්තක් කරන්න පුළුවන්. මේ සිහිය එන්නේ Taman තුල සති නිමිතික වැඩි පවතින ගතිය වැඩෙනවා. මේකට කියන කායගත සතිය කියලා. කාය කෙරේ පවතින සිහිය වැඩෙන්නේ. මේ සිහිය සති ඉන්ද්‍රිය වෙනවා. ඕනම කටයුත්තක් කරන්න පුළුවන් සිහිය ප්‍රධානව කියන තැනට එනවා. ඊට පස්සේ මේ සිහිය සති බල වෙනවා. මේ සිහිය බලවත් පිටාද කියනවා. ඊට පස්සේ ඕනම යමක් අවබෝධ කරගන්න අංගයක් වූ සිහියක් වෙනවා. සති සම්බුද්ධංගය වෙනවා. මේ සිහිය යමක් නම් යථාර්ථයේ යථාර්ථයේ දකින මට්ටමට උපයෝගී උපකාරී වූ සිහියක් වෙනවා. සම්මා සති. එබඳු සිහිය ප්‍රතිඵලය තමයි සම්මා සමාධිය. අපි උත්සාහය තියෙන්න ඕනේ සිය පිටවා ගන්න. උත්සාහයෙන් සිය පිටවා ගත්තාම වායාම සති කියන දෙකේ ප්‍රතිඵලයට සමාධිය කියනවා. එහෙම නැත්නම් හිත සමාධිය වෙන වෙන ක්‍රමයක් නැහැ. ආනාපාන සතියෙන් හිත සමාධිය වෙනවා කියලා නැහැ. ආනාපාන සතියෙන් නැත්තම් බුදු ගුණ වලින් මරණයෙන් හිත සමාධිය වෙනවා කියලා කියන තැන වෙන සිද්ධිය මේකයි. මේ කමතහනට හිත සිහිය තබනකොට සිහිය කියන එක වැඩෙනවා එන්න එන්න. සති ඉන්ද්‍රිය සති බල සති සම්බොජ්ජන්ගේ සම්මා සතිය කියලා. ඒ සමාධියට පෙන්නන්නේ වායාම සති සමාධි කියලා. වායාම සති කියන දෙකයි සමාධියට පිළිවෙල වෙන්නේ. වායාම සති කියන දෙයට සම්මාදිට සංකප්ප දෙක උපකාර වෙලා තියෙනවා. මහන්නේ මේ ආර්ය සම්මා සමාධියේ පිරිවර සහිත ප්‍රස්තු සහිත යයි කියන කියලා පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. ඒ හින්දා හොඳට මතක තබා ගන්න යම් කමතහනක් වැඩුවා නම් මේ සති නිමිති තියාගෙනම කමතහන වඩන්න. ඊට පස්සේ ටික ටික හුරු කරන්න මේ සති නිමිති ඉඳගෙන වැඩ කටයුතු කරන්න. ටික දවසක් යනකොට අපිට හොඳට හුරු වෙනවා මේ සිහිය. අපි විතරවත් අතහරින්න බැරි ධර්මයටපත් වෙනවා. දරුවෙක් අපි හදන්නේ ඇයි පුළුවන් කරේ? බැරි කාලේ කලකින් වතුර උගරක්වත් දෙයි කියලා නේ. මේ භාවනා කරන්නේ තේන ප්‍රතිඵලයක් දැකලා පුළුවන් කාලේ මේක කරන්නේ බැරි කාලෙදි රැකෙන්න. හැමදාම ඔක කළොත් මු විතරනම් පිය පිළිගන්නේ නොකොළොත් පිළිගන්නේ නැත්තම් බැරි කියලා එකක් බෑ. එහෙම නැහැ. මෙහෙම කළාම මේක එන්න එන්න වැඩෙන්න ඕනේ මේ කීය. වඩන්න පුළුවන් එකක්. දැන් අද පැයක් බුදු ගුණ භාවනාව කරනවා, හෙටත් භාවනා කරනවා. ওই මානසිකාරය තුන මොකද වැඩෙන්නේ? වැඩෙන්න එකක් මේ අද පැයක් භාවනා කළත් සිහිය මෙතන හිටින බවයි හුරු කළේ. හෙට පැයක් භාවනා කිරීමනොත් කරන්නේ මේ අන්තිමට මේ සිහිය මෙතන බැඳී පවතින ගතිය තමයි එන්නේ වැඩෙන්නේ. ඒකට කියන කායගත සතිය කියලා. කාය කෙරෙහි සිත එළඹෙති අපිට රූපෙට, සද්දෙට, ගන්ධෙට, බාහිරයට සිද්ධ පතිත වෙන්නේ නොදී කාය කෙරෙහිම සිය තබා ගන්න මේ උත්සාහය. කායගත සතිය. එතකොට මේ හිත රැකිලා රූපේ උපාදාන නැහැ, සද්දේ උපාදාන නැහැ. අපිට හම්බ වෙනකොටම කෙලින්ම රූපයම හම්බ වෙන හිඳයි අපි රූපයම බැඳලා තියෙන අහකට ගියත් ආයේ මෙහෙ තියෙනවා වගේ. දැන් මේ කෙලින්ම රූපයට අපේ හිත ඉලක්ක වෙන ගතිය නතර කරන්න මේ හදන්නේ. ඒ වගේ සිහිය කියන එක වඩන්න ඕන එකක්. සතිපට්ඨාන කියන්නේ ඒක සිහිය පිළිටවන්න ඕනේ. ඉතින්ලාම කායන්න පස්සනාවේ මේ කය කෙරේ. හිත හොඳට වැඩුණාම මේ සත්‍ය නිමිත්තම සකසාගත වෙනවා. එදාටයි වේදනාව පස්සනාව ලැබෙන්නේ. වෙනකොට ඔයගලට හම්බ වෙන්නේ නැහැ. සුඛ සහගත කායගත සතිය. එදාට වේදනාවෙන් වැළෙන්න බලන්න තියෙනවා. එකම තැනින් ඔක්කොම වැළෙන්නේ. ඉතින් මම කිව්වේ මේ සත්‍ය නිමිත්ත තුල හිත තබා ගන්න උත්සාහවත් වෙන්න. ඕනම වැඩකට වැඩ කටයුත්තක් කරද්දී සමතනක් වඩද්දී සත්‍ය නිමිත්ත තුල හිත තබාගෙනම කරන්න හුරු වෙන්න. එහෙම නැත්නම් අපි භාවනා කළා නැහැ. භාවනා කළා නෙමෙයි නෑ නෙමෙයි සතිපට්ඨානේ වඩලා නෑ. පැයක් දෙකක් බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය අසුභේ දස අනුසති මේවා හිතුවා කියලා සතිපට්ඨානේ වැඩුවා නෙමෙයි. සතිපට්ඨානේ වඩන්න පටන් ගන්නවා කියලා කියන්නේ මොකද්ද? මේ සත්‍ය නිමිත්ත තුල හිත තබාගෙන මේ සත්‍ය නිමිත්ත එන්න එන්න වැඩෙන බව බල බල සති නිමිත්ත සති හිත සති නිමිත්ත තුල පවතින ස්වභාවය එන්න එන්න වැඩෙන බව දැක දැක කරන්න ඕන එක. සතිපට්ඨානේ වැඩෙනවා කියලා තමන්ට තේරෙන්න ඕන. දැන් වැඩෙනවා කියලා තේරෙන්න ඕන. ඒකවල තමයි හොඳට ජීවිතේ තියෙන්නේ. තමන්ටම ප්‍රතිඵල හැමදාම තේරෙනවා. ඊට වඩා අද හිත හොඳට එළඹ සිටිනවා. ඊයේ පෙරේදට වඩා අද හිත හොඳට එළඹ සිටිනවා. දවසින් දවස තමන්ට ප්‍රතිඵලයක් තියෙනවා. දැන් හොඳට සත්‍ය නිමිත තුල හිත තබාගෙන මට වළංගු ගන්න ටික හොදන්න පුළුවන්. දැන් පොයි ටික ගන්න පුළුවන්. මේ සිහිය හිත තබාගෙන මේ කරනකොට මේන් ඇති වෙන ප්‍රතිඵලය දැකීමෙන්ම තමන්තුර සතුට ප්‍රමෝදය උපදිනවා. ඇයි ඒ? තමන්තුරම දවසින් දවස තේම විශේෂණය. ඊයේ මේ සති නිමිත තුල තියාගෙන පැයක් භාවනා කළා. අද හොඳට සති නිමිත තුල හිත තබාගෙන ඒක වඩා කරන්න පුළුවන්. ඒ අද මේක වඩා ඊට පෙරකට වඩා හොඳට අද පුළුවන්. මේ දවස් තුනේම ගත්ත හුරුවෙන් දැන් වෙනකට වඩා හොඳට වැඩපල කරද්දී මෙතන හිත තබන්න වැඩපල කරන්න පුළුවන්. සතියක් විතර යනකොට මේ සත්‍ය නිමිත්තෙන් දුන් නොවීම දැන් පොල් ගන්න පුළුවන්, ගේ අතු ගන්න පුළුවන්, රිදි හොදන්න පුළුවන්. දැන් වෙනද වගේ බලන්න නිදිමත ගැටි හැදෙයිද කියලා. වෙනද වගේ තරහයිද කියලා බලන්න, කළා බලන්න. වෙනද වගේ කුසීතකම ඇති වෙයිද කියලා බලන්න. ප්‍රතිපදයක් දකින්න නැත්නම් බොරුවට නිකන් කරන්න එපා. දහම නෙමෙයි. දවසින් දවස විශේෂණයක් වෙනවා. එකතන පල් වෙනවා නම් කරන දේ අවුරුදු ගණන් මාස ගණන් කරනවා. පිච්චි මුක්ති ඇති බවගේ හැමම නම් වෙලා නැහැ පොත. බොරු නෙමෙයි මම කියන්නේ. හැමදාම අපි අපේ හිතපු තැනම නම් අපේ මනස කොච්චර බනගතා කරුවද? වැඩක් නෑ. එහෙනම් කොතනක හරි වැරදිලා තියෙනවා. ඔයගොල්ලෝ කළා බලන්න ඕන. හරියට කළොත් මේ කියන දේ ඔයගොල්ලන්ට ස්පර්ශ කරන්න පුළුවන්. ඒ විදිහට සිය වුරු කරන්න. බුදුරජාණන් වහන්සේ කියන කුබ්බාපර රත්නින් පෙරපසු රාත්‍රියන්හි විශේෂයක් ජාතක කරන්න කියන්නේ. ඊට වඩා අද විශේෂයි. අදට වඩා හෙට විශේෂයි. හැමදාම ඊට වඩා අද විශේෂයි ඊට වඩා අද විශේෂයි කියලා දැකද ඒ විදිහට කරන්න. එහෙම කළොත් මේ ධර්ම මේ දේශනා කරන එක ගැඹුර නැහැ. නැත්තම් හැමදාම එකතන ඉන්න දෙයක්. එහෙනම් ඒ විදිහට කරන්න. ඔය ටික කොහොම කළා බලන්න. එතකොට මේ විදර්ශනාව අමාරු නෑ. කිලෝ 5ක විතර බරක් අවුරුදු 4ක 5ක පොඩි ළමයෙක් අතර දුන්නොත් ගොඩක් වෙලා උස්සන් ඉන්න පුළුවන්ද? ඇයි? බරයි යන්නේ. අවුරුදු 20ක විතර තරුණයෙකුට දුන්නොත් ගොඩක් වෙලා උස්සන් ඉන්න පුළුවන්ද? පුළුවන්. ඇයි මේ කිලෝ පහ හරි අසාධාරණයි. කිලෝ පහ පොඩි ළමයෙක් ගාවට එනකොට බර වැඩි කරලා ලොකු ළමයෙක් ගාවට එනකොට බර අඩු වෙනවද? එහෙනම් කිලෝ පහ පහමයි. කෙනා කෙනාගේ දරාගෙන ඉන්න හැකියාව නොහැකියාව මත බර අඩු වැඩි වෙන්නේ නේ. ඒ වගේ මේ ධහම ගැඹුරු නෑ ධහම ධහමමයි. ඒක කෙනෙක් ගාවට එනකොට ගැඹුරු වෙනවා කෙනෙක් ගාවට එනකොට ගැඹුරු වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. කෙනා කෙනාගේ දරාගෙන ඉන්න හැකියාව නොහැකියාව මතයි මේක ගැඹුරා නොගැඹුරු වෙන්නේ. හොඳට මතක තියාගන්න. අර පොඩි ළමයා අවුරුදු 20 විතර තරුණයෙක් වෙච්ච ළමයාට එයාටත් මේක වැරදි නෑ. ඒ වගේ අද ගැඹුරයි කියලා ඉන්න කෙනෙකුගේ මනසේ තියෙන නීවරණ ධර්ම දුරුනොත් එයාටත් මේ ධර්ම ගැඹුර නෑ. කෙනෙක් එහෙම නැතු මේ ධර්ම අසාධාරණයක් කරනවා නෙමෙයි එක්කෙනෙකුට ගැඹුරයි එක්කෙනෙකුට ගැඹුර නෑ. කිලෝ පහ අඩු වැඩි වෙන්නේ නෑ. කිලෝ පහ පහම. නේ? ඒ වගේ මේ ධර්ම නොගැඹුරු කෙනෙක්ව දෙනකොට නොගැඹුරු කෙනෙක්ව දෙනකොට ගැඹුරු වෙන්නේ නැහැ. අපිට අද ගැඹුරු වගේ තේරෙනවා නොතේරෙනවා නම් තේරුම් ගන්න දේශනා කරන දේශකයන් වහන්සේගේ හෝ දහම් දෝෂයක් නෙමෙයි. මේක දරා ගැනීම අපේ හැකියාව නෑ. එහෙනම් එතන හදා ගන්න ඕනේ දැන් ටිකක්. එතන උත්සාහවත්. අපිට වැඩි හිටි වෙන දවසක් තියෙනවා. එදාට අපිට කරපු දේ ඉක්මනට එන්න. ඒ විදිහට එහෙනම් සිහිය පවත්වා ගන්න. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ පාරමිතා ධර්ම සම්පූර්ණයෙන් දැන තම තමන් ඒ කියන්නේ කෙනෙකුගේ පාරමිතා සම්පූර්ණයිද කියලා තම තමන් දැනගන්නේ කොහොමද? මහරහත් භාවය සඳහා අවශ්‍ය පාරමිතා ධර්ම පිළිබඳ විස්තර කරන්න. එතකොට පාරමිතා ධර්ම සම්පූර්ණද කියලා අපිට දැනගන්න 아무තු ක්‍රමයක් නැහැ. නමුත් හැබැයි බුදුරජාණන් වහන්සේ එක දෙයක් දේශනා කරනවා. කෙනෙක් සත්‍යසා බණ අහනවා නම් අහංකන් දුම දහම හොඳට ධාරණය කරගන්නවා නම් ධාරණය කරගෙන නුවණින් හොඳට හිතනවා නම් මහා නිපමණිතු මෙයාට පාරමිතා සම්පූර්ණයි කියලා දැනගන්න කියනවා. දැන් තියෙන උත්සාහවත් වෙන්න. තේරුණාද? ඊගාට තව කරුණක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂ පරිණි ධර්ම පිරුවා. පුරල ඉවර වුණා. ඒකට ප්‍රතිඵලය හැටියට තමයි බුද්ධත්වයට පත් වෙන්න උපන්නේ. දැන් මම පාරමිතා සම්පූර්ණ කරලා තියෙන්නේ මම බුදු වෙයි කියලා මල්ගා කියලා හිතනනම් බුදු වෙයිද? නෑ. පාරමිතා සම්පූර්ණ වෙච්ච කෙනා ඒක නිස්සාරකටපත් කරගන්න තීරය කළ යුතුයි. සම්පූර්ණ පාරමිතා සම්පූර්ණ නොවිච්ච කෙනා සම්පූර්ණ කරගන්න වීර්ය කළ යුතුයි. දෙන්නම කළ යුත්තේ ඒක. පාරමිතා සම්පූර්ණ වෙච්ච කෙනා සම්පූර්ණ නොවිච්ච කෙනා සම්පූර්ණ කරගන්නත් කළ යුත්තේ මේ සත්‍යර්මයේ නෝනින් සම්පර්ෂණය කළා ආර්යශ්‍රේෂ්ඨ මාර්ගයේ වැඩි යුතුයි. පාරමිතා සම්පූර්ණ කරපු කෙනා නිස්සාරවටපත් වෙන්නට කළ යුත්තේ ඒ ටිකමයි. ඒ හින්දා පාරමිත සම්පූර්ණ කරලා තියෙනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. කල යුත්තේ දැන් අපි කරමු. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොකක්ද කියලා තේරුම් අරගෙන වඩන්න උත්සාහවත් වෙමු. පාරමිත සම්පූර්ණ කරලා තියෙනවා නම් අපි rahat වෙයි. පාරමිත සම්පූර්ණ කරලා නැත්තම් පාරමිත සම්පූර්ණ වෙයි. නේද? පාරමිත සම්පූර්ණ වෙලා නැත්තම් පාරමිත සම්පූර්ණ වෙයි. එතකොට අපිට ඒ හින්දා මේ ක්‍රම දෙකෙන්ම තියෙන්නේ මොකද්ද? එකට. මොකද පාරමිතා කියලා අමුතු දෙයක් ඕනේ මේ බණ අහලා අහලා අහලා මේ හුරුවම එන්න ඉතින් එහෙම එනකොට විශේෂින් දැන් අපි දන්නවා දස පාරමිතා තියෙනවා. දාන පාරමිතා, සීල පාරමිතා කියලා. මේ පාර නිසා ඇයි එහෙම පෙන්වන්නේ වෙන මොකුත් නෙමෙයි. දන් දෙන මට්ටමවත් නැති දැඩි ලෝභ කෙනාට සිල් රකින්නවා කියලා එකක් බෑ. එතකොට සිල් රකින්නවා කියන මට්ටමක් නැති කෙනා කාමයේ අතහරිනවා කියන එකක් නම් නෑ. ඔය වගේ එකින් එක එකින් එක ටික ටික හුරු වෙන්න ඕන කමක් තියෙනවා. ඉතින් එහෙම හුරු වෙච්ච හිඳයි අපේ මේ ජීවිතය අද දහමක් අහන්න වීර්ය කරන්න කියලා මේ පාඩකල ලැබිලා තියෙන්නේ. ඉතින් දැන් අපි කරන්න ඕනේ මට පාරමිතා සම්පූර්ණ වෙලා නැහැ කියලා පැත්තකට වෙන එකවත් එහෙම නැත්නම් පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන රහත්ය කියලා පැත්තකට වෙන එකවත් නෙමෙයි. ඒ දෙන්නම කල යුත්තේ වීර්ය කරන එක වීර්ය කරන. එතකොට හරියට ප්‍රශ්නයක් තියෙනවා මට ප්‍රශ්නේ තියෙනවා. හේතු හේතු නැති කල්ලි ඵලයක් හටගෙන නම් හේතු නිරුද්ධ කල ඵලයේද නිරුද්ධ මේ ධර්මතාවය අනුවෙන් ඉදිරියට පවතින ආර්ය මාර්ගයේ ධර්මතාවය පැහැදිලි කර දෙන ලෙස තකවරෙන්නේ නැහැ. ඒ කියන්නේ හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා නම් හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා නම් එතන මෙහා පවතින ආර්ය මාර්ගය පැහැදිලි කරලා දෙන්න කියන්නේ. ඒතර දකින්න හේතු නිසා හටගන්න ධර්ම හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා කියන මේ සිද්ධිය තුල අපි දැක්කේ මොකක්ද කියන්නේ? මම මතක් කළා අපි මේ යන්නේ මොකටද කියන එක. අපිට ඕන වෙන්නේ හේතු නිසා හටගත්ත දේ හේතු නැතිව නැති වෙනවා කියන එක බලන්න නෙමෙයි අපිට ඕනකම තියෙන්නේ. අපිට ඕන මේ ජරා මරණ දුක නැති කරන්න. මේ ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න ඕනේ. මේ ප්‍රශ්නේ විසඳ ගන්න ගියාට පස්සේ හම්බෙච්ච ධර්මතාවයක් වුණා මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන කාරණාව අපිට තියෙන්නේ හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන නුවණ නැතිකම හින්දා ඇති බවක් හසු වෙනවා අපිට. අපිට අපිට දුක් දුම්නස් සම්බෙන්න මේ ලෝකයේ තුල ඇති බවකින් අපි තියනවා ස්ථිරයි ඉන්නවා කියලා සැපයි කියලා හිතාගෙන ඉන්න දේ කැඩෙනකොට බිඳෙනකොට ජරා මරණ දුක අපිට උපදිනවා. ඇයි මේ දුකට හේතුව කියලා අපි හොයාගෙන ගියාම ඒ දුකට හේතුව අනිත් දුකට හේතුව තමයි අපිට හම් වෙන දෙයට අපි කැමති වෙන එක. කැමැත්ත. අපි කැමති උනේ මේවා මේ හේතුවකින් හටගෙන තියෙන්නේ. අපි කැමති වුණත් නැතත් හේතුව නැති වෙනකොට නැති වෙනවා කියලා නොදන්න කම හින්දා කියලා දන්නේ ඒ හින්දා අපි මේ දෙයට කැමති වෙනවා අපි කැමති වුණාට ඒක හේතුව නැති වෙනකොට නැති වෙනවා එතකොට අපිට දුක එනවා එහෙනම් මේ හේතුඵල ධර්ම දැක්කහම හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන නුවණ ඇති වුණාම අපි මේ ඵලයේ බැඳෙන්නේ නැහැ. තණ්හාව ඇති වෙන්නේ ඒ තණ්හාව නැති වුණොත් අපි ලෝකෙට නොබැඳුණු සිතින් වාසය කළොත් හේතු නිසා හටගන්න දේ හේතු නිරුද්ධ වුණාට දුක අපිට එන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒ දුක දුක ඇතිවීම නැතිවීම දැනගෙන ඒ දුක්ඛ නිරෝධය සාක්ෂි කිරීමට මේ හේතුඵල ධර්ම තියෙනවා. ඒ දුක්ඛ නිරෝධය සාක්ෂ කරන්න හේතුඵල ධර්ම අනුව බලන්නේ. හේතුඵල ධර්ම බැලීමෙන් අපේ දුක නැති බව සාක්ෂලා තියෙනවා. අපි කියමුකෝ හැමදාම යකඩ කැල දෙකක් ගැටෙන නිසා ඇති වෙන සද්දයට අපි ගොඩාක් කැමතියි. අපි කියමු අර ආලෝකයට අපි කැමතියි. අපි ආලෝකයට කැමති වුණාට ඒ ආලෝකය නැති වෙනකොට අපිට දුක් දුම්නස් වෙනවා. ආලෝකය නැති වෙනකොට අපිට දුක් දුම්නස් වෙන්නේ ආලෝකයට කැමති නිසායි. අපි ආලෝකයට කැමති වෙලා ආලෝකේ සබා ගන්නවට කැමති උනේ. අපිට ඕන විදිහට ආලෝකේ සබා ගන්නවට සබා ගන්න අපි කැමති උනේ. අපිට ඕන විදිහට පවතිනවට අපි කැමති උනේ. මේ ආලෝකයේ හේතුන්ගෙන් හටගත්ත කියලා දන්නේ නැති හින්දායි. අපි දන්නවා මට ඕන වෙලාව ඕන වෙලාව වෙනකන් තබා ගන්නත් එපා වෙලාවට අතහරින්නත් බෑ මේ ආලෝකයේ හේතුන්ගෙන් හටගත්තු. ඇයි මේ හේතු ටික තිබුණොත් තියෙනවා ඒ හින්දා මට ඕන වෙලාවට අතහරින්නේ. හේතු ටික නැති වුණ නැති වුණා එතකොට ඕන වෙලාවක් මට තියාගන්න බෑ. එහෙම දැකලා මේ ආලෝකයේ ගැන ඇත්ත දැක්කොත් අපි ආලෝකයේ තබා ගන්නවත් අයින් කරන්නවත් යන්නේ නැහැ. තබා ගන්නවත් අයින් කරන්නවත් යන්නේ නැතුවම අපි ඒක ඇරිලා ගත්තා නෑ. එහෙමත් අපිට දුක එන්නේ. ඒ අවබෝධ ලැබෙන්න යම් මේ හේතුඵල ධම බලන්න. හේතුඵල ධම බැලීමෙන් ආපහු තුරලා තියෙනනේ අපේ එනවන. තේරුම් ගන්න. ඒ විදිහට ඒකයි එතකොට ආර්ය මාර්ගය කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි ආර්ය මාර්ගය කියලා කියන්නේ මේ හේතුඵල ධම දැකීමේ කියන්නේ දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකලා නැති කරන මාර්ගය හැටියටයි හේතුඵල ධර්ම දැක්කේ හේතුඵල ධර්මෙන් ආපහු කරලා තියෙන්න ඕනේ මොකද්ද මාර්ගයේ වැඩිමෙන් සමුදය දුර වෙලා නිරෝධය සාර්ථක වෙලා දුක පිටින් දැකලා අපිට ආපු දුක නිරුද්ධ වෙලා කියන එක වෙලා තියෙනවා ඔය ටික මේ වෙන්න ඕනේ ඒකයි බලාපොරොත්තු තව මොනවද කියන ප්‍රශ්නේ තව මොනවද කියනද ගැටලු උදේ කතා කරපු දේවල් වල නොතේරුම් තැන් තියෙනවද? සාමාන්‍යයෙන් අදාළ නැහැ. සත්‍ය මුත්පාත් ධර්මයේ පංච ඉන්ද්‍රිය පංච බල කියලා දෙකක්. මේ දෙකටම අපි හඳුන එකම කර්ම කාරණා තමයි පැහැදිලි කරන්නේ. අයි එහෙම වෙන්න හේතු ගැන පොඩ්ඩක් කියන්න. පංච ඉන්ද්‍රිය පංච බල කියන දෙකටම එකම කරුණුයි දෙන්නවා කියන්නේ. එහෙම වෙන්නේ ඇයි එහෙම මොකද දෙකක් හැටියට එහෙම දෙන්නේ එතකොට පටිච්ච බෝධිකාර්ය ධර්මයන්ගේ ওই දෙක විතරක් නෙමෙයි. මේ බොහෝ ධර්ම අපි කියමු 100 ගත්තාම 100ම මේ එකම ධර්මයේ වැඩි දියුණුවක් නෑ පෙන්වන්නේ. ධර්මතා පංච ඉන්ද්‍රිය පංච බල කියන ධර්මතා දෙකක් නෙමෙයි අපි කියමු සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මේ ධර්මතාවය ගන්න ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධානයි කියන අර්ථයෙන් ලෝකේ ඕනම කරුණකට සම්බන්ධ වෙද්දී ඕනම අරුමුණක් ගනිද්දී මේ සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන අංග පහ ප්‍රධාන කොට ලෝකේ අරමුණකට සම්බන්ධ වෙන්න පුළුවන් මට්ටමට අපේ මනස වැඩෙනවා. ඒතර කියනවා මොකද්ද? ඉන්ද්‍රිය කියලා. මේ සිහිය ප්‍රධානම සිහිය දැන් අපි අසීයෙන් කටයුතු කරන්නේ. සිහිය ප්‍රධාන, සද්ධාව ප්‍රධාන, සිහිය ප්‍රධාන, ඊර්ය ප්‍රධාන, සමාධිය චිතේ එකඟකම ප්‍රධාන නුවණ ප්‍රධානව කටයුතු කරන්න ඕනේ. ඒ මට්ටමට කියනවා සති ඉන්ද්‍රිය කියලා. මේ විදිහට කටයුතු කරනකොට මේ ධර්මතා පහම බලවත් වෙනවා. මොකටද බල කියලා කියන්නේ? අනදිභවනත්යෙන් බලන්. ප්‍රතිපක්ෂ ධර්මයෙන් යට කරන්න බැරි අර්ථයෙන් බලවත් වෙනවා. අශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව යට කරන්න බෑ කියන තැනට එනවා. ලෝකෙ කිසිම කෙනෙකුට දන්නේ නැහැ ශ්‍රද්ධාව යට කරන්න බැරි තරමට බලවත් වෙනවා. මොකද ඕනම දෙයක් සියෙන්ම මේ පංච ඉන්ද්‍රිය මේ ධර්මතා පහම මුල් කරගෙන දකින්න ගත්තට පස්සේ තමයි ලෝකේ යථා ස්වභාවය ඇත්තටම යට දකින්න ගත්තා. ඒ හින්දා තමයි මේ ධර්මතා පිට තව හොඳට බලවත් වුණා. දැන් අශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව යට කරන්න බැරි හින්දා බලයි. අසීයෙන් සිහිය යට කරන්න බැරි හින්දා බලයි. කුසිතකමට මේ වීර්ය යට කරන්න බැරි හින්දා බලයි. විසිරුණු බල කමට අසමාහිත බවට මේ සමාධිය යට කරන්න බැරි හින්දා බලයි. මෝඩකමට අවිද්‍යාවට මිත්‍යා දිට්ඨියට මේ ප්‍රඥාව යට කරන්න බැරි හින්දා බලන්න. අන්න ඒ தත්ත්වයට බලවත් වෙච්ච මේ ධර්මතා පහ මේ ධර්මතා පහක කියනවා මොකද්ද බලවත් වුණාම තමයි බොජ්ජංග කියන දක්වා කියන්නේ. සත්‍ය සම්බොජ්ජංගය කියලා. එතකොට තියෙන්නේ මේ සත්‍ය බලයන. තේරෙන්නේ ඒ විදිහට. ඒක විදි සම්බොජ්ජංගය කියන්නේ. එතකොට ධම්මජ්ජ සම්බොජ්ජංගය කියනකොට මේ පච්චාවමයි කියන්නේ. සතර සතිපට්ඨාන ඉඳලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වා මේ කරුණු එකින් එක එකින් එක වැඩෙන ක්‍රමය මේ කියන්නේ. සතිපට්ඨානය කියලා අපි සිහිය කියලා ආරම්භ කරපු තැන සම්මා සතිය කියලා දක් කියන තැන දක්වා වැඩෙන ක්‍රමය මේ කියන්නේ. ඔය විදිහට. එතකොට විශේෂයෙන්ම ගත්තාම අපි කියන ඉන්ද්‍රිය ධර්ම වඩනවා කියලා. ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස තමයි මේ ධර්මතා සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් වඩනකොට ඒ ටිකේ ප්‍රතිඵලය තමයි ඉන්ද්‍රිය කියන එක. ඉන්ද්‍රිය කියන ධර්මතාවය වඩනකොට ඒකේ ප්‍රතිඵලය තමයි ඒ ධර්මතාවයෙම බලවත් බව. ඒ ටිකේ ප්‍රතිඵලය තමයි කොච්චරද කියන්නේ. ඒ ටිකේ ප්‍රතිඵලය තමයි සමාධි ආර්ය ශ්‍රැංග මාර්ගය කියන්නේ. දැන් තමයි ඇත්තටම ඇත්ත තේන්නේ ලෝකෙ. දැන් අපි මෙච්චර කාලයක් හිත හිතා බලබලා හිතන යම් දර්ශනයක් කෙලබගෙන නොවනින් බලබලා සමර්ථනය කළානේ. අපි ඉන්න තැන ඉඳලා ඇත්තටම ඇත්ත අපි දැකපු දේ පේන තැන දක්වා ගමන් මග මේ කියන්නේ. එකපාරටම පේන්නේ නැහැ. ඒ තව තියෙනවද ප්‍රශ්න? එහෙනම් අපි අවසන් කරමු නේද? දැනගන්න ඕන හරි තියෙනවද? හැබැයි මේ පොඩි වැරද්දකුත් තියෙනවා කියනවා. මං කියේ නෑ කාටවත් මං කවදාවත් මෙහෙම නෑ කියලා. මං කියේ මෙහෙම එකක්. මේ මං කිසිම දැනක වැඩසටහන් බාර අරගෙන නෑ මගේ ජීවිතේ. එහෙම plan කරපු දේවල් මොකුත් නෑ. මට මාසෙකට සැරයක් කරනවා අහවල් දවසේ කරනවා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න එහෙම බෑ. ආය ආරාධනා මට ගෙන්නත් එපා. ඒකෙන් මං කිව්වේ නෑ එන්නේ නෑ කියලා. ඒ කියන්නේ මේ මාතලේට ආපු දවසක් වුණොත් මේ පැත්තකට පැමිණි දවසක් වුණොත් එහෙම යෙදුණු වෙලාවක ධර්මයක් කියනොත් මං කතා නොකරනවා නෙමෙයි. කතා කරනවා. අර කල් තරහට කිව්වා වගේනේ. හැබැයි මම එහෙම ගත්තා. උටේ ආය ආරගෙන අරගෙන එන්න නම් එපා. එහෙම කිව්වා. නේද? ඒකයි ආරාධනාය අරගෙන එන්න එපා කියන එකයි ආයේ පළවෙනි වතාවයි අන්තිම වතාවේ එන්නේ නැහැ කියන එක අතර ලොකු වෙනසක් නේද ඒකත් කියන්නේ අනිත් එක මගේ ජීවිතේ කිසිම දවසක කියන්නේ දැනට නෑ මම කිසිම දැනක ආවල් දවසට ආවල් තන ආවල් දවසට ආවල් තන කියලා කරන්නේ මොකද එහෙම නිදහසක් නෑ මනසට ඒක පොරොන්දු කරන තේ කරන්න ඕනේ ලැබුණු අවස්ථාවක් වුණොත් බලමු කියන එක නේ එතකොට එහෙනම් අපි අද ධර්ම දේශනාව අවසන් කරමු එහෙනම් මේ තුන්වතුන් සාදුනාදයක් පොත්සන්නකෝ දයන මේ තුන්වත් සුබදනා කල්පනා කරගන්නට ඕනේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෙවල් දරවල් වල මේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දේශනා කළ සත්‍යර්මය ආර්ය මහා සංඝරත්නය සැඟවෙන තැන් කරගෙන පිහිට කරගෙන පිළිසරණ කරගෙන තුනුරුවන්ම මට පිහිටයි තුනුරුවන්ම මට සරණයි වෙන පිහිටක් සරණක් නැහැ නත්ති මේ කරණං අඤ්ඤං බුද්ධෝ මේ කරණං වරං නත්ති මේ කරණං ධම්මං නත්ති මේ සරණං සංඝං මෙන්න මේ විදිහට තුනුරුවන්ගේ පිහිට සරණ ඇරගෙන පිහිටක් කරලක් නැහැ කියන සිත් ඇතුව බොහොම ශ්‍රද්ධාවෙන් මේ ස්ථානයට ඇවිල්ලා කයේ මහන්සිකම තිබුණත් හිතේ තියෙන උවමනාව නිසා ඒ බව පෙන්වන්නේ නැතුව බොහෝම උවමනාවෙන් මේ ධර්මය ශ්‍රවණය කළා. මේ පින්වතුන් සතුටු වෙනවන්නේ අවිද්‍යා අන්ධකාරය ඇතුලේ මේ මේ අත දුවන ලෝකෙ තුල අනේ අපේ ඇස් දෙක පාද ගන්න මෙපමණකින් හරි අපිට කුසල් දහම සිද්ධ කරගන්න තරම් ඒක හිත යොමු කරන්න තරම් අපි වාසනාවන්තුනා කියලා සතුට වෙනවා. එහෙම අනුව බලනකොට තමන්ගේ ජීවිතේ බොහෝ කාලයක් ඉස්සෙල්ලා සිල්ල පිළිපදින වටිනාකම සමස්ත කළා. ඉතින් අපි සියලු දෙනාම බොහොම සදහැ සිතෙන් පිළියෙල කරගත්ත මේ සීල කුසල ධර්ම අනුමෝදන් කළ යුතු තැන් වලට අනුමෝදන් කරන එක අපේ කර්ම තමයි. විශේෂයෙන්ම අද බණ කියලා පිළිසිත කරගන්නත් බණ අහලා සංසිද්ධ කරගන්නත් මේ පින්වතුන්ට අවස්ථාව සැලසුණා මේ විහාරස්ථානයේ අපේ ගෞරවනීය සුමංගල ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ මුදිත පුතා ඒ වගේම මම හිතන්නේ සුමග ඒ තරුණ සංගමයේ ඉන්න කෙනෙක් මම දන්නේ ඒ සියලු දෙනා ඉතින් අපි සියලු දෙනාම අද දවසේ පහළ කරගත්ත රැස් කරගත්ත මේ සියලු කුසල ධර්මයන් ඒ ගෞරවණීය අපගේ පින්වත් සුමංගල ස්වාමීන් වහන්සේටත් ඒ වගේම මේ පින්වත්තුන්ගේ මෙනෝයි කටයුතු කාරණා කරමින් මේ විහාරස්ථානයේ වැඩ සිටින අනිකුත් පොඩි ස්වාමීන් වහන්සේලාට ඒ වගේම මේ මුදිතා සුභේ සුමග කල්යාණ මිත්‍රේ සංගමේ සියලුම දෙනාටත් අද දවසේදී අපි කලාව මේ සියලු පින් අනුමෝදන් කරනවා ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත්තාව චිර ජීවනයේ වේවා කරන කියන සාසනක මාමක කටයුතු මනාව සිද්ධ කරමින් සම්බුද්ධ ශාසනය සම්මත තමන්ට එකසේ මේ ධර්මතා පිළිපෙන්නේ උතුම් නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්මය මේ සිද්ධනා සම්සිමියන් තින් සපාරමිතාවක් වේවා ඒ වගේම විශේෂයෙන්ම ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ විහාරස්ථානකට අධිපති වූ ශාසන නාමක කල්යාණ මිත්‍ර ශාසන නාමක සම්මා දිට්ඨි යන්තා දිව්‍ය ගණ සමූහයක් වේ නම් ඒ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ දිවිසි දෙවියන්ම කරකනිච්චා දෙවියන් පතන භෝධියකින් උතුමෙන් සනසෙත්වා සූසාතුමා ඒ වගේම සිහිපත් කරගන්න මේ පින්වතුන් නම් නැති කාලය යාත්‍රා කළා වූ මේ ජීවිත සංසාරගත යාන්තර ඥාති සංහස්තිදී නම් ඒ සියලුම දෙනාට ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන් වීමෙන් දුකක සිටිනන් දුකෙන් අත මිදී සපෝල් භාවයටපත් වීමෙන් ඒ ඥාතියින්ද සුතුම් වීම සැනසෙත්වා ප්‍රසාදනා කරගන්නවා. ඒ වගේම මේ ධර්මයේ දේශනා කරලා මට පින් සිද්ධ කරගන්නත් බණ අහලා මේ පින් උතුම් පින් සිද්ධ කරගන්නත් හම්බුනේ අද දවසේදී අපිට සිව් වශයෙන් අපෝපස්ථාන කළ පින්වතුන් නිසායි. අපේ ගෙවල් දොරවල් වල ගිහිල්ලා කෑම කාලා බීලා ඉන්න සුණානම් මේක කරන්නත් බෑ. බඩගින්න දරාගෙන හිත එකඟ කරගන්නත් බෑ. ඉතින් බොහෝම කලන අදහසකින් අනේ මේ සත්‍යර්මය අහලා මේ සසර පිටින් ඈතර වේවා කියන කලන සිත් ඇතුව ඒ සඳහා අපි උපකාර කරනවා කියන කල්යාණ මිත්‍ර අදහසින් අද දානයේ පිළිගන්නවා උඩ පිළිපද කිම්වත් ආයක පිළිස ඒ සිව්පසෙන් අප උපස්ථාන කළ ඒ උඩ පිළිපද කිම්වත් ආයක සම්බන්ධ වෙච්ච ඒ සියලුම දෙනාට ඒ සඳහා ඒ කිම්වත් උදව් උපකාර කළ එන්නට හේතු ජෝල් දුනු යම්තා සිද්ධ සිටින මේ සෑම දෙනාට දැකලා බලලා අපහිත දීලා උදව් උපකාර කළා වූ යන්තා සුදසිටනගේ සියලු දෙනාට මේ සියලුම දෙනාට අද දවසේදී අපි කළා වූ මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනාට නිරුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා සතර වසනා තුරු සාතුපාඨාදී දීතර දුක් දුක්පත් අතර දීවි භාවයට පත් නොවේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේචන සීකරන වැඩවගාලා වූ ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්තව සදා කාලික සැපැති සාන්ත සුපුතුම් වජනාම නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට යාදගාවක දිවිපසෙන් අප උපස්ථාන කළේ සියලු දෙනාටම මෙම කුසල ධර්ම උතුම් නිවන් පිළිසම් පාරමිතාවක් වේවා ප්‍රසාදිත ඒ වගේම අද දවසේදී මුස්වාන් අද දවසේ ඒ මොන පීඩක මොන පීඩකද ධර්ම දානය ඒ වගේම ධර්ම පූජාවන් සඳහා පිළිකර බොහෝ සත්‍හා පිටින් ඒ පිළිකර පූජාවන් පූජා කරලා තියෙනවා නාගොල්ලි පදිංචි අබේසේකර මහත්මයා සහ එම මැතිණිය එම මහත්මයා සහ එම මැතිණියගේ බොහොම කලනාදහසක් තිබුණා අනේ අපේ ගමේ අනේ අපේ පළාතේ මේ අහිංසක ඇත්තන්ගේ ඇස් දෙක පාදන්න මේ ස්වාමීන් වහන්සේලා වඩිනා මේ ස්වාමීන් වහන්සේ ප්‍රතිපකාර කරන්න අදහස් ඇතුව ඒ පිළිකර පූජා කරලා පිළිකර පූජා කරලා මේ සිංහතුන්ට සද්ධර්ම ශ්‍රවණයට ලාභයක් සකස් කරලා දුන්නා. එතුමාටත් එම මැතිණියටත් අපි විසින් සිදු කළා වූ සියලුම කුසලයන් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් සියලු දෙනාටත් එතන තමන්ගේ ජීවිත මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව හතරාන්තර දුරින් මුक्त වේවා කරන කියන යහපත් ධර්මයන් සම්මුත වේවා සසර වසනා තුසාපි පාසාදී විදකට දිවි දික්ක සසර වේවි බාහිරපත් නේ උතුම් වජරාම නිවරෙන් සැනසෙන්නට යබේසකර මහත්මයා මහත්මිය ඇතුළු එතුමාගේ වර්ග પરම්පරාගත ඥාතින් සිටින සියලු දෙනාට හේතු පාරමිතාවක් වේවා සාදු ඒ වගේම මෙතෙන්ද සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාට මේ සත්‍යාවට මෙතෙන්ද සම්බන්ධ වෙන්නේ ඒ අවස්ථාව සලසලා එන්නට නොහැකිව දේවල් දරන යම් තාක් සත්‍ය කියන මේ සියලු දෙනාට මේ පින්වත් සියලු දෙනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුනුරුවන් සතවනමිත ගුණ බලයෙන් මේ මහා පුණ්‍ය ශක්තිය බලයෙන් මේ පින්වත් සියලු දෙනාගේ මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝ වදුර හතුරුවන්ට දුරින් දුරුවා කරන කියන යහපත් සදාසියල්ල සමුද වේවා සතර වසනාතුරු සාපිපාසාදී දියකට දුක්පත් අසලෙන් බිඳුවාකට පත් නොවී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සදාහින් වේතන සිපන්න වැඩවදාලා වූ ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්තා වූ සදාකාලික සැපැති සාන්ත සුකුතුම් අජරාම නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්මයේ මේ සියලු දෙනාට මුතුන් වම් පිළිසම් පාරමිතාවක් වේවා ඕම් වන්දනා කරගන්න හැම දිනම අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්චතු සම්පatti සිනාතං